ඉතින් මේ පින්වතුන් අද සිහිපත් කරන්නට යෙදුනා බොහෝ පිරිසකට කල්යාණ මිත්‍රයෙක් බවට පත් වුණ මිත්‍රවෙත්තුපුනි මහත්මයා මීට දින 7කට පෙර පරලොව සපත් වෙන්නට ලැබුණ බව එතුමාටත් මේ පුණ්‍යානුමෝදනා මේ ධර්ම ශ්‍රවණ ධර්ම සාකච්ඡා ආදී සියලු පුණ්‍යානුමෝදනා හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයක් පෙරදරි කරගෙන අපි මේ උතුම් බුද්ධ වචනයන් ශ්‍රවණය කරමු. පින්තුනි මම හිතන්නේ මේ ධම්රවි පදනම පාදක කරගෙන අපි අංගුත්තර නිකායේ ඒකක නිපාතය අවසන් කරා. කරුණු එක බැගින් අදාළ කොටස් ටික අවසන් කරන්නට යෙදුණා. ඇත්තටම මේ දේශනා අපේ බුද්ධ වචනේ විදියට හදාරන්න යොමු වෙච්ච තැනදී අපට සමහර විට කලින් අහපු නැති දහම් පරයයවල් දහම් කරුණු අපට අහන්න ඉගෙන ගන්න ලැබෙනවා. අද ගොඩාක් අය කියන කාරණාව තමයි එක එක අය එක එක විදිහට ධර්මයේ කියනවා. ඉතින් අපි කොහොමද මේ කියන කාරණාවේ ඇත්ත නැත්ත තේරුම් ගන්න කියලා. මොකද සමාජයේ ගතතර පස්සේ විවිධ පැති ඔස්සේ විවිධ ආකාරයට මේ ධර්මයේ කියනවා. බුදුරජාණන් වහන්සේකට පැහැදිලි කරලා දෙන්නේ මොකද්ද? අපි තුලම ඇති කරගත යුතුයි බුදුරජාන් වහන්සේ කුමක්ද වදාරේ කුමද දේශනා කරේ කියන කාරණාව. එහෙනම් අපි ඉස්සරලාම දැනගත යුතු දේ තමයි අපිම බුද්ධ වචනේ කුමක්ද කියලා ඉගෙන ගන්න එක. අපිම බුද්ධ වචනේ කුමක්ද කියලා ඉගෙන ගත්තා නම් එක එක අය එක එක දේවල් කිව්වා කියලා අපට අදාළ නැහැ. අපට එක එක කෙනා කියන දේ ඔස්සේ ආය යොමු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ බුද්ධ වචනේ අපි කතා කරන්න නැත්නම් බුද්ධ වචනේ තියෙන විදිහටම ඉගෙන ගන්න අපි අදහස් කළේ. ඒකෙදි අංගුත්තර නිකායේ අපි ඒකක නිපාතයත් සාකච්ඡා කරා දුක නිපාතෙත් එක වර්ගයක්ම කතා කරන්නට යෙදුණා. අද තියෙන්නේ අධිකරණ වර්ගය. දැන් මේ අංගුත්තර නිකාය ඉගෙන ගන්න ආව නැත්නම් මේ දේශන අහපු සියලු දෙනා දන්නවා බුදුරන් වහන්සේ අංගුත්තර නිකායක් දේශනා කරේ නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරපු දේවල් පළමු සංගායනාවේදී තමයි කොටස් වශයෙන් රහතන් වහන්සේලා අරගෙන ආවේ කියන එක. එතකොට එහෙනම් මේ එක විදිහකට එක පිළිවෙලකට කැටි කරපු ටික තමයි මේ කොටස් වශයෙන් බුදු දේශනාවේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක එක තැන්වල කියපු දේවල් ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තියාගෙන ඉඳලා පළමු සංගායනාවේදී එක විදිහකට පෙළගැස්සුවා. ඒකට කියනවා අංක පිළිවෙලට පෙළගැස්සපු එකට අංගුත්තර නිකාය කියලා. ඒකේ කරුණු දෙක බැගින් විග්‍රහ කරපු දේශනාවල දෙවැනි වග්ගය තමයි මේ අධිකරණ වග්ගය. හර ලස්සන සූත්‍ර ටිකක් මේ දේශනාවක් මේ වග්ගය ටික තුල තියෙනවා. දේමානි වික්‍රේ බලානි කතමානි දේ මහණෙනි බල දෙකක් තියෙනවා. පටිසංඛානංච පටිසංඛාන බලංච භවනා බලංච මොනවද මේ බල දෙක? පටිසංඛා බලය සහ භාවනා බලය. බලය කියලා කියන්නේ දැන් අපි දන්නේ හැකියාව, කියන්නේ අපි තුල ගොඩ නැගෙනදී. දැන් ආයුධ කෙනෙකුට තියෙනවා නම් ආයුධ නිසා බලයක් තියෙනවා. අපට මොනවා හිතන්න පුළුවන් නම් ඒක නිසා බලයක් තියෙනවා. අන්න වගේ බල දෙකක් විග්‍රහ කරනවා. එකක් පටිසංඛාන බලය අනිත් එක භාවනා බලය. කතමංච වික්කේ පටිසංඛාන බල. මොකද්ද මේ පටිසංඛාන බලය කියලා කියන්නේ? පටිසංඛාන බලය කියන්නේ පටිසංඛා කියන්නේ ප්‍රත්‍යවේක්ෂාව කල්පනා කිරීම කියන කාරණාව. ඉද බික්කවේ ඒකච්චෝ ඉති පටිසංචික්කති මෙන්න මේ විදිහට මහණෙනි කෙනෙක් කල්පනා කරනවා කොහොමද කාය දුස්චරිතස්සකෝ පාපකෝ විපාකෝ දික්ඨේ චේව ධම්මේ අபிසම්පරායංච කාය දුස්චරිතය මුල් කරගෙන මේ දැනුත් මෙලවත් පරලවත් දුක් විපාකමයි ලැබෙන්නේ කාය දුස්චරිතය හේතු කරගෙන මෙලවත් පරලොවත් දෙකේම දුක් විපාක ලැබෙන. ඔන්න කල්පනා කරනවා. මෙහෙම කල්පනා කරන කිරීම තමයි පටිසංකාරතං කල්පනා කිරීමේ බලය. දැන් ඕකත් හැමෝටම නෑනේ. නේද? දැන් බලන්න සමහරු වැරදි කරනවා. එයාලට කරද්දි දුක ලැබුණට ඒක හිතෙන්නේ නැහැ. පරලොව ගැන කතාවක්වත් නැහැ. එනනම් මේ පටිසංකා බලය කියන එකත් මේ ලෝකේ බොහෝ අයට නැහැ. වචී දුච්චරිතස්ස පාවකෝ විපාකෝ දිත්තේ වචීව ධම්මේ අபிසම්පරායංච මේ වචී දුච්චරිතයත් හවිතු විපාක තියෙන දෙයක් ditu දෙහැමීත් පරලවත් මෙන්න මෙහෙම කල්පනා කරනවා කියනවා. එහෙම කල්පනා කරනවා නම් වචී දුච්චරිතය කෙනෙකුට කරන්න පුළුවන් වේද? තමන් හිත දැන් කෙනෙකුට පරුස්ස වචන කියනවා නම් කේලාම් හිස් වචන කියනවා නම් බොරු කියනවා නම් ඒ තුලින් ඇත්තටම තමන්ට අසහනයක් ඇති වෙනවා. ඒ වගේම එයා දන්නවා පරලොව දුක් විපාක දිනනවා කියලා. එහෙම දන්න කෙනා වචී දුස්චරිතය කරන්නේ නොදන්න කෙනා නැත්නම් ඒක නොසිතන කෙනා තමයි කරන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි මනෝ දුස්චරිතස්ස පාපකෝ විපාකෝ දිත්තේ ඡේව ධම්මේ අபிසම්පරායං ചാති. මනෝ දුස්චරිතයත් පාවිච්ච විපාක තියෙන මෙලව සහ පරලව තියෙන දෙයක් කියලා අන්‍යයා කල්පනා කරනවා. මෙහෙම කාය වචී මනෝ දුස්චරිතයේ දුක් විපාක ලැබෙන බව දැනුත් පරලවත් කල්පනා කරන කෙනාට කරන්න හිතේ ඉඳ පවක් කාය වචී මනෝ දුස්චරිතයක් කරන්න හිතෙයිද? එයාට කරන්න හිතෙන්නේ එතකොට මෙන්න මේ කියාගේ බලයක් කියනවා. එහෙම කල්පනා කරන කෙනාට. දැන් ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙකුට ඕක නෙමෙයි තියෙන්නේ. එයාට දැම්ම හම්බ වෙනවා. මෙලවම හම්බ වෙනවා. කාය වචී මනෝ දුස්චරිතය නිසා තමන්ට දුකක් ලැබෙන බව ඒ වගේම එහි විපාක හැටියට ප්‍රතිපාක හැටියට සම්පරායික වශයෙන් පරලොවදී ඊට වඩා විශාල වශයෙන් හම්බෙන බව යාට වැටහෙනවා. මෙන්න මෙහිම දන්න කෙනා මෙහිම කල්පනා කරන කෙනා මොකද කරන්නේ? සෝවිති පටිසංඛාය කාය දුච්චරිතම් පහාය කාය සුචරිතම් භාවේති එයා මොකද කරන්නේ කාය දුච්චරිතය ප්‍රහාණය කළ කාය සුචරිතය භාවිතා කරනවා අන්න එයාගේ බලයක් කීක මේක සාමාන්‍ය මිනිස්සුන්ට නෑ. ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කරලා තියෙන්නේ. දැන් අපි හිතුවට සමහරවිට ඒක සරලයි කියලා හොඳට බලන්න මේ ලෝකයේ කෙනෙක් කයින් වැරද්දක් කරන්න යන තැනදී ඔක කල්පනා කරනවද? වචනෙන් වැරද්දක් කරන්න යන තැනදී ඔක කල්පනා කරනවද? මනසින් වැරද්දක් කරන්න යන තැනදී ඔක කල්පනා කරනවද? ඔන්න ඔය කල්පනා කිරීමේ ශක්තිය බලයක් කියනවා. ඒ බලය නිසා මොකද කරන්නේ? බලය කියන්නේ හැකියාවක්. එයා තුළ ගොඩනැගිච්ච ශක්තියක්. ඔය කල්පනාව. සෝයිති පාටිසංකාය කාය උච්චරිතම් පහය කාය උච්චරිතම් භාවේති. වාචි උච්චරිතම් පහය වාචි උච්චරිතම් භාවේති. මනෝ දුච්චරිතම් පහය මනෝ චරිතම් භාවේති. අන්න යා එයාගේ බලය පාදක කරගෙන මොන බලයද? කල්පනා කිරීම නම් වූ බලය. කාය වචී මනෝ දුස්චරිතයේ තියෙන විපාක කල්පනා කරලා ඒක දුරු කරනවා ඒ බලය පාවිච්චා කිරීමෙන් සුද්ධං අත්තානං පරිහරති අන්‍යව දැන් පිරිසිදු ආත්මයක් පරිහරණය කරනවා එයාගේ බලය නිසා ඉදන් උච්චති වික්කේ පටිසංඛා බල මෙන්න මේකට කියන ප්‍රතිවේක්ෂා කිරීම නම් වූ බලය අද ගොඩක් අය තියෙන කාය වැරද්ද කරාට පස්සේ නේද හැබැයි ඒකත් සංවර වෙන්න ඕනේ බුදුරණවහන්සේ රාහුල වාසූත්‍ර පැහැදිලි කරනවා. කරාට පස්සේ හරි හිතෙනවනම් සංවර වෙන්නට ඕනේ. වචන කතා කරලා පස්සේ හරි හිතෙනවනම් වැරදිදී සංවර වෙන්නට ඕනේ. මනසින් වැරදිදී කරාට පස්සේ හරි හිතෙනවනම් සංවර වෙන්නට ඕනේ. ඒකත් හැකියාවක් ගුණයක්. හැබැයි මෙතන මේ බලයක් හැටියට ක්‍රියාත්මක වෙන තැනදී කරන්න යමු වෙන්නේ නැහැ. කරන්න කලින්ම සිහි වෙනවා. කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය වැරදි බව, දුක් විපාක ලැබෙන බව, පවිතු බව කරන්න කලින්ම සිහි වෙනවා. අන්න ඒකටයි බලයක් කියන්නේ. එයා තුලේ ප්‍රතිවීක්ෂා බලය හොඳට ඇතිලා තියෙනවා. ලෞකික සම්මාදිටියත් එක්ක මෙන්න මේකට කියනවා පින්වතුනි ප්‍රතිවීක්ෂා බලය කියලා. මේ ප්‍රත්‍යක්ෂා බලයෙන් යුක්ත කෙනාගේ ආත්මය පිරිසුදුයි. සමාජ ජීවිතය පිරිසුදුයි. ඇයි පිරිසුදු වෙන්නේ? කයින් වචනයෙන් හිතින් වැරද්දක් වෙන්නේ නැහැ. ඇයි හැම වෙලෙම ප්‍රත්‍යක්ෂා කයින් යමක් කරන්න කලින් කල්පනා කරනවා මේක ditthදම් වශයෙන් උත් සම්පාරයක වශයෙන් උත් මේක පෞඩ විපාක තියෙන්නේ වචනයක් කතා කරන කලින් කල්පනා කරනවා මනසින් හිතන කලින් කල්පනා කරනවා බලන්න ලෞකික සම්මාදිට්ඨිය නුක්ත කෙනාගේ පිරිසිදු භාවය ඒක තමයි මූලිකව මේ ලෝකේ පිරිසිදු කෙනා තුළ තිබෙන අංගය. පිරිසිදු පුද්ගලයාගේ අන්න ආත්මය පිරිසිදුයි කියනවා. කදංජ දෙකේ භාවනා බලං මහණෙනි මොකද්ද මේ භාවනා බලය කියන්නේ? දැන් අර පිරිසිදු භාවයක් ඇති වුණා පටිසංකා බලයෙන් යොත් නුවණින් පත්වේක්ෂාවෙන් තමන්ගේ කරන කාය වචී මනෝ අකුසල් දුරු කිරීම තුළින් ඒ හැකියාවෙන් ඒ බලයෙන් තමන් පිරිසිදු වුණා. භාවනා බලය විග්‍රහ කරනවා තතර භික්ඛවේ යමිදං භාවනා බලං සේකමේදං බලං. මෙතන මේ භාවනා බලය කියන්නේ කාගේ දෙයක්ද? සේකයාගේ බලයක් කියනවා. සේක කෙනාට පුළුවන්කම ලැබෙනවා ඒ භාවනා බලය කියන කාරණාව ඔස්සේ මේ රාග ද්වේෂ මෝහ කියන කාරණාව කල්පනා කිරීල්ලකින් තොරව ප්‍රහාණය කරන්න වෙනස එකයි අනික්ිනාට බෑ යටපත් කිරීම තව එකක් ප්‍රහාණය කිරීම තව එකක් එතකොට සේකයට පුළුවන් කියනවා සේක මේතම් බලං සේකං විසෝ වික්‍රේ බලං ආගම්ම රාගම් පජහති දෝසම් පහ පජහති මෝහම් පජහති රාගම් පහය දෝසම් පහය මෝහම් පහය තං අකුසලං තං නකරෝති යම් පාපං තං නසෝචති ඉදං උච්ඡන්ති භික්ඛවේ භාවනා බලං ඉමානිකෝ භික්ඛවේ ද්වේ බලානි බලන්න මේ බලේ හරි ලස්සනයි පළවෙනි බලයේ ප්‍රතිවේක්ෂාවෙන් කල්පනා කිරිල්ලෙන් එහෙනම් අපි සියලු දෙනාම මූලාරම්භය අපේ පටන් ගැනීම මේ බලය අපි තුල තිබිය යුතුයිද නැද්ද මේ බලේ නැති කෙනාට එතනින් එහාට යන්න බෑ. මූලාරම්භයේ මේ ප්‍රතිවේක්ෂාව නම් වූ බලය. ඒ බලයෙන් යුක්ත කෙනා තමයි ආත්මය තමන්ගේ ජීවිතේ පිරිසිදු කරගන්නේ. දැන් මෙතනම ආත්මය පිරිසිදු කරන වචනේම පාවිච්චි කරනවා. මොකද තමාව දැන් අපි මාව ලැබිලා ඉන්න මාගේ පිරිසිදු භාවය, අත්ත් භාවය පිරිසිදු කරගන්න. මේ කාය වචී මනෝ සුපිරිසිදු භාවය ගැන කල්පනා කරන්නට වෙනවා. දැන් හිතන්න මට මේක කියද්දි තව කාරණාවක් කියන්න මතක් වෙනවා. දැන් සමහර අය කියනවනේ ඔක ආත්මයක් පුජ්‍යලයක් නෑ ඉතින් ඕක ගැන හිතන්න ඕනේ නෑ කියලා. ඉතින් ඒක කොච්චර බොරුවක්ද? භාවනා බලයට යොමු වෙච්ච කෙනාට තමයි ඔය කාරණා කතා කරන්න නැත්තේ. අපිට අපි හැමෝටම පුජ්‍යලයේ ආත්මයක් ඇති බව හම්බ වෙලා. අපි හිතුවට නෑ කියලා. ඇති බව හම්බෙච්ච තැනදී අපි ආත්මය අපේ පුජ්‍යලත්වය පිරිසිදු කරගන්න වෙනවා. හැබැයි සීකයට ආවේනික භාවනා බලයට අපි ප්‍රතිපදාවක් යොමු වෙන්නට ඕනේ. එතෙන් යොමු වෙච්ච තැනදී තමයි එයාට පුළුවන්කමක් ලැබෙන්නේ භාවනා බලයට එහා ප්‍රත්‍යක්ෂ බලයට එහා ගියපු භාවනා බලය තුලින් මේ රාග දේශ මොහ ප්‍රහාණය කරන්න. ආත්ම භාවයකින් යුක්තව ඉන්න තැනදී නැත්නම් සසර ගමන් කරන සත්වයා ඉන්න තැනදී අපිට භාවනා බලයක් යොමු කරලා ඒ රාග ද්වේෂ මෝහ කියන කාරණා ප්‍රහාණය කරන්න බෑ. අද ගොඩක් වෙලාවට සමහර අය කතා කරනවා දැන් අපි දන්නවා පින්කම් පුණ්‍ය ක්‍රියා චෛත්‍ය රාජයන් වහන්සේලාට බෝධීන් වහන්සේලාට පුණ්‍ය කර්ම අපි කය වචනය මනස පිරිසිදු කරගෙන එක එක අය තමන්ගේ ශ්‍රද්ධා මාත්‍රෙන් කරනවනේ සමහරු ධර්මයක් දන්නේ නැතුව හරියට දන්නවනම් ওই දෙක කියන්නේ නැහැ ඔයදී වැඩක් නැහැ කරලා ඇයි එතන සතර මහා ධාතු මෙතන සතර මහා ධාතු මම කන් දෙකට ඇහිලා තියෙනවා එහෙමයි කියනවා ඉතින් හතර මහා ධාතු වලට ඇයි හතර මහා ධාතු වලින් ඒවා දෙන්නේ? දැන් මේ කාගේ වාදයේද? ඒ කාලේ ඇති නේද සත්‍යාස්තුරුන් ඉතිවිච්ච වාද? මේ සමහර භික්ෂුන් කියන්නේ මොකද්ද අවබෝධ කරගෙන මේ ඉන්නේ? අවබෝධ කරගෙන ඉන්නවා කියන අදහසින් කතා කරනවා. නමුත් බලන්න අර අතීතයේ දෘෂ්ටි වලට හිර වෙලා හිටපු සාස්තුරුන්ගේ ගොඩට නෙමෙයි ගැටෙන්නේ. ඒ ගොඩට. මේක අපි බලෙන් කරන එකක් නෙමෙයි. භාවනා බලෙන් තමයි සීකයට ආවේනික බලය බලෙන් කරන එකක් නෙමෙයි. ප්‍රතිපදාව යොමු වෙච්ච තැනදී මාර්ගයේ යොමු වෙච්ච තැනදී එයාට සිහිය යොමු කරන තැනදී ආයි හිතන්න දෙයක් නැහැ. දැන් මෙතන පළවෙනි කාරණාව හිතියුත්තක් නේද? කල්පනා කර යුත්තක්. කල්පනා කරන්න ඕනේ. අකුසලයේ දුරු කරන්න කුසලයේ දිනු කරන්න කල්පනා කරන්නට ඕන. දැන් අපි සල්ලි වේදම් කරලා විශාල වශයෙන් වැරදි වැඩක් කරනවට වඩා චෛත්‍යයකට මල් පූජා කරන එක පිරිසිදු කරන එක ඒ සල්ලි විදන් කළා කය ඒක පිරිසිදු භාවයක්ද නැද්ද පිරිසිදු භාවයක් සංඝයා උදෙසා පූජා කරන එක දැන් අපි හිතන්න ගියොත් ඒ තැනට ආ මෙතන පටවිය ආපෝ තේජෝ වායෝ අතනත් පටවිය ආපෝ තේජෝ වායෝ මෙහිම කල්පනා කරන්න ගියොත් එහෙම මේ මේ කුණු වෙන ජීවිතයක් ආයේ මොකටද පූජා කරන්නේ මේ එහි ඒ කල්පනාව පින්වතුනි මොකද්ද ඒ කල්පනාව සම්පූර්ණයෙන් බුදුරන් වහන්සේගේ ධර්මයේ උණුසුමටවත් ඇවිල්ලා නැහැ බුදුරන් වහන්සේ උදාළ ධර්මයේ මොකද්ද කියලා දන්නේ නැහැ හැබැයි භාවනා බලය සීක වෙච්ච තැනදී ඔන්න යොමු වෙනවා. සීකයට මේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය පිණිස. එතකොට අපි හිතමු යම් කිසි කෙනෙක් ඇහෙන් රූපයක් දකිනකොට අපි හිතමු හිතින් හිතන්න අපි කාය වචන අතහැරෙමුකෝ. හිතින් හිතන්න රාගයේ එළඹෙන විදිහේ චින්තනයක් මෙහෙවන දෙයක් නම් ඇහැට හම්බ වුනේ. දැන් සේක කෙනා භාවනා බලය එතෙන් යොමු වෙච්ච තැනදී මොකද වෙන්නේ? එයාට අමුතුවෙන් කල්පනා කරන්න දෙයක් නැහැ. සිහිය නුවණ වීරිය යොමු වෙච්ච තැනදී එයාට හම්බ වෙනවා රාගය ඇති වෙන්නට ගත්ත පදනම හිස් බව. දැන් අපිට තියෙන්නේ රාගය නැත්තම් ද්වේෂය ඇති වෙන දෙයක් ඇති බව හම්බ වෙනවනේ. එතකොට අපි කල්පනා කරන්නට ඕන මේ විදිහට හිතන එක මට මෙලවත් දුකක්, පරලවත් දුකක්. අන්න පටිසංකා බලය. සේක ස්වභාවයට යොමු වෙච්ච තැනදී ඇහැට පෙනෙච්ච රූපේ රාගයට ප්‍රත්‍යහරි, ද්වේෂයට ප්‍රත්‍යහරි වෙන තැනදී ආ සිහිය යොමු කරනවා. කොමකටද සිහිය යොමු කරන්නේ? මේ ඇහින් පෙනුණා කියන්නේ මොකද්ද? කලින් ඇහුණ කියන්නේ මොකද්ද? මේ ගැන සිහි යොමු කරාම එයාට හම්බෙන්නේ මොකද්ද? තමන් දැකපු සත්‍යයි. තමන්ට හම්බෙච්ච සත්‍යයි. ඇහෙන්න දකින්න දෙයක් තිබිච්ච තැනදී පේන්න දෙයක් තිබිච්ච තැනදී තමයි රාගයයි ද්වේෂයයි මේ මොහයයි මේ හැම දෙයක්ම හම්බ වෙන්නේ. පේරුණා කියන්නේ මොකද්ද කියලා පටිච්ච සමුප්පන්න වශයෙන් හේතුප්‍රත්‍ය දේ දකිනකොට මොකද වෙන්නේ? පටිච්ච සමුප්පන්න වශයෙන් හේතුප්‍රත්‍ය දකිනකොට ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හම් වෙනකොට ප්‍රියයි අප්‍රියයි කියලා හරි ලෝකයේ ගොඩනගෙන ස්වභාවය ඉක්මවනවා අන්න එයා ගැන පැහැදිලි කරනවා යම් අකුසලං තන්න කරෝති අකුසලයේ කරන්නේ නෙවෙයි දැන් මේ පින්වතුන් අහලා ඇති නේද? සීක නැත්තම් සෝතාපන්න කෙනාගේ සීලය ආරිකාන්ත සීලය. සෝතාපන්න නොවන කෙනාගේ නොවිච්ච කෙනාගේ සීලය ආරිකාන්ත නෙවෙයි. එයා සීලබ්බතයකුත් එක්ක සමාදන් වෙච්ච ශික්ෂාව රකිනවා. එයා කරන්නේ මොකද්ද? ඔන්න දැන් මේ මේ දෙකෙන් හොඳට තේරුම් ගන්න පුළුවන් සීලේ ස්වභාව වෙනස. අකුසලයේ කරන්න දෙන්නේ නැතුව තමන් ප්‍රතිවේක්ෂාවකින් වැරදි දේ දුරු කරනවා නේද? ඒ මොකටද? ආත්ම භාවයේ පිරිසිදු භාවයට. පිරිසිදුකමට. තමාගේ පිරිසිදුකමට. එතන සක්කාය දිට්ඨිය ඇතිවද වැඩපිළිවෙල සක්කාය දිට්ඨිය නැතිවද වැඩපිළිවෙල. සක්කාය දිට්ඨිය ඇතිවනේ. හැබැයි සක්කාය දිට්ඨිය ඇති තැනදී සක්කාය දිට්ඨිය නියුක්ත තමාව පිරිසිදු කරගන්න යුතුද නැතිද? කරගත යුතුයි. නැත්නම් අපිරිසිදුයිනේ. ඊට පස්සේ ආරේකාන්ත සීලය යොමු වෙන තැනදී එතන මොකද වෙන්නේ? තමාගේ පිරිසිදු භාවයක් පිණිසද යොමු වෙන්නේ සත්‍ය දකින තැනදී රාග ද්වේෂ මෝහ වලට ඉඩ නොලැබෙනවද? ඒකට ඉඩ ලැබෙන්නේ නැතිකම මිසක් තමාගේ පිරිසිදු භාවයක් නෙවෙයි. අන්න සක්කාදිට්ඨිය දුරු වීමේදී සීලය රැකින හැටි දැන් හිතන්න මේ වගේ දෙයක් අපි හිතමු දැන් ඔන්න මට මෙතන පේන්න හොරලෝසුව තියෙනවා හිතන්න මට මේක හොරකම් කරන්න හිතුණා කියලා එතකොට මම ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද්ද? කායික ක්‍රියාවන් හොරකම් කරන්න ඕනේ කියලා හිතෙන්නේ. හොරකම් කරන්න හිතෙනවා කියන කාරණාව ඔස්සේ මට දැන් තැවීමක් තියෙනවා. හොරකම් කිරීම නිසා මට පසුවත් දුකක් තියෙනවා. ඒක කල්පනා කරලා හොරගම් කිරීම අතහරින්න ඕන. ඒක ප්‍රත්‍යවේක්ෂා බලය. දැන් මට මේක හොරගම් කරන්න හිතෙනවා. සිහිය නුවණ වීරිය හිතෙන්න යොමු වෙච්ච තැනදී මට මේක ගත යුතුයයි. එයාගේ නුවණ යොමු වෙනවා. දැන් හොරගම් කරන්නේ මට යමක් ගන්නනේ. ඉතින් හේතුඵල ධහම යොමු වෙන තැනදී එයාට මට යමක් ගැනීමේ අවශ්‍යතාවය මාව රැක ගැනීමේ අවශ්‍යතාවය මම නොලැබෙන තැන යෙදෙන්නේ එයත් හොරකම් කරන්නේ පිටට පේනවා දෙන්නම සීල රකිනවා දෙන්න රැකපු සීල ස්වභාව දෙකක් පළවෙනි කෙනා තමාව රැක ගැනීම පිණිස තමාගේ දුක් විපාක නැති කර ගැනීම පිණිස තමාගේ පිරිසිදු භාවය පිණිස සීල රැක්කා දෙවෙනි කෙනා සීක කෙනා මම කියන කාරණාව නොයෙන නිසා ඒ ක්‍රියාව නැත්තම් ඒ දුස්සීල භාවය කියන එක යෙදෙන්නේ නැහැ. ඔන්නෝක තමයි පින්වතුනි සීක වෙච්ච කෙනාගේ තියෙන සීලේ ස්වභාවය. යම් පාපං නසෝචති අන්න පාපයත් එක්ක යා ශෝකයක් යා තුල යෙදෙන්නේ නැහැ. ඉදන් මුච්චිති භික්ඛවේ භාවනා බලං මෙන්න මේකට කියනවා භාවනා බලය කියලා. එහෙනම් බලන්න මෙතන මේ විග්‍රහ කරපු කාරණා තුළ අපට ගොඩාක් හිතන්න පැත්තක් තියෙනවා. දැන් මේ විදිහම සූත්‍ර තුනක් මේ දිගට තියෙන්නේ. හැබැයි පළවෙනියට කරපු විග්‍රහයේ භාවනා බලය තුළදී හම්බුනේ රාගදේශ මොහ ප්‍රහාණය වීම මිනිස. එහෙනම් ඒ තේක කෙනා නුවණ යොමු වීමත් එක්ක වෙන වෙන භාවනාවක් කරනවා කියන එක නැත්නම් අපි හිතමු වෙන දෙයක් කරනවා කියන එක නෙමෙයි. ඒක පස්සේ විග්‍රහ කරන අනිත් සූත්‍රයක. හැබැයි මෙහෙම කරන තැනදී යා තුළ භාවනාවක් කියන්නේ භාවිතා කරනවනේ. දැන් මොකද්ද මෙයා භාවිතා කරේ? තමන් තුළ වැඩිච්ච දෙයක් නේද? මේ සීක කෙනා භාවිතා කරේ තමන් තුළ වැඩිච්ච දෙයක්. වෙන දෙයක් නෙමෙයි. ඒක භාවිතා කිරීම නිසා මොකද වෙන්නේ? අන්න රාග දේශ මොහ ප්‍රහාණය වෙනවා අකුසලයක් කෙරෙන්නේ නැහැ. පාව එක්ක ශෝකයක් කියන්නේ නැහැ. මෙන්න මේක භාවනා බලය. දෙවෙනි සූත්‍රයේදී පැහැදිලි කරනවා ඒත් බල දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පටිසංකානංච බලං දෙවෙනි එක භාවනා බලං. ඊට පටිසංකානංච බලං කියන්නේ මේ විග්‍රහයම තියෙනවා. ඒ තමයි යා කල්පනා කරනවා මේ කාය දුස්චරිතය පාපකයි පවිත විපාක තියෙන එකක් මෙලව පරලෝ දෙලොවම දුක් විපාක ලැබෙන එකක් කියලා කාය දුස්චරිතය වාචී දුස්චරිතය මනෝ දුස්චරිතය එයා දුරු කරලා තමන්ගේ ආත්මභාවයේ සුද්ධං අත්තානං පරිහර සුද්ධ වූ ආත්මභාවයක් පරිහරණය කරනවා ඉදං මුච්චති බික්කේ පටිසංඛානං බලං ඒකට කියනවා පටිසංඛාන බලය. එතකොට එහෙනම් මේ පටිසංඛාන බලය කියන එක හැමෝටම තිබිය යුතුද නැද්ද පිරිසිදු භාවයක් කැමති කෙනෙක්? අනිවාර්යෙන් තියෙනවනේ මේක නැත්තම් එහෙම යාගේ පිරිසිදු භාවයක් නැහැ. කතමංජ වික්කේ භාවනා බල. මෙතන භාවනා බල විග්‍රහ කරන්නේ ඉද වික්කේ වික්ක සති සම්බුද්ධංගම් භාවේදී විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි. එයා එතන භාවිත කරන්නේ බොජ්ජංගේ භාවිතා කිරීමම. කොහොමත් ඒකත් ඒක කෙනාට තමයි එතනත් අදාළ වෙන්නේ. නමුත් පළවෙනි සූත්‍රයේ කාරණාවේදී බොජ්ජංග භාවිතා කරනවා කියලා කතාවක් කරේ නැහැ. ඉතින් බොජ්ජංග භාවිතා කරනවා කියන එකට වෙනම යොමු වෙන්නට ඕනේ. කොහොමත් සත්‍ය දකිනකොට බොජ්ජංගයක් යොමු වෙනවා. නමුත් දැන් මෙතන පැහැදිලිම කරනවා විවේකයේ Nirodhe නිවන ඇසුරු කරගෙන බොජ්ජංගය භාවිතා කරනවා. එතකොට කොහොමත් මොකද වෙන්නේ? මේ අකුසලය ලැබෙන්නේ නැහැ. අන්න ඒකත් භාවනා බලයක්. එවැගේම ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය, පීති, පසල්ලි, සමාධි, උපේක්ඛා කියන මෙන්න මේ බොජ්ජංග ධර්මයන් විවේකයේ Nirodhe නිවන ඇසුරු කරගෙන භාවිතා කිරීමට කියනවා මොකද්ද? භාවනා බලය කියලා. එතකොට එතන විග්‍රහ කරපු බලයත් ඒ භාවනා බලයත් අදාළ වෙන්නේ ශේක කෙනෙකුටම තමයි. ඒ කෙනාටත් මොකද සේක නොවිච්ච කෙනෙකුට බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැහැ. ඊළඟ සූත්‍රයේදී බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා දේමානි වික්‍රේ බලන් මහණෙනි බල දෙකක් තියෙනවා කතමානිදී මොනවද දෙක පටිසංකානංච බලන් බලංච භාවනා බලංච පටිසංකා ප්‍රත්‍යක්ෂා කිරීම බලය සහ භාවනා බලය ප්‍රත්‍යක්ෂා කිරීම බලය කොහොමද පැහැදිලි කරන්නේ කලින් විදිහටම මේ කාය දුස්චරිතය මෙලව සහ පරලොවත් දුක් විපාක තියෙන දෙයක් බව කල්පනා කරනවා. කල්පනා කරලා කාය වචී මනෝ සුචරිතය දුරු කරනවා දුස්චරිතය දුරු කරලා සුද්ධං අත්තාරං පරිහරಂತಿ සුද්ධ වූ පරිසුදු වූ ආත්මයක් පරිහරණය කරනවා මේකට කියනවා පටිසංඛා බලය කියලා කතමංජ බික්කේ භාවනා බල මොකද්ද භාවනා බලය බුදුරණවහන්සේ තන පැහැදිලි කරනවා ඉද වික්කේ වික්කේ විච්චේව කාමේ වික්ඛ්‍ය කුසලේ ධම්මේහි සරුදක්කං සවිචාරං විවේකජං පිචිදුකං පඨමජ්ජහණං උපසම්පජ්ජ විහෙරති පළවෙනි ධ්‍යානීය භාවිතා කිරීම විතක්ක විචාරාණං උපසමාජ්ජත්තං සම්පසාදලං චිතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පිචිසුකං ဒ ුතියජ්ජහණං උපසම්පජ්ජ විහෙරති දෙවෙනි ධ්‍යානීය තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ මෙන්න මේ ධ්‍යාන භාවිතා කිරීම මේක කියනවා භාවනා බලයක් කියලා. දැන් මෙහෙම හිතන්න එපා. දැන් අපිට මේ සූත්‍ර දෙකම තුනම යනකොට මේ සූත්‍ර තුන අපිට හිතෙන්නේ මේ එක තැනක කියප එකක් කියන එකනේ. එක තැනක කියප එකක්ද මේක? අපි මුල ඉඳලම කතා කරනකොට පැහැදිලි කරගෙන ආවා මේ දේශනා බුදුරණවහන්සේ එක එක එක අවස්ථාවට කියපු දේවල්. එක එක නිදාන එක එක හයට හේතු කරගෙන. පළවෙනි සූත්‍රය බලන්න ඕනේ ඒකට අදාළ. ඒතර පළවෙනි සූත්‍රයේදී පැහැදිලි කරා භාවනා බලය තියෙන්නේ කාට කියලාද? සීකයට කියලානේ. එහෙනම් මේ සීකයට තියෙන භාවනා බල විග්‍රහයේදී එයාට හැබැයි බොජ්ජංග භාවිතා කිරීම කතා කරේ නැහැ වෙන කිසි දෙයක් කතා කරේ නැහැ. එයාගේ රාග දේශ මොහ දුරු වීමක් පිළිබඳව කතා කරේ. ඒ සීක බලයත් එක්ක. එතන සීක බලයත් එක්ක රාග දේශ මොහ දුරු වෙනවා. දෙවන සූත්‍රය කතා කරේ බොජ්ජංග ධර්ම භාවිතා කිරීම. තුන්වෙනි දේශනාවේ කතා කරේ ධ්‍යාන භාවිතා කිරීම. එතකොට ප්‍රත්‍යවේක්ෂා බලය සහ භාවනා බල විග්‍රහය තුනේදී ඒ විග්‍රහ දෙකේම සූත්‍ර තුනේදීම හම්බ වෙන දේ තමයි පිරිසිදු භාවයක් නේ කොහොමත් හම්බ වෙන්නේ. කොහොමත් පිරිසිදු භාවයක්. හැබැයි පළවෙනිවම විග්‍රහ කරපු භාවනා බලය තුලදී ඒ පිරිසිදු භාවය සේක කෙනාට විතරක් ලැබෙන එකක් කියලාම වෙනම විග්‍රහ කරා. දෙවැනි එකේදී බොජ්ජංග ධර්ම භාවිතා කිරීම කියන එක විග්‍රහ කරා. තුන්වෙනි එකේදී සමාධිය භාවිතා කිරීම කියන එක විග්‍රහ කරා ධ්‍යාන භාවිතා කිරීම. ඊට ධ්‍යාන භාවිතා කරන තැනදී අපි හිතමු කෙනෙක් අකුසල් කරන්නේ නැතුව තමන් තුළ පිරිසිදු භාවය ඇති කරගෙන සමාධිය වඩනකොට එයා තුල කොහොමවත් මේ බලය ඇති කෙනාගේ ඒ අකුසලය නැත්තම් ඒ අපිරිසිදු භාවය එයා තුල තියෙනවද? නෑ. එහෙනම් ඒ පරියාය එක බලන තැනදී ඒක පටිසංකා බලයට එහාගේ භාවනා බලයක් නෙමෙයිද? භාවනා බලය. ඒකෙන් විතරක් එක බලන්න ඕනේ. තුන්වෙනි සූත්‍රයෙන් විතරක්. දෙවෙනි සූත්‍රයෙන් විතරක් බලනකොට බොජ්ජංග වැඩි වීම කොහොමද එතන සිදුවන්නේ පිරිසුදු භාවය. පළවෙනි සූත්‍රය තුල කිසි දෙයක් කියන්නේ නැහැ. සීකයට පුළුවන්කම ලැබෙනවා සීක නුවණින්. සීක නුවණ පාදක කරගෙන රාගදේශ මොහ ප්‍රහාණයට. දැන් අනිත් දෙකේ රාගදේශ මොහ ප්‍රහාණය කියලා කතා කරේ නැහැ. පළවෙනි එකේ තමයි රාගදේශ මොහ ප්‍රහාණය කියලා කතා කරේ. එහෙමනම් පින්වතුනි පළවෙනි කාරණාවේදී සීකයාගේ ඒ ප්‍රතිපදාව තුළ මේ සීලය තමන්ගේ බලහත්කාරයකින් නැත්නම් ආර්යකාන්ත ස්වභාවයෙන් යුක්තව රැකෙන එක එකකින් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊළඟ සූත්‍ර දේශනාව තමයි දේමේ වික්කවේ තථාගතස්ස ධම්ම දේශනා මහණෙනි තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව දෙකක් තියෙනවා. කතමේදී මොකක්ද දෙක? සංතිත්තේනච විතරේනච කෙටියෙන් කියන හකුරුවා කියන එක සහ විස්තර වශයෙන් කියන එක. මෙන්න මේක සත්‍යගතයන් වහන්සේගේ ධර්ම දේශනා වර්ග දෙක. කෙටියෙන් කියන එක සහ විස්තර වශයෙන් කියන එක. එතකොට ඒ සූත්‍රය එතනින් ඉවරයි. ඊළඟ දේශනාවේදී එතන පැහැදිලි කරන්නේ භික්ෂුවගේ විනය සම්බන්ධයෙන් කාරණාවක්. මහණෙනි යම් කිසි අධිකරණයක් අධිකරණයක් කියන්නේ කලහයක් නැත්නම් ප්‍රශ්නයක් ඇති වෙච්ච තැනක්. ඒක විසඳන්න දැන් අධිකරණයක් කියන්නේ ප්‍රශ්න තියෙන විසඳන තැනක්නේ. ඒතර අධිකරණයක් ඇති වෙච්ච අවස්ථාවක ප්‍රශ්නයක් ඇති වෙච්ච අවස්ථාවක අධිකරණයකට පැමිණිච්ච අවස්ථාවක එතනදී දෙකක් සිදු වෙනවා. එකක් තමයි වරදක් කරපු කෙනා සහ ඒකට චෝදනා කරනවා. දැන් අධිකරණේ පැමිණිල්ල සහ විත්‍ය කියලා තියෙන්නේ. ඒ වගේ වරදක් කරපු කෙනා සහ වරදක් කළා චෝදනා කරන කෙනා. ඒතකොට වරදක් කරපු භික්ෂුවක් සහ වරදක චෝදනා කරන භික්ෂුව. මෙන්න මේ දෙන්නා නුවණින් යුක්තව සලකලා බලන්නේ නැත්නම් කල්පනා කරන්නේ නැත්නම් සත්‍යයේ විදිහටම එයාලා ඒ කාරණාව තුළ ඉන්නේ නැතිනම් ඒ අධිකරණය ඉක්මනින් සංසිඳෙන්නේ නැහැ කියනවා. ඒ අධිකරණය බොහෝ කල් තියනවා කියනවා. ඒ අධිකරණය බොහෝ කල් තියෙනවා ඒක රළු බවට, පරුෂ බවට, ඒ වගේ මේක මේ සංගයාගේ දුක පිණිස මේක හේතු වෙනවා. දැන් අදටත් බලන්නකෝ. ලෝකයේ තුලත් සත්‍යවාදී නොවුනොත් එහෙම මේ ප්‍රශ්න දුරද කියනෝනේ. ඒ වගේ බුදුරන් වහන්සේ දේශනා කරන මේ ශාසනය තුලත් යම් කිසි විදිහකට යම් ආරවුලක් නැත්නම් ආපත්‍ති සිදුවෙච්ච තැනදී සිදුවෙච්ච කෙනා සහ චෝදනා කරන දෙනා සත්‍යවාදී වුණේ නැතිනම් මේ අධිකරණයේ බොහෝ කාලයක් යනවා ඒ වගේම ඒක බොහෝ අහිත පිණිසත් පවතිනවා බොහෝ අපහසු විහරණයකට යොමු වෙනවා හැබැයි යම්කිසි ඒ දෙපාර්ශ්වයේම සත්‍යවාදී නුවණින් යුක්තව කටයුතු කරනවා නම් එහෙම වෙන්නේ නෑ කියලා කොහොමද මේ නුවණින් යුක්තව කටයුතු කරනවා කියලා කියන්නේ මේ ආපත් නැත්නම් වැරදි වෙච්ච අය නුවණින් යුක්තව කටයුතු කරන්නේ කොහොමද? මං අතින් මෙන්න මේ වගේ වැරද්දක් වුණා. මේ වැරද්ද මගේ කයින් වුණා. මේක යම්කිසි වැරද්දක්. ඒක මම දකිනවා. ඒ වගේම මම මේකට මේ වැරද්දට යොමු නැත්තම් මට මෙහෙම චෝදනාවක් එන්නේ නැහැ. මට මේදී චෝදනාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ චෝදනාවක් වුණේ මං අතින් වැරද්දක් වෙච්ච නිසා. ඒ චෝදනාව නිසා තමයි චෝදක භික්ෂුව ඒක නොසතුටුයි කියන්නේ වැරදි වෙනවට කැමති නැන්නේ කවුරුද? නොසතුටු සිතක් ඇති වුණා. ඒ නොසතුටු සිතින් යුක්තව තමයි ඒ කරුණ අනිත් අයට පිරිසුදු වීම පිණිස ප්‍රකාශ කරන්නේ. ඉතින් මෙහි විදිහේ නොසතුටු භාවයක් නැත්තම් මෙහිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මං අතින් මෙහිම වැරද්දක් වුණ නැත්තම් කියලා කල්පනා කරන්න කියනවා. තමන්ගේ වැරද්ද ගැන. ඒ වගේම චෝදනා කරන කෙනා කල්පනා කරන්න කියනවා නෝනින් යුක්තව මෙන්න මේ විදිහේ වැරද්දකට මේ කෙනා යමු වුණා. යමු වුණ දේ මම දැක්කා. මේ වැරදි දෙයක්, මෙහිම අකුසල් වෙන දෙයක්, නැත්නම් වැරදි කාරණාවක් කරා කියලා. ඒ නිසා තමයි මට නොසතුරු භාවයක් ඇති වුණේ. ඒක ඉස්සේ තමයි මම මේ දේ අනිත් අයට කිව්වේ. හැබැයි මෙහෙම දෙයක් එයා වුණ නැත්නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා මේ සත්‍යවාදීව දෙපැත්තම කටයුතු කරපු තැනදී මොකද වෙන්නේ? මේ අධිකරණයේ බොහෝ කාලයක් පවතින්නේ කියනවා. ඒ අධිකරණයේ ඉක්මනින් සංසිඳනවා කියනවා. ඒක භික්ෂූන්ට සැපසේ වාසය කිරීමට හේතු වෙනවා. දැන් ඇතටම බුදුරන් වහන්සේගේ විනය තුල පැහැදිලි වෙනවා සංඝාධිකරණ. දැන් අද සමාජ අධිකරණ වගේම සංඝයා අධිකරණ. එතකොට ඒ ඒ සංඝයාතින් යම් වැරදි සිදු වුණා නම් සංඝාධිකරණේ විසඳන්න ඕනේ. හැබැයි ලෝකේ නම් බොරුවත් එක්ක නියන්නේ. බුද්ධ කාලේ ඒ යුගයේ නම් ඉතින් බොරුවත් එක්ක ගියේම නැහැ. මොකද ඇත්තටම භික්ෂුව නැත්තම් නිමුක්ත භික්ෂුව කියලා අර්ථකථනය දෙන්නෙම අපි පැවිදි වෙනකොටම සිගුරු ගන්නේ මේ සසර දුකින් නිදහස් වීම පිණිස නිවන සාක්ෂාත් කිරීම පිණිස ඔය සිවුරු මට දීලා පැවිදි කරන්න කියලා කියන්නේ වෙන කිසි දෙයක් කර නෙමෙයි. හැමෝම ඉල්ලන්නේ ඒක. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කර්මත්තාය. ඉමං කාසාවන් දත්වා සම්බාජිත මම් බන්ති. එහෙනම් පැවිද්ද කියන නිර්වචනය මොකද්ද? භික්ෂුව කියන්නේ භික්ෂුව කියන භික්ෂාව යමු හොඟා කාලා ගන්න එක අර්ථය. නමුත් පැවිදි වෙනවා කියන ස්වභාවය මොකද්ද? නිවන් පිණිස. එහෙනම් නිවීම පිණිස පිරිසිදු ගහන පිණිස යොමු වෙච්ච කෙනා වැරදි වලට යොමු විය යුතුද? එහෙනම් වැරද්දක් ඇති වෙච්ච තැනදී ආ පිරිසිදු විය යුතුද නැද්ද? සත්‍යවාදීව කටයුතු කළ යුතුයි. එහෙම නොවෙච්ච කෙනා එහෙනම් මේ සත්‍යවාදී කටයුතු නොකරන කෙනා පැවිදි ජීවිතයට නැත්තම් මේ විමුක්ති මාර්ගයට ගැලපෙන කෙනෙක් නෙවෙයි. ඉතින් නමුත් ඒ කාලෙත් එහෙම අවස්ථා තිබුණ සත්‍යවාදී නොවිච්ච ඒකනේ බුදුරණවහන්සේ එහෙම දේශනා කරන්නේ. ඉතින් අද කාලේ එහෙනම් කොහොමත් සත්‍යවාදී වෙනේවා තියනවා කියන එක තමයි කලාතුරකින් ලැබෙන්නේ නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ වගේම තව කාරණාවක් මතක් කරන්න කැමතියි බුදුරණවහන්සේ පැහැදිලි කරන විනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවා කියලා මේ ශාසනයේ ලොකු අවුලක් වෙන්නේ නැහැ. හැබැයි ධර්මයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවොත් නම් ලොකුම සාසන විනාශයක්. දැන් විනය සම්බන්ධයෙන් එන්න දෙයක් නැහැ ඉච්චලටම. දැන් හැබැයි තියෙන්නේ මොනවද? ධර්මයේ සම්බන්ධයෙන්. මොකද විනය සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න දැන් තියෙන නිසා ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද ඔක්කොම එක එක කෝණ හදාගන්න තියෙන්නේ. දැන් අපි අපි තුල ඇත්තටම සමාජයේ නිකාය ආදී ඔක්කොම ගොඩනැගිලා තියෙන්නේ ඒ සීලේ ස්වභාවයත් එක්ක කොටස් වුණ දෙයක් නේ. එතකොට ඒ නිසා ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. හැබැයි දැන් සිදු වෙනවා මොකද්ද? ධර්මයේ ඔස්සේ වාද විවාද. එහෙනම් ඒක සම්පූර්ණයෙන්ම ශාසනය විනාශ වෙනස හේතු වෙනවා. නමුත් විනය ඔස්සේ යන එක ශාසනය විනාශ වෙනසම හේතු වන්නේ නැහැ. මොකද ඒක පවතිනවා. විනය සම්බන්ධයෙන් මොන තර්ක විතරක තිබ්බත් ශාසනය පවතිනවා. ධර්මයේ සම්බන්ධයෙන් තර්ක විතරකෙම ඉතනදී ශාසනය පවතින්නේ නැහැ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟ සූත්‍රයේදී එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදිලා වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි ගෞතමයන් වහන්සේ මේ ලෝකේ යම්කිසි සත්වයේ කෝනුකෝ බොහෝතම හේතු කෝපච්චය යන විදේකච්චේ සත්තා කායස වේදා පරම්මරණ අපාය දුග්ගති විනිපාතං නිරයන් උපජ්ජන්ති මේ කය බින්දල මරණින් මත්තේ සත්වයේ දුගති උපදින්නේ මොකද්ද හේතුව? අධර්ම චර්යා විසම චර්යා හේතු කෝ බ්‍රාහ්මන බ්‍රාහ්මණයේ අධර්ම චර්යාව හැසිරීම විසම චර්යාව හැසිරීම මේක කියනවා හේතුව මැරලා ගිහිලා දුගතියන්නේ කෝපන භෝගෝතම හේතු කෝපච්චයෝ තේන මිදේකච්චේ සත්තා කයස්පේදා පරම්මන සුගතින් සංගල් ලෝකං උපජ්ජති. සුගති යන්නේ හේතුව මොකද්ද? ධම්මචර්යා සමචර්යා හේතු. ධර්මචර්යාව ධාර්මික හැසිරීම සමචර්යාව තියෙන ස්වභාවය කියන්නේ සත්‍ය ස්වභාවයක හැසිරීම මෙන්න මේක කියනවා සුගතියන් හේතු එතකොට අධර්මචර්යාව කියනකොට සම්පූර්ණ වැරදි වැඩපිළිවෙල මේමයි හේතුව දුගතියට ධම්මචර්යාව කියනකොට නිවැරදි වැඩපිළිවෙල එයමයි හේතුව සුගතියට අවිකන්තම් භෝගෝතම අවිකන්තම් භෝගෝතම හරිම සුන්දරයි ස්වාමීනි හරිම සුන්දරයි මේ හරියට උඩුකුරු යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරු කරා වගේ අදුරෙන්න කෙනෙකුට පහන දැල්ලා වගේ මමුලාව කෙනෙකුට මාර්ගය පෙන්වනවා වගේ කියලා මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංගරත්නයේ සරණ යන උපාසක කෙනෙක් දරා ගන්න කියනවා. එතකොට බලන්න මේ පුංචි කාරණාවක් බුදුරජාණන් වහන්සේ කොහරි යනකොට හම්බෙන්නේ නැති බ්‍රාහ්මණයා. ස්වාමීනි කවුරු සුගති යන්නේ දුගති යන්නේ ඇයි යමේ? ඇයි සුගති යන්නේ කියලා ප්‍රශ්නය ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ නිවැරදි ක්‍රියාව ධර්මචර්යාව මෙන්න මේකයි සුගතියට හේතුව. අධර්මචර්යාව මෙයයි දුගතියට හේතුව. ඊළඟට බුදුරණවහන්සේ ළඟට ඥානසෝනි බ්‍රාහ්මණය ඇවිදිලා සතුටු වෙලා මෙන්න මේ විදිහේ ප්‍රශ්නේම අහනවා. කෝනකෝ භෝ ගෝතම හේතකෝ පච්චයෝ යේන මුදේ කච්චේ සත්තා කයස වේදා පරමන්න අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උප්පජ්ජಂತಿ. මේ හේතුව මොකද්ද? මේ අපාය දුගතිය යන්න හේතුව මොකද්ද? දැන් මේක කියද්දි තව කාරණාවක් මට මතක් වුණා කියන්නේ මෙතනත් හේතුවනේ අහන්නේ නේ හේතුඵලයක් දැන් පටිච්චසමුප්පාදය කියන කාරණාව කියන එකත් මෙතන මේ හේතුව කියන කාරණාව මේ ලෝකයේ කියන හේතුවක්. බුදුරන් වහන්සේ පටිච්ච සමුප්පාදය කියන කාරණාවේදී ලෝකයේ ඊතර වෙන එකක්. ඔන්න ඔය දෙක තේරුම් ගන්න වෙනවා. නැත්තම් අපිට මේ පටිච්ච සමුප්පාද කියන විග්‍රහයත් ලෝකයේ මේ යමක් ඇති වෙන්නේ හේතුන් නිසා තමයි. හේතුන් නැත්තම් යමක් ඇති වෙන්නේ නැහනේ. හැබැයි ඇති දේ ලෝකේ ඇති දේ පුජ්‍යලයට ගෝචර දේ ආත්ම දෘෂ්ටියෙන් යුක්ත දේ පටිච්චසමුප්පාදය දකිනකොට හම්බ වෙනවා පුජ්‍යලත්වයේ වැරද්ද අනාත්ම බව එතන වෙන අර්ථයක් තියෙන්නේ එතන ප්‍රත්‍යයෙන් උපම් බව කතා කරනකොට මේ ලෝකයේ ඇසට ගෝචර නොවන එකක් මෙතන හැම එකක්ම තියෙන්නේ හේතුව වෙනමයි ඵලය වෙනමයි අපට හම්බෙන්නේ හේතුව දැන් අපි දැන් අකුසල් කර කර ඉන්න හේතුව දැන් තියෙනවනේ. ඊට පස්සේනේ ඵලය හම්බෙන්නේ. එතකොට ඒක වෙන් වශයෙන් හම්බෙන්නේ. නමුත් පටිච්ච සමුප්පාදයේදී පුජ්‍යලත්වයේ කතාව ඉක්මවන හේතුඵලයක් හම්බෙන්නේ. දැන් මෙතන විග්‍රහයේදී පුජ්‍යලත්වයේ පිරිසිදු වෙන්න නෙමෙයි තියෙන්නේ නේද? පුජ්‍යලත්වයේ පිරිසිදු භාවය සහ අපිරිසිදු භාවය. පටිච්චසමුප්පාද න්‍යායයේ පුජ්‍යලත්වයේ බොරු බව හම්බ වෙන්නේ. ඒක ප්‍රඥා චක්කුසීත. අන්න ඒක හොඳට තේරුම් ගන්න වෙනවා. නැත්නම් අද අපි ලෝකයේ තුල ඉඳගෙන ලෞකික දිට්ඨියේ ඔස්සේ පටිසමුපාදය දාන්න හදනවා. මෙතනත් ඒක ඵලයක් තියෙන. අද කතා කරන හැම තැනම පටිසමුපාදය කියලා මේ හැම එකටම දානවා. ඒ නිසා තමයි පින්වතුනි මම මේ දේශනා ටික කරන්නේ මේ පින්වතුන් අහුවේ මේ කරුණ ටික. බුද්ධ වචනේ තියෙන ඒ ආකාරයට ඉගෙන ගත්තේ නැතිනම් මේ ලෝක කාටවත් ධර්මයේ දකින්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. බුදුරණවහන්සේ කියලා දුන්න දේ ඒ ආකාරය ඉගෙන ගත්තේ නැතිනම් ඒ ආකාරයෙන්ම හිතුවේ නැතිනම් ඒ විදිහටම හුවේ නැතිනම් මේ ලෝකේ කාටවත් දහම දකින්න බෑ. මොකද මේ ලෝකේ මහා ප්‍රඥා මහා කරුණා මේ දෙකම බුදුරණවහන්සේ. අනිත් අයට දුකෙන් නිදහස් කරවන්න උපරිම කරුණාව තියෙන කෙනානේ හොඳටම කියන්නේ නේ උපරිම කරුණාව තියෙන කෙනා. බුදුරණවහන්සේ අර උපරිම කරුණාව තියෙන කෙනෙක් නෑ. ඒ වගේම ඒක හොඳටම දෙන්න පුළුවන් කාටද? උපරිම ප්‍රඥාව තියෙන කෙනාට. ඒත් බුදුරන් වහන්සේ. එහෙනම් මේ ලෝකේ දිය හැකි උපරිම විදියට දුන්න දේ කොතන තියෙන්නේ? බුද්ධ වචනේ විතරයිනේ. අද අපි කියනවා කවුරු හරි මාර්ගඵල ලැබලා කිව්වොත් ඒක හොඳට අපර ප්‍රායෝගික ගැලපෙයි. ඒ කියන්නේ බුදුරන් වහන්සේ රහත් වෙලා නෙමෙයි කියලා තියෙන්නේ නේ. දැන් අද එහෙම කියනවා නේද? කවුරු හරි අවබෝධ කරගෙන මේ ධර්මය කිව්වොත් එහෙම සෝදාපන්නලා රහත් වෙලා හරි අපට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. එතනින්ම චෝදනා කරනවා බුදුරන් වහන්සේ රහත් වෙලාවත් සෝතාපන්න වෙලාවත් නෙවෙයි කියලා තියෙන්නේ. ඉතින් බුදුරන් වහන්සේ රහත් වෙලා සෝතාපන්න වෙලා නම් කිව්ව ඉතින් ආය වෙන කවුරුද කියන දේ අහනවද? නෑ නේ. බුදුරන් වහන්සේ රහත් වෙලා සෝතාපන්න වෙලා සම්මුද්ධත්වයට පත් වෙලා කිව්වේ. ආය වෙන කෙනෙක් කියන දෙයක් එහෙනම් අහන්න ඕනේ ඉතින් බලන්න අපි කතා කරන හිතන දේවස්සේ සමහරවිට කාට චෝදනාවකින් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට. ඒ බුදුරජාණන් සම්බුද්ධත්වයට පත් වෙලා නැහැ. ඇයි දැන් කවුරු හරි ආපද කරන්න ඕනේ අපට කියලා දෙන්න. දැන් කවුරු හරි කියපු දෙයක් තමයි අපට හරියන්නේ. බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් හරියන්නේ එහෙනම් බලන්න මේ ලෝකේ කවුරු හරි එක ඉස්පිල්ලක් වෙනස් කරලා කිව්වොත් බුද්ධ වචනේට යා. එයා අවබෝධ කළාද? නෑ. ඇයි? ඒ ඉස්පිල්ල හරි හරියට කිව්වේ කවුද? උපරිම කියන්න පුළුවන් කෙනානේ. ඒත් එහා කෙනෙක් ඉන්නවද? ඊට හාමුදු කර හැකි කෙනෙක් ඉන්නවද? කවුරුත් නැහැනේ. ඉතින් එහෙනම් කවුරු හරි මොනවා හරි පොඩ්ඩක් වෙනස් කරලා අද කිව්වොත් මේකයි මම අවබෝධ කරා මම ওই පොතේ තියෙන එකක් නෙමෙයි කියන්නේ කියලා. පොතේ තියෙන කාගේ අවබෝධයද? පොතේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයනේ. දැන් මම හිතනකොට මම කියනවා නෑ නෑ පොතේ තියෙන ගඩක් නෑ මගේ අවබෝධය මේක කියන්න අහගෙන ඉන්න කියලා අපි අහගෙන ඉන්නවා. අපි හිතන්නේ අනේ පොතේ තියෙන්නේ ඒත්තර බුදුරජාණන් වහන්සේගේ අවබෝධයනේ කියලා හිතෙන්නේ. වචන ටිකක් නෙමෙයි තියෙන්නේ කියලානේ හිතන්නේ. දැන් මම මේ කියන එක අපි හිතමු මම හරි කියනවා කියලා මම අවබෝධ කරගත්ත දෙයක් හැටියට. ඒක පොතක ලියනවා. ඒක පොතක ලියාගෙන අතීතයට අනාගතයට යනවා. ආ මේක අර ස්වාමීන් වහන්සේ අවබෝධ කරගෙන මේ කියපු දේ කිය කියා ඔන්න ඒක අරගෙන යනවා. ඒක පොතකනේ ආවේ. එතකොට මේ මගේ අවබෝධයනේ දැන් කියාගෙන යන්නේ. මෙච්චර කාලයක් කාලේ බුදුරණවහන්සේගේ අවබෝධයනේ මේ පොතක ලියාගෙන ආවේ. අද පොතේ තියෙන පොතේ තියෙන වෙන පොතට නිකන් print වෙලා නිකන් ආපුවචම නිකන්ද? නෑ බුදුරණවහන්සේගේ වචන. බුදුරණවහන්සේගේ අවබෝධය. එහෙනම් බලන්න පින්වතුනි අද සමාජයේ සමහරලාවට කටින් පිට වෙන හිතන දේවල් ඔස්සේ බුදුරණවහන්සේට කොච්චර චෝදනාවක් එනවද? ඉතින් අවබෝධ කර යන්න පුළුවන් නේද? කාටවත් අවබෝධ කර යන්න බෑ. හිතනවද කවුරු හරි උඩින් ඇවිල්ලා කිව්වොත් හරි කියලා? හැබැයි බුද්ධ වචනේ එයා පිළිඅරන්නේ මේක අවබෝධයෙන් කියපු වචනේ ටිකක් කියලා. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා ඥානසෝනිට මොකද්ද හේතුව? බමුණ යම් කිසි දෙයක් කලයුත්තක් තියෙනවා ඒ කලයුත්ත සහ නොකලයුත්ත මෙන්න මේ දෙක දැනගෙන කලයුත්ත කිරීමත් නොකලයුත්ත නොකිරීමත් කියන කාරණාව තමයි සුගතියන් දුක සුගතියන් හේතුව කලයුත්ත නොකර නොකලයුත්ත කිරීම තමයි දුගති යන්න හේතුව. මේක තේරෙන්නේ නැහැ කියලා බ්‍රාහ්මණයා බුදුරණවහන්සේගෙන් ඇහුවට පස්සේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේක එහෙනම් හොඳට අහන්න කියලා. ඉද බ්‍රාහ්මණ ඒක ඒකච්ඡස්ස කාදුච්චරිතං කතං හෝති. අකතං හෝති කාසුචරිතං. කාය දුච්චරිතය කරනවා සුචරිතය කරන්නේ වචී දුච්චරිතය කරනවා සුචරිතය කරන්නේ මනෝ දුස්චරිතය කරන සුචරිතය කරන්නේ නැහැ. මොකද වෙන්නේ? යා සුගතිය යන්නේ නැහැ. දුගතිය යනවා. කාය සුචරිතය කරන දුස්චරිතය කරන්නේ වාචි සුචරිතය කරන දුස්චරිතය කරන්නේ මනෝ සුචරිතය කරන දුස්චරිතය කරන්නේ. යා සුගතිය යනවා. එහෙනම් කලයුත්ත කරනදී නොකලයුත්ත නොකරන තැනදී අන්න සුගතිය යනවා. කලයුතු දේ කරන්නේ නැතුව නොකලයුතු දේ කරන තැනදී දුගති යනවා. මෙන්න මේක තමයි බුදුරණවහන්සේ එතන කෙටියෙන් කිව්වේ කියලා ජානුසෝන්ට කිව්වට පස්සේ ජානුසෝනි ඒ විදිහටම බුදුරණවහන්සේව සරණ යනවා. ඇතර මම අර කලින් කිව්ව කාරණා ගැන හොඳට හිතන්න මේ පොතේ තියෙන්නේ බුදුරණවහන්සේගේ අවබෝධය මිසක් පරම්පරාවෙන් ආව හරි වෙන කෙනෙක් ලියපු එකක් නෙවෙයි කියන කාරණාව. එහෙනම් අපට ආයේ එහෙම හිතන තැනදී අවබෝධ කරපු වෙන පුජ්‍යලයේ කියන දෙයක් අහන්න ඕනේ කියන එකක් කෙනෙකුට යනවද? යන්නේ නැහැ. ඒක ශ්‍රද්ධාවට ප්‍රධාන හේතුවක්. ඊළඟට බුදුරණවහන්සේගේ දේශනාව ඊළඟ දේශනාව කියනවා අදකෝ ආයස්ම ආනන්ද වෙන භගවතේන උපසංකර උපසංකමිත්වා භගවතන් අභිවාදිත්වා භාග්‍යතුන් වහන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිදilla මෙන්න මේ විදිහට වන්දනා කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරණවහන්සේ මෙහෙම පැහැදිලි කරනවා ආනන්ද මම මේ කාය දුස්චරිතයේ වචී දුස්චරිතයේ මනෝ දුස්චරිතයේ ඒකාන්තයෙන්ම කරන්න එපා කියලා කියන්නේ කාය දුස්චරිතයේ වචී මනෝ දුස්චරිතයේ ඒකාන්තයෙන් කරන්න එපා කියලා කියන්නේ කියනවා. භාග්‍යතුන් වහන්සේගෙන් ආනන්දසාවෙන් වහන්සේ අහනවා ස්වාමී භාග්‍යතුන් වහන්සේ මේ කාය දුස්චරිතයේ වචී මනෝ දුස්චරිතයේ ඒකාන්තයෙන් කරන්න එපා කියලා කියන්නේ කුමන ආදීනවයක්ද කළද? ආනන්ද මේ කාය වචී මනෝ දුස්චරිතය කරන්න එපා කියලා කියන්නේ මෙන්න මේක දැකලා ඒ තමයි තමාම තමාට උපවාද වෙනවා කියනවා. බලන්න ආදීනවේ. අත්තාපි අත්තානං උපවදති. කාය දුස්චරිතේ වචී මනෝ දුස්චරිතේ කරාම පළවෙනි එක තමයි තමාම තමාට උපවාදයක් වෙනවා. නුවණැත්තන් විසින් ගරහනවා අනවිච්ඡං විඤ්ඤු ගරහති. නුවණැත්තන් ගරහනවා. බලන්න මේක වෙන්නත් කියලා. අපි දුර හොරෙන් කරන්න කියලා. අපිට අපිම චෝදනාවක් එන්නේ නැද්ද? උපවාදයක් එනවා. පාපකෝ කීර්ති සද්දෝ පාපුයි කීර්ති ස්වභාවය. පවිතු ස්වභාවයක් අප කීර්තියක් යමු වෙනවා. ඒ වගේම තමයි එයා සම්මුල්ලෝ කාලං කරෝති. මොකද වෙන්නේ? සිහි මුලා වෙලා කලුරිය කරන්නේ. කවුද මේ පාවිතු දේ කරන කෙනා කායස වේදා පරම්මන අපායන් දුක්ගති විනිපාත නිරයන් උපජ්ජති. කය විදිලා ගිහිලා උපදිනවා නිරය. මොකද්ද ආදීනව? තමාට තමා උපවාද කරගන්නවා. උන් එක ආදීනව. ඒකයි කරන්න එපා කියන්නේ. ඊළඟට විඤ්ඤාය නුවණතේ ගරහනවා. ඒ වගේම අපකීර්තිතාවයක් ඇති වෙනවා. ඒ වගේම සිහි මුලා වෙලා කලුරිය කරනවා. මැරලා නිරේ ගිහිල්ලා උපදිනවා. මෙන්න මේකයි කරන්න එපා කියන්නේ. කාය සුචරිතයේ වචී මනෝ සුචරිතය කරන්න කියන්නේ ඇයි? අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා තමාට තමා උපවාද කර ගැනීමක් නෑ. නොනති අය ප්‍රශංසා කරනවා. කීර්ති රාවයක් පැතිරෙනවා මෙන්න මේ වගේ කියලා. ඒ වගේම සිහිමුලා වෙලා කල්රේ කරන්නේ නැහැ මරණ මත සුගතිය යනවා. දැන් අද බලන්න සමාජයේ යමෙක් කාය සුචරිතය කරනවා නම් වචී මනෝ සුචරිතය කරනවා නම් එයා ගැන අහන අහන කෙනා දන්නේ මොකද්ද? මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා කීර්තිරාවයක් නියන්නේ. හැබැයි දුස්චරිතය කරන කෙනා ගැන එයා මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා එයා ගැන අපකීර්තියක් කියන්නේ. එහෙනම් බලන්න කොච්චර ආදීනවයක් සහ හොඳ කිරීමේ ආනිසංශයක් කියන කරුණු ටික අපට හම්බ වෙනවද මෙන්න මේ කරන ක්‍රියාව ඒක තමන්ට දිටදම් වශයෙන් අත්විඳින්න පුළුවන් දෙයක් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල මික්කේ පජහති මහණෙනි මේ අකුසලයේ දුරු කරන්න අකුසලයේ දුරු කරන්න පුළුවන් මහණෙනි අකුසලයේ දුරු කරන්න අකුසලයේ දුරු කරන්න පුළුවන්. ඉතින් අකුසලයේ දුරු කරන්න බැරි නම් නෝච්චේතං භික්ඛවේ සක්කා අබවි සකුසලං පජහතු නාහම් භික්ඛවේ වදෙයන් අකුසලං භික්ඛවේ පජහතාති. අකුසලයේ දුරු කරන්න බැරි නම් මම දුරු කරන්න කියලා කියන්නේ නැහැ කියලා. යස්මාදක භික්ඛවේ මහණෙනි සක්කා අකුසල මේ මේ අකුසල දුරු කරන්න පුළුවන්. ඒ නිසා මේ අකුසලයේ දුරු කරන්න කියලා මම අදාරනවා. ත අකුසලංච හිදම් වික්‍රේ පහීනං අත්තාය දුක්ඛාය සංවා මේ අකුසලය ප්‍රහාණය කිරීමෙන් තමාට යම් කිසි කෙනෙකුට මේ අකුසලය දුරු කරාම එයාට සැපයක් ඒ තුල පවතිනවා එයාට දුකක් ලැබෙනවා කියන කාරණාවක් නෙමෙයි ඒ නිසා මහණෙනි මේ අකුසලයේ දුරු කරන්න අකුසලයේ ප්‍රහාණයෙන් තමන්ට හිතසුව පිණිස එය පවතිනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කුසලයේ කරන්න කුසලයේ කරන්න කියලා කියන්නේ අය කුසලයේ කිරීම තුලින් Tamanට යහපතක් වෙනවා. කරන හැකි නිසා මම කියන්නේ. මේ කුසලය කිරීමෙන් Tamanට අයහපතක් වෙන නිසා හොදක් කරන නිසා මේ කුසලය කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ ලස්සන කාරණාවක් පැහැදිලි කරනවා. මෙන්න මේක හොඳට තේරුම් ගන්න වෙනවා. මම මෙච්චර වෙලා කියපු සමහර කරුණු ටික මේකට හොඳට ගැලපෙනවා. මේ 10 වෙනි සූත්‍රය. ද්වේමේ වික්කවේ ධම්මා සද්ධම්මස්ස සම්මෝසාය අනන්තර දහනාය සංවත්තති ඛතමේ ද්වේ. මහණෙනි කරුණ දෙකක් හේතු වෙනවා මේ ධර්මයේ පවතින ඒ මේ ධර්මයේ විනාශ වෙන්න සද්ධර්මයේ විනාශය පිණිස අතුරුදහන් වීම පිණිස කාරණා දෙකක් හේතු වෙනවා මොකද්ද මේ දෙක දුන්නික්කිතංච පදවැඤ්ජනං අතෝච දුන්නීතෝ යම් කිසි කෙනෙක් මේ පදවැඤ්ජන ඒ කියන්නේ මේ අනුපිළිවෙලට පිළිවෙලකින් යුක්තව මේ ධහම ඉගෙන ගන්න නැත්තම් මේ මොකද හේතු වෙන්නේ ඈ ධර්මයේ විනාශ වෙන්න පද පිළිවෙලට අනුපිළිවෙලට මේ ධර්මයේ ඉගෙන ගන්න නැත්තම් ඊළඟ කාරණාව කියනවා අර්ථය වරද්දවා ගන්නවා නම් මේ දෙක හේතු වෙනවා දහම විනාශයට. යම් කිසි කෙනෙක් කියනවා නම් තව පැත්තකින් එකක් ගන්නවා තව කොනකින් තව එකක් ගන්නවා මේ විදිහට තැන් තැන් වලින් පද අරගෙන ධර්මයේ විග්‍රහ කරන්න ගියොත් ශාසනයේ පවත්වන කෙනෙක්ද විනාශ කරන කෙනෙක්ද විනාශ කරන කෙනෙක් මේක සරල කාරණාවක් එහෙම නෙමෙයි දේවේ වික්‍රේ ධම්මා සද්ධාම්මස තිතියා සම්මෝසා අසම්මෝසා යනතර දහනාය සංවත්න කතමේදී මහණෙනි මේ ධර්මයේ තිතියට පැවැත්මට වර්ධනය වීමට හේතුන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි මනාකොට නිවැරදිව පද පිළිවෙලට ව්‍යඤ්ජන පිළිවෙලට දේශනාව ඉගෙන ගැනීම සහ අත්ෝච අර්ථය නිවැරදිව ගැනීම මේ කරුණු දෙක මේ ධර්මයේ පැවැත්මට ස්ථාවර භාවයට සාසන අභිවෘද්ධියට හේතු වෙනවා. එහෙනම් බලන්න යම් කිසි කෙනෙක් එක තැනකින් තව කැලලක් කරන් තව තැනකින් තව කැලලක් කරන් අර පද මුල් දැන් සූත්‍රයේ මුලින් ඉඳලා අගටම බලන්නේ නැතුව එක තැනකින් කොටසක් කරන් විග්‍රහ කරනවා තව තැනකින් කොටසක් කරන් විග්‍රහ කරනවා එහෙම කරන තැනදී මේවා වැරදි විදිහට ගලපන තැනදී අර්ථය වෙන විදිහට ගන්න තැනදී ශාසනීය විනාශයද නැද්ද ඒකයි මම කිව්වේ මේක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පොතේ වචන ටිකක් නෙවෙයි අපට පොතේ පොතක තියෙන වචන ටිකක්නේ හම්බෙන්නේ. මේ පොතක තියෙන වචන ටික මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් අන් අයට අවබෝධ වීම පිණිස වදාර මේ තමන්ගේ හදවතින්ම ආව සත්‍යය. ඒක එක තැනක් වැරදුනොත් ඒ පිළිවෙල එක එක තැනක හරි වෙනස් විදියකට ගියොත් ඒ වැඩ පිළිවෙල එන්නේ නැහැ. අපි අනත්ත ලක්ෂණය හදාරනකොට අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන විදිහට බලන්න ඕනේ. ධම්මචක්කයේ සූත්‍රය බලනකොට ධම්මචක්ක සූත්‍රය තියෙන විදිහට බලන්න ඕනේ. සතිපට්ඨාන බලනකොට සතිපට්ඨාන තියෙන විදිහට බලන්නට ඕනේ. පටිච්චසමුප්පාද බලනකොට පටිච්චසමුප්පාද තියෙන විදිහට බලන්නට ඕනේ. අපට හිතන හිතන විදිහට බලන්න ගියොත් එහෙම එතන මේ පද පිළිවෙලට ව්‍යඤ්ජන පිළිවෙලට අධ්‍යයනයක් වෙන්නේ නැහැ. අර්ථය හම්බෙන්නේ නැහැ. එයාට තමන්ගේ ධර්ම තුල ධර්මය අවබෝධ වෙන්නේ නේද? තමා තුල අවබෝධයකුත් නැහැ, ශාසනයේ පැවැත්මකුත් නැහැ. ශාසනයේ පැවැත්ම සහ ධර්ම අවබෝධයට හේතු වෙන ප්‍රධානම කාරණාව අපි දන්න ටිකක් අපට තේරෙන දෙයක් ඉගෙන ගන්න එක නෙමෙයි. මේ පිටවතුන්ට මතක ඇති මම කලිනුත් පැහැදිලි කරලා තියෙනවා පොත්වලත් ලියලා තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ අපි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දන්නවා මොනවද දන්නේ අපට තේරෙන එකක් නේ. නේද? බුදුරණවහන්සේ අනිත්‍ය කියන්නේ මොකද්ද? සංඛාරා අනිච්චා. ඉතින් බුදුරණවහන්සේ කියන එක බලන්න ඕනේ නේ. මොකද දකින්න කියන්නේ? එදා පඤ්ඤාය පස්සති. නමුත් අනිත්‍යයි කියනවා හරි මේක තමයි. දුකයි කියනවා මේක තමයි. මොකද්ද ඉදන්නේ? මේ අපට ඇහිච්ච මේ පොඩි කෑල්ලක් නේ. නේද? අපට ඇහිච්ච පොඩි කෑල්ලක්. ඒක අපි ගලපනවා. බුදුරණවහන්සේ කියපේක ඒක අදාළ නැහැ. ඇහුවත් දන්නේ නැහැ. දැන් ඇහුවොත් මොකකද අනිත්‍ය කියන්නේ? අපි දෙන අර්ථය මොකද්ද? අපට තේරෙන ටිකක් දෙන්නේ. නේද? එතකොට බුදුන් වහන්සේ කීප දෙනෙ බලලාද? සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. බුදුන් වහන්සේ ඔකයි කිව්වේ. අපට තේරෙන එකක් නෙමෙයි. සබ්බේ සංඛාර දුක්ඛය යදා පඤ්ඤාය පස්සති. ඉතින් ඕක දන්නේ නැතුව අපි මොනවා හෝ රාමු කොට කරගෙන මොනවා හෝ දෙයක් දැනගෙන ඒක වැරදි එක තවත් විග්‍රහ බලන්න මේ ශාසනයේ එන්න එන්න විනාශයකට දෙන්නේ නැත්තම් සාධන අභිවෘද්ධියකටද විනාශයකට අනිත්‍යය අවබෝධ කරන්නේත් නැහැ තමා අවබෝධ කරන්නේත් නැහැ මොකද ශාසනය කියලා කියන්නේ බාහිර භෞතික වස්තු නෙමෙයි හාමුදුරුවෝ ටිකක් නෙමෙයි මොකද ශාසනය කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් ඉස්මතු කරපු සත්‍ය ධර්ම අවබෝධයට ඉතින් මේ සත්‍ය ධර්ම අවබෝධය කළ හැකිද සත්‍ය නිර්වචනය නැතුව සත්‍ය නිර්වචනය ඒ විදිහට ඉගෙන ගන්න තුොත් බෑ. එහෙනම් යම් කිසි කෙනෙක් එක ඉස්පිල්ලක් පෑපුල්ලක් හරි බුද්ධ වචනයට එහා මෙහා කරනවා නම් එයාට අවබෝධය කරා යන්න බෑ. භාවි දාවචන දිට්ඨ දිට්ඨ මත්තම් භවිස්සති. එච්චරයි බුදුරණවහන්සේ දේශනා කරේ. එයා ඒ විදිහට චින්තනය හැසිරෙව්වා. එයා පොද කරා. දැන් අපි ඒකට වෙන අර්ථකථනයක් දෙන්න ගියොත් මොකද වෙන්නේ? අන්න වරදිනවා. බුදුරණවහන්සේ දිය හැකි ටික දුන්නා. ඉතින් ඒ නිසා මේ අවසාන දේශනාව ගොඩක් වැදගත්. සද්ධර්මය විනාශ වීම පිණිස හේතු වෙනවා. පද ව්‍යංජන නිවැරදිව පිළිවෙලකට අනුව ඒකට අනුව ඉගෙන ගන්න නැතුව ඉන්න එක. අර්ථය වැරදි විදිහට ගන්න එක. අනිවාර්යෙන් ඒ පද ව්‍යංජන පිළිවෙලට ගත්තේ නැතිනම් කොහොමත් අර්ථය වැරදියට ගන්නෙ. දැන් මේ සම්බන්ධයෙන් මම ගොඩක් දේවල් සමහරව කතා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නොකියපු දේවල් අද අපි බුද්ධ වචනේට කොච්චර දන්නවද? බුද්ධ වචනේ තියෙන දේ නෙමෙයි සමහරලාවට. නමුත් අපි බුද්ධ වචනේට දෙනවා ඒක. ලොකු විකෘති. ඒ නිසා කිසිම විදිහකට අර්ථයක් දෙන්න යන්න එපා බුද්ධ වචනියට පිටින් කිසිම විදිහකට අනුපිළිවෙලකින් තොර වාර්ථ විග්‍රහ කරන්න යන්න එපා. එහෙම කරනවා නම් කුමකටද දායකවන්නේ? සාසන විනාශයට. මේ තියෙන්නේ. සද්ධාමස්ස සම්වසාය අනන්තර්ධානාන සංවත්තති. ධර්මය අතුරුදහන් කිරීමට යොමු වෙන්නේ. ධර්මයේ තියෙන විදිහටම අපි ගත්තේ නැතිනම් අනිවාර්යයෙන්ම අතුරුදහන් කිරීමට යොමු වෙනවා. මොකද මේ තියෙන්නේ සම්බුද්ධත්වයේ බුදුරණවහන්සේගේ අවබෝධය. ඉතින් ඒ කාරණාව හොඳට තේරුම් ගන්න. එහෙම වුණොත් අපට මේ ධර්මයට මූලික පදනම වන සත්‍ය අවබෝධ කරපු උත්මයාගේ තියෙන සත්‍යවාදී බව තේරුම් අරගෙන ලෝකාවලෝ ලෝකාවබෝධ සූත්‍රය ලස්සනට පැහැදිලි කරනවා. යථාවාස්ථාකාරී බුදුරණවහන්සේ කියපු දේ කරන අවබෝධ කරපු දේ මිස්මතු කරන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් ඉන්නේදී එහෙම දෙයක් තියෙද්දී අපි වෙන විදිහකට යමු උනොත් අපට සම්පූර්ණ විමුක්ති මාර්ගය අහිමි වෙනවා. අද සමහර අය කියන්න පුළුවන් ඔක වැරදිලාද කවුද දන්නේ? එනකොට කට වචනෙට න්යාවේ පොත්වල ලියනකොට. ඉතින් හරි වැරදිලාද කියලා දන්නේ කියන එක නෙමෙයි. වැරදිද කියලා බලන්න බලන්න ඕනේ නේද දෙන කරලා. ඒක තියෙන විදිහට. දැන් ඔය කියන කෙනෙක් කිසි කෙනෙක් බලන්න නැතුව ඔය කියන්නේ. ඒ තියෙන පිළි හැබැයි තියෙන විදිහට අධ්‍යයනය කරන්න ඕන. වෙන විදිහකට නෙමෙයි. බුද්ධ වචනේ තියෙන විදිහට අධ්‍යයනය කරන්නේ නැතුව තමයි කියන්නේ ඔක වැරදිලාද ආනන්ද ස්වාමීන් වහන්සේගේ අදහස් ඊට පස්සේ ආපු අයගේ අදහස් මෙහෙම වෙන්න පුළුවන් කියලා අද ඕන තරම් අය කියන. හැබැයි කට්ටියගේ මෝඩ තර්කය දාන්නෙම ඒක ඉගෙන ගන්න නැතුවනේ. ඔන්න යම් කිසි කෙනෙක් එහෙම කරනවා නම් කමන්නේ ඉගෙනගෙන. එහෙම කරන කෙනෙක් හම්බෙන්නේ නැහැ ලෝකේ. ඇයි? එච්චරටම පිරිසුදු ධර්මයක්. යම් කිසි කෙනෙක් එතෙන්ට යමු වෙලා ධර්මය අධ්‍යයනය කරන්න යමු කෙනෙක් ආවොත් වැරදි හොයන්න මේ ධර්මය ඉගෙන ගත්තොත් මේකේ අඩුපාඩු හොයන්න මේක වෙනස් වෙලා කියලා හොයන්න මේ ධර්මය ඉගෙන ගත්තා. හරියට ඉගෙන ගත්තොත් එයා තීරණය කරන මොකක් කියලාද? මේක නිවැරදි ධහම කියලා. එච්චරට මේ ධර්මයේ සුන්දරයි. ඉතින් ඒ නිසා මේ ධර්මයේ අතුරුදහන් වීම පිණිස යමු වෙන මේ ප්‍රතිපදාව මේ ලෝකයේ යමෙක් කරනවා නම් අන්න බුදුරණවහන්සේකයි පැහැදිලි කරේ සද්ධර ප්‍රතිරූපක සූත්‍රයේ පඨවි ආපෝ තේජෝ වායෝ නෙමෙයි ධර්මය අතුරුදහන් කරන්නේ කවුද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වෙන කවුරුත් නෙමෙයි. අන්‍ය තීර්ථකයොත් නෙමෙයි. අනිත්‍යයන් වලයත් නෙමෙයි. කවුද ධර්මයට උදාහරණ කරන්නේ? භික්ෂුවයි, භික්ෂුණියයි, උපාසකයයි, උපාසිකාවයි. සිව්වනක් පිරිස. ඇයි මේ මේ වැඩේ කරන්නේ? අනික කවුරුත් මේ වැඩේ කරනවද? පට ව්‍යාපෝදේ වලට කරන්නත් බෑ. අනිත් කට්ටිය කරන්නේ මොකද? යාලා කියන්නේ නැහනේ මේ අර්ථය. භික්ෂුව කියනවා, භික්ෂුණිය කියනවා, උපාසිකාව කියනවා, උපාසකයා කියනවා. මො කොයි විදිහටද? පද ව්‍යංජන අනුව බුදුරණවහන්සේ කියේ පිළිවෙලට නැතුව වැරදි අර්ථ. එහෙනම් කවුද එදා මාතෘ දහම් කළේ? එයාලමයි. ඇතුලේ ඉන්න අයමයි විනාශ කරන්නේ. ඉතින් එහෙනම් මෙන්න මේක අපි නොකරන්න මේ දේශනාවේ හරිම වැදගත් කාරණාවක් මේක. ඉතින් අපි පුංචි විවේකයක් අද ගොඩක් වෙලා ගිය නිසා විනාඩි 15ක පොඩි විවේකයක් අරගෙන ඉතුරු සූත්‍ර ටික ආයේ සාකච්ඡා කරමු. හොඳයි එහෙනම්. විනාඩි 15යි ඊට පස්සේ 11යි 11ට 11:10ට විවේකේ හම්බ වෙනවා. ඊට පස්සේ සාකච්ඡාව. දැනට පුංචි විවේකයක් විතර ගන්න. හොඳයි චේරවන් සරණ. හොඳයි අපි ඉතුරු සූත්‍ර ටික සාකච්ඡා කරමු. ඊළඟ වර්ගය තමයි බාල වර්ගය. මේ දේශනා කිහිපෙම ලස්සන කරුණු ටිකක් ඉස්මතු වෙලා හම්බ වෙනවා. ද්වේමේ වික්ඛවේ බාලා මහන්නේ බාලෝ දෙන්නයි. අතමේදී ඔන්න දැන් බලන්න අපි බාලයේද නැද්ද කියලා බලා ගන්න පුළුවන් කරුණු දෙකේ. මොකද්ද මේ බාල ගතිය? යම් කෙනෙක් වරදක් කරලා වරදක් බව නොදකිනවද? එයා බාලයෙක්. වරදක් කරලා වරදක් බව නොදකිනවා නම් ඔහු බාලයෙක්. ඒ වගේම යම් කෙනෙක් වරදක් කරලා ඒ වැරදට නැත්නම් සමාව නැත්නම් ඒ වැරද බව පිළිඅරගෙන කෙනෙක්ගෙන් සමාව ගන්නෙද්දී එයා ඒක පිළිගන්නේ නැත්නම් එයාත් බාලයෙක්. තේරුණාද? වැරද වරදක් වරද වශයෙන් නොදකින්න කෙනත් බාලයෙක් වරද්දක් කරලා කරදර සමාව ඉල්ලද්දී සමාව නිදී නොදන්න කෙනත් යත් බාලයෙක්. සමහර අය කියනවා සමාව දෙන්න ඕනේ නැහැ කියලා. ඒ කුමන ගතියක්ද? බාල ගතිය. පඬිතු දෙන්නෙක් ඉන්නවා. කතමේදී කවුද පඬිතු දෙන්නා? වරද කරලා වරද වරද බව දකිනවනම් එයා පඬිතෙක්. වරදක් කරලා වරද සමාව ගනිද්දි ඒට සමාව දෙනවා නම් එයත් පඬිතියෙක්. මෙන්න මේ දෙන්න බාලයා සහ පඬිතයා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ දේශනාවේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා තථාගතයන් වහන්සේට බණින නැත්නම් දොස් කියන අභූතයෙන් චෝදනා කරන දෙන්නෙක් ඉන්නවා. බුදුරන් වහන්සේට බණින දොස් කියලා අභූත චෝදනා කරන දෙන්නෙක් කියනවා. කවර දෙන්නද? දුක්ඛෝවා දෝසාන්තරෝ. පළවෙනි කෙනා දුෂ්ට ඇතුළතින්ම ද්වේෂය තියෙන. දුෂ්ටයි ද්වේෂයෙන් යුක්තයි. එහෙම ඉන්නව නේද? ඒ දුෂ්ටකම සහ ද්වේෂයෙන් යුක්තකම නිසාම බුදුරන් වහන්සේට බණිනවා. දොස් කියනවා. සද්දෝවා දුක්ඛ හිතේන වැරදි විදියට ශ්‍රද්ධාව ඇති කරගෙන වැරදි විදියට පෑදුනොත් දැන් මේ පින්වතුන් අහලා ඇති බුදුරණවහන්සේට එක කාලයක උපස්ථායකෙක් හිටියා මට නම් මතක නැහැ බුදුරණවහන්සේ දැන් බුදුරණවහන්සේට උපස්ථාන කරන්නේ පැවිදි වෙන්නේ බුදුරණවහන්සේ ගැන පැහැදිලා නේද පැහැදිලා හතර දුක නිදහස් වෙන්න පැවිදි වෙනවා පැවිදුණා විතර නෙවෙයි උපස්ථානත් කරන්න පිටිපස්සෙන් යනකොට අර නිරුවතින් ඉන්න එක්කෙන් දැකලා කියන අන්න රහතන් වහන්සේ නමක්. මේ කවුද මේ කියන්නේ? බුදුරණ වහන්සේනේ පැවිදි වෙලා උපස්ථාන කරමින් පිටිපස්සෙන් යන ගම. ඒක නෙමෙයි. එහෙම කියලා බුදුරණ වහන්සේ කියන එයා රහත් නැහැ කියලා. මෙයා හිතනවා බුදුරණ වහන්සේ කොහොම හරි බොරු කරවන්න ඕනේ කියලා. බුදුරණ වහන්සේ කියන්නේ බොරුයි කියලා ඔප්පු කරන්න ඕනේ කියලා හිතනවා. කාටද? බුදුරණවහන්සේගෙන් පැවිදි වෙලා උපස්ථාන කරමින් යන කෙනාට බුදුරණවහන්සේ කියනවා මෙයා දවස් කීපකින් මැරෙනවා මැරලා මෙන්න මේ සෝහනට දාන්නේ ඊට පස්සේ ඒක නොවන විදිහට කටයුතු කරන්න හදනවා. බලන්න කොහෙන්ද සද්ධාව කියන්නේ මහණෙනේ නේ. අන්න වැරදි විදිහට සද්ධාව ඇති වුණාම මොකද වෙන්නේ? අන්න බුදුන් වහන්සේ චෝදනා කරනවා. එහෙම ගොඩක් අය හිටියා. පහදිනවා. පැහැදිලි උත්තර නෙවෙයි පහදින්නේ. බ්‍රහ්මජාල සූත්‍රයේ එහෙම දේශනා කිහිපයකම තියෙන බුදුරණවහන්සේට පැහැදිලි යුත්තේ සීලයට සමාධියට ඒවට නෙමෙයි. බාහිරින් පේන දෙයට නෙමෙයි. කොමකටද? අවබෝධයත් එක්ක. බුදුරණවහන්සේ දේශනා කර මට කෙනෙක් කියන මම බුදුරණවහන්සේ පොඩ්ඩක් ගන්න නිසා පහළ. නෑ නෑ මට වඩා පොඩ්ඩක් ගන්නවා ඉන්නවා. මගේ ශ්‍රාවකයෝ මම බුදුන් වහන්සේ කැලේ ඉන්න නිසා පහල නෑ නෑ මම නම් ගමෙන් තියෙනවා කැලේ විතරක් ඉන්න භික්ෂුන් ඉන්නවා බුදුන් වහන්සේගේ මේ නෑ නෑ මට වඩා හොඳට මේක එතකොට පහරින්නේ ගොඩක් අර පැහැදිලි යුත්තර නෙමෙයි එහෙම කෙනා මොකද වෙන්නේ ඒක නැති වෙච්ච ගමන් ඒකට මොනවාරි දෝෂයක් ආව ගමන් අර මුලින් පැහැදීම අහලකවත් නෑ දැන් අද බලන්න සමහරලාවට කවුරු හරි ස්වාමීන් වහන්සේනමක් මොනවා හරි වැරද්දක් වුණොත් කාටද බනින්නේ? සංඝයාටනේ. ලේසි වැඩින් නැද්ද? සංඝයා කියන්නේ කවුද කියලා දන්නවද? ඈ ඒක දන්නේ නැතුව බනින්නේ මේ හාමුදුරුවෝ මේ සංඝයා කියන්නේ කවුද කියලා බනින්නේ. ඇයි පහදින්න ඕන කාටද? සංඝයාටනේ. දැන් අද ඉන්න ඔක්කොම සංඝයා අර නවබෝධ අපි කවුරුද දන්නේ නැහැ කෙනෙක්ගේ අවබෝධය. සංඝයා නාමයෙන් ඉන්නේ. කියන්නේ සීලයේ ගුණයෙන් යුක්තව සංගයයන් නාමයෙන් අපි දන්නේ මාර්ගඵලලාභී කවුද කියලා. ඒක අපි කාටවත් විශ්ේ නැහැ. අපි පහදින්නේ ඒ උත්තමයන්ට ඒ උත්තමයන්ගේ නාමයෙන් ඉන්න පිරිසට ඒකත් එක්ක අපි වන්දනාමාන කරන්නේ. පැහැදිලි යුත්තට පහදින්නේ අපි වරදි විදියට ශ්‍රද්ධාව හදාගන්නවා. එතකොට එහෙම හම්බුනාට පස්සේ පොඩි වැරද්දක් හම්බුනාම තිබිච්ච ශ්‍රද්ධාව පොඩ්ඩක්වත් නැහැ. අන්න බුදුරණවහන්සේටත් වැරදි විදිහ ඒ කියන්නේ චෝදනා කරන්නේ නැත්නම් බනින්නේ දොස් කියන්නේ අභූතයෙන් බනින්න කරුණු දෙකක් තියෙනවා එකක් දුෂ්ට වූ ආධ්‍යාත්මයේ තියෙන द्वේෂය දෙවෙනි එක වැරදි විදිහට හටගත්ත පැහැදීම ඔක හැමෝටම පොදුයි දැන් කෙනෙක් පහදිනවන ආ මේ හාමුදුරුවෝ හොඳට බණ කියනව නැත්නම් මොන හරි ඒ පහදින දේ හරිද පැහැදියුත් ධර්මයක් එක්ක එහෙම වුණා ප්‍රශ්නයක් නැහැ. ධර්මයෙන් තොරව පැහැදිච්ච තැනදී එයා තමයි අනිත් පැත්තට සම්පූර්ණ විරුද්ධව කටයුතු කරන්නේ. ඒ නිසා මේ ධර්මය දැන් අපි කලින් සූත්‍රයේ කතා කරා ධර්මයේ පිළිවෙලට ගන්න ඕනේ කියලා. ඒ වගේම තමයි මේ පැහැදීම කියන එක. දැන් අද සමහරවිට සූත්‍රයක් කතා කරනකොට බැලින් කෑල්ලක් සම්බන්ධ තේරෙන ටිකක් කියනවා. ඒක ගැළපෙන්නේ නැහැ. බුදු දේශනාවට ගැළපෙන්නේ නැහැ. බුදු දේශනාව කියන්නේ මුල මැද අග පිරිසුදුයි. ඒකත් එක්ක පහදින්න ඕනේ. අහුලගත්ත ටිකක් අරන් හරියන්නේ නැහැ. දැන් අහුලගත්ත ඒවා අපි දන්නව නේද? අද නෙමෙයි ඒ කාලෙත් දන්නවා. ආරෝග්‍ය පරමලාභා සන්තුට්ටි පරමන්දන ඊළඟට ඔය විග්‍රහය කරන නිරෝගිකම සැපයි කියලා නේ. මාගන්දී කියන්නේ අතපය අතගාලා පුදුම සැපක් තියෙන නිරෝගිකම කියලා නේ. මොකද බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඔබ පුතන් ගැන වෙලා බුදුරණවහන්සේ දේශනා කරන්නේ නිරෝගිකම ඔය කුණු කය ඔය කය කොහෙද නිරෝගී වෙන්නේ? කොහොමද කවුරු නිරෝගී කියලා කියන්නේ? මේ ආරෝග්‍ය බව එතකොට දැන් අපිට ඔබ කියන්නේ තාමත් නිරෝගිකම කියන එක යන්නේ නැහැනේ. මේ නිරෝගී කියලා කියන්නේ මේ කෙලෙස් සුලදුරු වීම කියන එක යන්නේ නැහැ. අපට රෝහල ගියහුවත් ආරෝග්‍ය පරමාලාභ අනේ මොන ලාභයේද? කය නිරෝගකම බුදුරණවහන්සේ එහෙම එකක් නෙමෙයි කියලා කියන්නේ. මම දැක්ක හබරණ පල්ලියක අහලා තියෙනවා. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්තනං කියලා. හබරන පල්ලි. එතකොට ඒක එයාලම එකක් නේ. එතකොට එයාලගේ අරුතියත් එක්ක අපේ හොස්පිටාලේ කියලා තියෙන ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්තන. බුදුරජාණන්සේ මොකද්ද කියන්නේ? අන්න මාගන්දි දුක් ලස්සන පැහැදිලි කරනවා. ඔය නිරෝගිකම ඕකක් නෙමෙයි කතා කරන්න කියලා ලස්සන පැහැදිලි කරනවා. ඇයි එහෙම ගන්නෙ? කැලලක් අහුල ගන්න ඕනේ කොහෙන් හරි. නේද? අර මුල ඉඳලා පිළිවෙලට අපි කරගෙන යනවද? නෑ නෑ කොහෙන් හරි කැලලක් ගත්ත ටික තව කොහෙට අමුණනවා. ඕකයි කරන්නේ. ඉතින් එහෙම කරන දේ සාසනය විනාශයක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. ඒ විනාශ නිසා තමයි මාගන්ධිය අර ගාතාව ඒ ඒ කියාගෙන ආවේ ආරෝග්‍ය පරමාලාභ කියලා දැන් එයාලගේ සාසනයක් දැක්කටිය නියන්නේ. හැබැයි ඇත්ත බුදුරණවහන්සේ කියන්නේ මේ තමයි. බුදුරණවහන්සේ වෙන දෙයක් නෙවෙයි. වෙන අර්ථයක්. අර හම්බරන මං ඇස් දෙකට දැන් කම්රණ පල්ලි බෝඩ් එක ගහලා තියෙන ආරෝග්‍ය පරමාලාභ කියලා. සන්තුෂ්ටි පරමන්දන ඒකට ඒ විස්තරේ එයාලගේ දෙයක් නේ. එයාලගේ අර්ථයක් එක්ක විග්‍රහ කරන්නේ. බුදුරණවහන්සේ කියපු විදිහට ඒ විග්‍රහය හරියට ගත්තේ නැතිනම් ශාසනය අතුරුදහන් වෙනවා කියන එක සිදු වෙනවා. එහෙම කෙනා තමයි බුදුරණවහන්සේට අභූතයෙන් චෝදනා, ඒ කියන්නේ චෝදනාවට කරන්නේ. දේවී වික්‍රේ තථාගතං අබ්භාචික්ඛන්ති කතමේදී දෙන්න මේ දෙන්නෙක් මේ දෙන්න බුදුරන් වහන්සේට අභූතයෙන් චෝදනා කරනවා. ආ කියන්නේ බුදුරන් වහන්සේට වැරදි විදිහට මේ ධර්මයට වැරදි අභූත චෝදනාවක් කරනවා කියනවා. ඒ කවුද දෙන්න? යෝච අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේන තෙදීපෙන් තථාගතයන් වහන්සේ කියපු නැති නොකියපු දෙයක් කිව්වා කියනවා. තථාගතයන් වහන්සේ චෝදනා කරන්නේ. කිව්ව නැති දෙයක් කිව්වයි කියනවා. ඊළඟට තථාගතේ නාති දීපේති යෝච භාසති ලපති තථාගතං තථාගතේන අභාසිතං අලපිතං කිව්ව දෙයක් කිව්වේ නැහැ කියනවා. මේක මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඒකයි ඒකට හේතුව. බුදුරජාණන් වහන්සේ කියපු නැති දෙයක් කිව්වා කියලා කියනවනම් මේක දේශනාවෙම තියෙනවා මෙහිමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ. ඒක චෝදනාවක් වෙන බුදුරජාණන් වහන්සේට. කිව්ව දෙයක් කිව්වේ නැහැ කියනවනම් ඒක චෝදනාවක් කියනවා. එහෙනම් බලන්න අපි හරියට මේ ධර්මය පිළිවෙලට මුල ඉඳලා අධ්‍යයනය කරේ නැති වුණොත් අපි මේකට යටත් වේවිද නැද කියලා කල්පනා කරන්න වෙනවා. මම කිව්ව දේරුණාද? අපි බුදුරජාණන් වහන්සේ මුල ඉඳලා කියපු විග්‍රහයත් එක්ක මේ දේශනාවට අපි යොමු වෙන්නේ නැතුව එක එක්කෙනා අදාළ නැහැ. අතීතේ මහ තෙරවරු ඒව අදාළ නැහැ. අපි බලන්න බුද්ධ දේශනාවේ මුල ඉඳලා මේ යන පිළිවෙලත් එක්ක. මොකද මහ තෙර කියන එක්කෙනා මොන මහ තෙර කෙනෙක් වුණත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නෙමෙයි. සාරිපුත්‍ර අපි ඔක්කොම කාර්යම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒ ශ්‍රාවකේ. එහෙනම් කවුරු කිව්වත් අපි ඒ පිළිවෙලට බලන්නේ නැතුව මේක බුදුරණවහන්සේ කිව්ව දෙයක් කියලා කියනවනම් නොකියව දෙයක්. මොකක්ද කරලා තියෙන්නේ? සතාගතයන් වහන්සේ චෝදනා කරනවා. කිව්වා කියනවනම් නොකියව දෙයක්. නොකියව කියනවනම් කිව්ව දෙයක්. ඒකත් සතාගතයන් වහන්සේට චෝදනා කළා. එහෙනම් බලන්න අපිට මේ දහම් මගට යන්න කොච්චර පැති තියෙනවද? ඒ කියන්නේ වැහෙන පැති සහ මේ ධර්මය හොයාගන්න පැති. මේක බුදු දේශනාව ඊයෙම කියනවා. දේවි වික්ක හදාගත්තාන් ඊළඟට ළඟදිසිකන් හදාගත්තන වහන්සේලා චෝදනාවක් වෙන්නේ නැහැ කියලා මෙහෙම කරනවා නම් යෝච භාසිත යම් කිසි දෙයක් හදාගත්තන වහන්සේ දේශනා කරාද පෙන්වවද ඒක දේශනා කර බව කියනවනම් දේශනා නොකරද ඒක නොකර බව කියනවනම් අන්න ඒ අර්ථාගතයන් වහන්සේ චෝදනා කරන්නේ කියනවා. ඒ නිසා හොඳට බලන්න බුද්ධ දේශනාව අර මුලින් කියපු සූත්‍රයත් එක්ක උදේ කියපු සූත්‍රයත් එක්ක පද වැංජන පිළිවෙලට මුල ඉඳලා මේක අධ්‍යයනය කරගෙන ගියේ නැතිනම් චෝදනාවක් යනවා අපි දෙන විග්‍රහය මොකේද බුදුරණවහන්සේ කියපු දේ සමහල්ලාවට කිව්වේ නෑ කියනවා. කිව්වන දේ සමහල්ලාවට කිව්වා කියනවා. ඒක මට මේ සමාජයේ තියෙන වචන අරන් ගොඩ ගොඩක් කියන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම්. මේක කියවනම තමයි හිතන්න ඕන වෙයි. දැන් කබලින්කාර ආහාර ගැන අපි දන්නවනේ. කබලින්කාර ආහාර මොකද්ද කියලා අහුවොත් එහෙම හතර ආහාර විග්‍රහ කරනකොට මොකද්ද දෙන විග්‍රහය? අපි කන බොන කෑමට කියන්නේ කොහෙද බුදුරණවහන්සේ කියලා තියෙන්නේ? අන්න ඒක බලන්න ඉස්සෙල්ලා. අපි කියන්න කලින් බලන්න බුදුරජාණන් කොහෙද තියෙන්නේ කියලා කියනවා. එතන බුදුරජාණන් නොකියව දෙයක් අපි කියනවනම් මොකද්ද කරන්නේ? බුදුරජාණන් නොකියව දෙයක් අපි කියනවනම් කොහේ මොකද්ද කරන්නේ? චෝදනාව. කොතරද බුදුරජාණන් එහෙම කියලා තියෙන්නේ කියලා ඉස්සර බලන්න. අපිට තේරෙනවා කියලා හරියන්නේ නැහැ. අපිට තේරෙනවා කියලා කියලා හරියනවද? අපිට තේරෙන්නේ කියලා බුදුරජාණන් කිව්වා කියලා. මේ කබලින්කාර ආහාර කියන්නේ මෙන්න මේකයි කියලා බුදුරණවහන්සේ කිව්වා කියලා කියන කොහෙද තියෙන්නේ? කොතනද බුදුරණවහන්සේ කියලා තියෙන්නේ? අන්න බලන්න ඕනේ. එතකොට බුදුරණවහන්සේ නොකියව දෙයක් කියනකොට මොකද්ද? අභූත චෝදනාව. බුදුරණවහන්සේ චෝදනා කිරිල්ල. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා දේශනාවේ අපි සමහර ලාවට අපි දන්න සමහර කරුණු දේශනාවේ නැහැ. නැති දෙයක් මේ කියන්නේ. තියෙන දේ නෙමෙයි. ඒ නිසායිනේ අද අවබෝධය කරා යන්නේ බැරි වෙලා තියෙන්නේ. ධර්මයේ වැරද්දක් නෙමෙයි. අපි ඒ විදිහට අරගෙන නැහැ. එකයි වෙනස. ඒ විදිහට ගත්තම හරි. අපි දන්න දේවල් ඔක්කොම එකට ගලපනවා. බුදුරණවහන්සේ නොකීපු දේවල් කිව්ව කියලා ගන්නවා. කිව්ව දේවල් නොකිව්ව කියලා ගන්නවා. තව ලෝකේ ගොඩාක් දේවල් හම්බ වෙනවා. ඒක බුදුරණවහන්සේ චෝදනා කිරීම. ඊළඟ සූත්‍රය ඊටත් වඩා ඔන්න හිතන්න එකක් තියෙනවා. දේමී වික්‍රේ තථාගතේන අබ්බහාචික්ඛන්ති තථාගතයන් වහන්සේට චෝදනා කරනවා බණිනද අභූතයෙන් බණින එකක් බාටපත් වෙනවා මොකද්ද නියත්තං සුත්තන්ති නීතත්තෝ සුත්තන්ති දීපේති නීතත්තං සුත්තන්තෝ නියත්තං සුත්තන්තෝති දීපෙන්ති එතන විග්‍රහ කරන්නේ විවර නොවිච්ච අර්ථ තියෙන ගැඹුරු කරුණු තියෙන දේශනාව සරල කියලා විග්‍රහ කරනවා සරල වශයෙන් අපේ වචන ටිකෙන් දෙනවා සරල විග්‍රහ කරලා දෙනවා ගොඩාක් ගැඹුරු කරලා විග්‍රහ කරනවා එයා මොකද්ද කරන්නේ බුදුරන් වහන්සේට චෝදනා අභූතයෙන් චෝදනා කරන මේ ශාසනය විනාශ වෙන්න යොමු කරන කෙනෙක් බලන්න ඕකට උදාහරණ නැද්ද කියලා. කරණීයමෙත සූත්‍රයේ මෛත්‍රී කරට හා කියපු දෙයක් තියෙනවා මෙතන දිග්ග පළල නෙමෙයි කියන වචන කඩ කඩා මේ වෙන දෙයක් විග්‍රහ කරන්න යනවා මේ සරල කරණාව ගැඹුරු කරලා දෙන්න යනවා මංගල සූත්‍රයේ හිම සමහර කාරණා මෙතන මේ මං ගලවන එකක් තියෙන්නේ කියලා විග්‍රහ කරන්න යනවා ගැඹුරු විදිහට ඊළඟට ඔය තව පානාතිපාත හත්තු මේ සාමාන්‍ය මේ සරලව ඉස්මතු වෙන කාරණාව තියෙනවානේ අපේ කෝණයට හම්බෙන්නේ. මේක කඩලා ඇතුළත ගිහිල්ලා බලන්න තියෙන අර වචන කඩ කඩ එහෙමෙහි කර කර පෙන්නනවා. මොකද්ද කරන්නේ? ශාසනයේ විනාශයක් බුදුරණවහන්සේ චෝදනාව මේ සරලදී ගැඹුරු කරලා සමහර අය කියන පටිච්ච සමුප්පාදේ මේක මේ අපට තීරණවා මේක මේ ඔක කියෝ කියෝ ඉන්නකොට හිතේතා ඉන්නකොට මේක මේ දැන් අපිට වැටෙන දෙයක්. ඔක එහෙම හිතන්න ගැඹුරු කියලා මේකේ අමුතු දෙයක් නෙවෙයි. මෙහි විදිහට කියනවා. ඒ මොකද්ද? අර ගැඹුරු වර්ථයේ තියෙන එක නිකන් සරල කරලා පෙන්වන්න හදනවා. ඇත්ත අපි දැනුම් තේරුම් ගන්න තියෙන්නේ ඒ විදිහට තමයි. ඒ කියන්නේ අපේ පරිසම්පාද තේරෙන්නේ දැන් කාට හරි කියනවනම් පරිසම්පාද තේරෙනවා කියලා එයා මොකද්ද කරගෙන තියෙන්නේ? අර අර්ථ ඇතුලේ තියෙන ගැඹුරු කරුණ තියෙන දේ අපි සරල කරගෙනනේ. නේද? ඒකේ තියෙනවා ගත යුතු අර්ථ ගැඹුරු කරුණු තියෙන එක. ඒ වගේ බුදුරණවහන්සේ කියන්නේ ඒ ඒ කියන දැන් අපි හිතමු පටිසමුපාදේ. දැන් තව උදාහරණයක් ආහාර ගැන මගේ කබලෙන් කර ආහාරය. දැන් ඔන්න ඒකේ විග්‍රහ කරන දේශනාව විග්‍රහය තියෙනවා. අපි මොකද කරන්නේ? ආ මේ කන බොන දේ ගැන කියලා අපි සරල කරගෙන හදාගෙන ඉන්නවා. බුදුන් වහන්සේ එහෙම කියලා නෑ. හැබැයි ඒ දේශනාවෙන් නිකන් අර්ථය ගන්නවත් බෑ. අර්ථය ගන්න තව විමසන්න වෙනවා. තව දේශනා පාඩක කරගන්න වෙනවා. යෝනිස මනසිකාරය කරන්න වෙනවා. අර්ථය ඉවර කරගන්න යොමු වෙන්න වෙනවා. එතන අර්ථය එකපාරට හම්බෙන්නේ ඒ අර්ථය එකපාරට හම්බ වෙන්නේ නැතිදී ඊටාම සරල වශයෙන් කතා කරගෙන යනවා අපිට තේරෙන දෙයක් ඇටියෙට. ඒකත් මොකද්ද? තථාගතයන් වහන්සේට අභ්‍යාස කියන්නේ චෝදනා කිරිල්ලක්. තථාගතයන් වහන්සේට චෝදනා කිරීම. ඊළඟ එක්කෙනා ඊළඟ සූත්‍රයේ කියනවා මෙයා නම් තථාගතයන් වහන්සේ චෝදනා කරන්නේ ඒ තමයි දේමේ වික්කතාගතම් නබ්බච්ඡාකින්ති. ඒ තමයි ගැඹුරු කාරණාව ඒ හැටියටම විග්‍රහ කරලා පෙන්නනවා. සරල කාරණාව ඒ හැටියට විග්‍රහ කරලා තියෙනවා. දැන් සරල කාරණාව කියන්නේ මොකද්ද? අපිට දැන් හම්බ වෙන ටිකනේ. දැන් අපට දේශනාවක් අහුව ගමන්ම අපට දැන් කර යුතු යමක් හම්බ වෙනවා ඒවා තියෙනවා නේද දැන් අර මුලින් විග්‍රහ කරේ පත්‍යවේක්ෂාවෙන් කරන දේ අපේ කොන්ට හම්බ වෙන දෙක හරි සරලයි සරල වෙන්නේ අපේ දැන් තියෙන මට්ටමට තේරෙනවා අපේ තියෙන මට්ටමට කළ හැකි එවැනි දේ තියෙනවා ඒ කියන්නේ වෙන ගැඹුරක් නෑ වෙන හිතන්න දෙයක් නෑ ඒක තේරෙනවා හැබැයි සමහර ඒවා තියෙන අපේ කෝණයට තේරෙන්නේ නැහැ. අයි අපි විශේෂත්වයක් කරා යොමු කරන්න බුදුරණවහන්සේ ලෝකෙ නිතරම විග්‍රහ කරපු දේවල් තියෙනවා. ඒක අපට තේරෙන්නේ එතකොට ඒක තේරුම් ගන්න අපි තුල වෙන පැත්තකින් ඒකට සමහරත අරගෙන නුවණින් විමසලා ගොඩක් කරුණා තියෙනවා ඒක තේරුම් ගන්න. එතකොටයි ඒක තේරෙන්නේ. එතකන් තේරෙන්නේ. අපි ඔය දෙක පටලවා ගත්තොත් ඉවරයි. සමහර අය කියනවා මේ පටිච්චසමුප්පාදය මේ හරිය සරල විග්‍රහ කරනවා. හැබැයි බලනකොට අර කරුණු ගොඩකින් චෝදනා. බුදුරණවහන්සේ කියපු මුලින් ඉඳලා පිළිවෙලට අධ්‍යයනය කරන විග්‍රහය නෑ. එක පැත්තකින් ආය සාසනය අතුරුදහන් කරන චෝදනාව. ඊට පස්සේ බුදුරණවහන්සේ දේශනා නොකරපු දෙයක් මේ කියාගෙන යනවා සමහරලාවට. එතන නෑ විග්‍රහය එතන. ඒක කියාගෙන යනවා. ඊළඟට මේ ගැඹුරු කාරණාවක් මේ සරල අර අපට පේන විදිහට පෙන්වන්න හදනවා. චෝදනා කිහිපයක්. අන්න එක ශාස්ත්‍රය අතුරු ගහන් වෙන්නේ. එහෙමනම් බුද්ධ වචනේ තියෙන විදිහටම ඉගෙන ගත්තොත් විතරයි අපට හම්බ වෙන්නේ ගැඹුරු කාරණාවක් අපේ කෝණයට හම්බ වෙන්නේ නැති හිතන්න ඕන දෙයක් තියෙනවා. එයා ඒක ගැඹුරුයි කියලා දන්නවා. තේරුම් ගන්න උතුයි කියලා දන්නවා. එහෙම නැතුව ආ දැන් මට තේරෙනවා කියලා දැන් අපි අපේ හැමෝගෙම ලක්ෂණයන්නේ කොහොම හරි අහපො ගමන් තේරෙනවද හොඳයි කියන එක නේ. ඒක මොකද්ද? සරල විග්‍රහය. ඉතින් අපි තේරුම් ගන්න කැමති මොකක්ද කියන හැම වෙලේම. සරල විග්‍රහය. අහපො ගමන් තේරෙන්නේ මොකද්ද? ගැඹුරු නැති සරල විග්‍රහයක්. ඉතින් ඒ විග්‍රහය අපි දැන් දන්න මට්ටම විතරයි. නමුත් විශේෂත්වයේ කරා යොමු වෙන්න ගැඹුරු දෙයක් හම්බ වෙන්නට ඕනේ. නිවන නොවෙච්ච දෙයක් හම්බෙන්න තෝරන. අන්න ඒ දේ හම්බ වෙන බව හිතන්නත් කැමති නෑ. ඇයි? එච්චරටම අපිට දැන් කිව්වම මේක හොඳටම තේරෙන්න ඕනේ. ඒක තේරෙන්නේ කොතනදද? අපි විශේෂත්වයකට යොමු වෙච්ච තැනදී. අන්න ඒකයි ප්‍රඥාව චක්කුසියට ඒකදා. අපි විශේෂත්වයකට යොමු වුණාමයි තේරෙන්නේ. අනිත්‍ය දකින්නේ කවුද? අපට අනිත්‍ය දකින්න පුළුවන්ද? සෝතමන්න කෙනානේ. මොකේ අනිත්‍යද? සංඛාරය අනිත්‍යයි. මොකෙන්ද? ප්‍රඥාවෙන්. සෝතමන්න මෙහා කෙනාට සංඛාරය අනිත්‍ය ප්‍රඥාවට හම්බෙන්නේ අපි දකින්නේ මොකෙන්ද? ඇහැට දෙපෙන්නේ මේ ගොඩ නැගිලි විනාශ වෙනවා නේ? මනසට මෙහිතෙන්නේ මේවා විනාශ වෙනවා. කනට මෙහින්නේ ශබ්ද නැති වෙනවා. ඒ අනිත්‍ය හම්බුනේ මොකේද? එක්ක ඇහැට එක්ක කනට එක්ක නාසයට එක්ක දිවට එක්ක කයට එක්ක මනස ප්‍රඥාවලද නෑ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇහැරුත් නෙමේ කනරුත් නෙමේ නාසරුත් නෙමේ දිවරුත් නෙමේ කයරුත් නෙමේ මනසරුත් නෙමේ ප්‍රඥාවයි මොක කණිත්‍යද සංකාරය අනිත්‍ය දැන් අපි රූපය අනිත්‍ය දකිනවා හැබැයි ඇහි ඇහැ තියෙදි රූපය අනිත්‍ය නේ හැබැයි රූපය ඇහෙන් එන්න තියනවද රූපය ඇහෙන් එන්නේ නැහැ ඇහැ රූපයෙන් එන්නේ නැහැ ඒ දෙකම දැකම තමයි සංඛාරය හම්බෙන්නේ. අපට අනිත්‍ය පේන්නේ ඇහැට රූපය අනිත්‍ය වෙනවා. ඇහැ අනිත්‍ය වෙන්නේ නැහැ. ඇහැ අනිත්‍යින් බැන්නාමනේ. නේ? ඒතකොට මනට ධම්ම දැන් අපි මේ ගොඩනගිල්ල කල්පනා කරනවා. කල් ගැන මේක විනාශල යනවා කියලා. ඒතකොට ඔන්න මේවා අනිත්‍ය වෙනවා හම්බ වෙනවා. හැබැයි මනසෙත් නිට්ටයයි. ඒ මනසත් හම්බුනේ. අපි මේක වෙන් වශයෙන් අපිට මේ සංස්කාර වශයෙන් හම්බෙන්නේ නැහැ. වෙන් වශයෙන් ඇහැට පෙනෙච්ච දේ අනිත්‍ය වෙනවා. අපට හම්බුන්නේ ඇහැ රූප එකදීමේ සංස්කාරයක් ගොඩ නැගුණේ කියලා. එහෙනම් සංඛාර හම්බෙලත් නැහැ අනිත්‍ය හම්බෙලත් නැහැ. කන ශබ්ද එකතු වීමේ සංඛාරය ගොඩ නැගුණේ. නමුත් අපට හම්බෙන්නේ කනට ඇහිච්ච ශබ්ද අනිත්‍ය වෙනවනේ. කන නිට්ටයයි. අපි හිතුවට මරුණට පස්සේ කොන වෙනවා කියලා දැන් නිට්ටයයිනේ. ඒ දැන් තියෙන කනට ඇහෙන ශබ්ද නැති වුණේ. තියෙන ඇහැටනේ පේන රූප නැති වෙන්නේ. ඒතර බලන්නේ නම් ඒ අපට තේරුණා කියලා ගත්ත මට්ටම අර ගැඹුරු දේ සරල වශයෙන් ගත්තා. බුදුරණවහන්සේ ධර්මයේ අනුපිළිවෙලට අධ්‍යයනය කරේ නෑ. බුදුරණවහන්සේ පෙන්වපු නැති දෙයක් දේශනා නොකරපු දෙයක් දේශනා කරා කියනවා. එහෙනම් බලන්න මේ ශාසනය ගැන කතා කරනකොට කොච්චර දෙයක් තේරුම් ගන්න තියෙනවද? මේ සූත්‍ර ටික හරිම වැදගත්. මේක මේ ධර්ම මාර්ගයේ ඇත්තටම කතා කරොත් මූලාරම්භය කියන පුළුවන්. මේ සූත්‍ර දැන් මම හිතන්නේ තුනයි හතරක් කතා කරා. මේ සූත්‍ර හතර හරියට තේරුම් ගත්තොත් එයාට පුළුවන් ධර්ම මාර්ගය යන්න. ඒ තමයි එක වචනයක් වෙනස් නොකර බුද්ධ දේශනාව ඒ පිළිවෙලටම අධ්‍යයනය කිරීම. ඒක එක වචනයක් වෙනස් වුණා නම් එතනින් මගහැරලා ගියා. එයාටයි අර්ථය ගන්න පුළුවන්. එයාට ගැඹුරු දේ ගැඹුරු වශයෙන් සරල දේ සරල වශයෙන් දේශනාවෙන් අර්ථය ප්‍රඥා ගෝචර වල ඉස්මතු විය යුත්තේ ඒ ආකාරයෙන් ගන්න පුළුවන් බුදු දේශනාව ඒ ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් ඒ කරුණ නැත්තම් එයාට මේ ධර්ම දකින්න බෑ ඒකයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තව එළඹිලා කන් යොමාගෙන ආන්න කියන අර්ථය ගන්න කන් යොමාගෙන එතකොට ඒ එකක් වෙනස් නොකර අහන්න ඕනේ කන් යොමාගෙන අහපු තැනදී තමයි ඒ අහපු දේ දරාගෙන ඒකේ අර්ථය විමසන්න ඕන. පොඩ්ඩක් හරි නැසමත් වින්නතුනි. එයා සත්‍ය සත්‍ය නෙමෙයි අරන් තියෙන්නේ. ඒකයි ආරෝග්‍ය පරමාලාභ වෙනස් වෙලා වෙයි. දැන් අපි කියාගෙන දැන් කබලින්කාර ආහාර විග්‍රහය තවත් එක එක තව ගොඩක් දේ තියෙනවා. ඒ විග්‍රහය වල දැන් මේ එන්නේ කාගේ අදහස්ද? අපේ අදහස් ටිකයි. අර දේශනා දෙවිච්ච එක හිමමයි. දේශනාවේ තිබිච්ච ටික අපි ඒ විදිහට ගත්තොත් විතරයි අපට එක දකින්න පුළුවන්. ඊළඟ සූත්‍රය අ පවිතු කර්මණ මෙතන වචනේ පෙන්වලා තියෙන පටිච්චන්න වැහිච්ච දේ කරනකොට උපද් දෙකයි කියනවා වැහිච්ච කර්ම කරනවා නම් තිරසන් ලෝකයේ නිරයයි විවෘත වෙච්ච කර්ම කරනවා නම් ඒ උපද් දෙකයි කියනවා දිවි ලෝකයයි මනුස්ස ලෝකයයි වැහිච්ච කර්ම දැන් අපි වැහිලා වහගෙන කරන්නේ හොර වැඩනේ වැරදි වැඩනේ අන්න ඒ වගේ අදහසින් තමයි වැහිච්ච කර්ම විවෘතයි හොඳ දේ කරනකොට අන්න හොඳ දේ කරනකොට ඒක සුගතියන්න හේතු වෙනවා මිච්ඡා දෘෂ්ටිකස්ස වික්කවේ දින්නම් ගතිනම් අඤ්‍යතරං ගතින් පාටිකංකම් මිත්‍යා දෘෂ්ටිකයට ගති දෙකයි ඒ මොකද්ද නිරයයි තිරිසන් ලෝකයයි ඒ දෙක තමයි මිත්‍යා දෘෂ්ටිකයේ තියෙන ගතිය සම්මාදිට්ඨිකත වික්‍රේ දින්නම් ගතියන අනිතරං ගති සම්මාදිට්ඨිකයට ගති දෙකයි ඒ තමයි දිවි ලෝකයයි මනුස්ස ලෝකයයි දුස්සීලත වික්‍රේ දී ප්‍රතිබාලා දුස්සීලයට ප්‍රතිලාභ දෙකයි ඒ තමයි තිරස්චාන යෝනි නිරය නිරයයි තිරසන් ලෝකයයි සිල්වතාට ප්‍රතිභාග දෙකයි ඒ තමයි දිවි ලෝකයයි මනුස්ස ලෝකයයි ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණේ මම ආනිසංස දෙකක් දැකලා මේ අරණ්‍ය වන සෙනසුන් වල වාසය කරනවා මොකද්ද ආනිසංස දෙක අත්තනෝ ditthadhammiya සුඛ විහාරාය සම්පස්සමාරෝ මට ditthද හැමීම සැපසේ වාසය කිරීම කියන ආනිසංස දෙකලා මම දුර ඈත වර සෙනසුන් වල වාසය කරනවා පස්චිමෝච ජනතාන් අනුකම්පමානෝ පස්චිම ජනතාවට අනුකම්පා පිණිස පස්චිම ජනතාව අනුකම්පා කියන්නේ ඇයි ඊට අනුව යනවනේ ජනතාව අනිත් ශ්‍රාවකයෝ අන්න පස්චිම ජනතාවගේ අනුකම්පාව පිණිස මේ විදිහට වාසය කරනවා. මේ ආනිසංස දෙක දෙකලයි මම මේ වනාන්තරේ වාසය කරන්නේ. ඊළඟ සූත්‍රය අවසාන එකේ ඒ වගේ ද්වේමේ වික්‍රේ ධර්මා විඥා භාගිය. මහණෙනි විඥා භාගිය ධර්ම දෙකයි. කතමේදී මොකද්ද මේ දෙක? සමතෝච විපස්සනාද. සමතයත් විපස්සනාවත්. සමතෝ වික්‍රේ භාවිතෝ කතමනුත් ඒ කියන්නේ මොකද්ද සමතේ භාවිතා කිරීමෙන් වෙන අර්ථය චිත්තං භාවයති සිත වැඩෙනවා සමතේ භාවිතා කරන සිත වැඩෙනවා චිත්තං භාවිතං සිත භාවිතා කරනකොට මොකද මොකද්ද වෙන්නේ යෝ රාගෝසෝ පහීයති ඔහුගේ රාගය තුරු වෙලා යනවා විපස්සනා වික්‍රේ භාවිතා විපස්සනා භාවිතා කිරීමේ අර්ථය මොකද්ද පඤ්ඤා භාවිතා ප්‍රඥාව වැඩෙන්නේ ප්‍රඥාවයි භාවිතාවේ පඤ්ඤා භාවිතා පඤ්ඤා භාවිතාය මොකද්ද වෙන්නේ? යා අවිජ්ජාසා පහියති. අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. රාගයෙන් කිලිටි වුණාට පස්සේ රාගෝ කිලිට්ටං රාගෝපක් කිලිට්ටං වාබික්කවේ චිත්තං විමුච්ඡති. රාගයෙන් කිලිටුණාට පස්සේ සිතේ විමුක්තියක් නැහැ. කියන්නේ සිත පිරිසිදු භාවයකට යොමු වෙන්නේ නැහැ. සිත එක එක දේවල් ඔස්සේ යනවා. අවිද්‍යාව උපක්ඛලිතා පඥාන භාවයේදී අවිද්‍යාවත් එක්ක මොකද වෙන්නේ ප්‍රඥාව භාවිතා වෙන්නේ නැහැ එහෙනම් ඉතිකෝ වික්කවේ රාග විරාගා චේතෝ විමුක්ති අවිද්‍යා විරාගා පඤ්ඤා විමුක්ති රාගේ ප්‍රහාණය චේතෝ විමුක්තිය අවිද්‍යා ප්‍රහාණය පඤ්ඤා විමුක්තිය එතකොට සමතයෝස්සේ මොකද වෙන්නේ රාගයේ ප්‍රහාණය මේ සිත එක එක චේතෝ විමුක්තිය කියනවා විවිධ දේවල් ඔස්සේ ඇලීමෙන් යන ගතිය දුර වෙනවා ප්‍රඥා භාවිතාව සමපයත් එක්ක අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තිය. අවිද්‍යාව දුරු වෙලා සත්‍ය දකින්න තැනදී එතන ප්‍රඥා විමුක්තිය වෙනවා. මෙන්න මේක තමයි සමතයෙන් සහ විපස්සනාවෙන් සිදුවෙන කාරණාව. ඉතින් මේ සූත්‍ර ටික ඇත්තටම ගොඩක් අද වැදගත් කෙනෙක් සමහර අයට හිතෙන්න පුළුවන් වැදගත්කම අඩු වශයෙන්. නමුත් මේක ගොඩක් වැදගත් සූත්‍රයක්. මොකද මේ දහම් පරියාය හරියට තේරුම් ගත්තේ නැතිනම් ඒ කියන්නේ මුල වැරදි නම් කොහොමද ඉතුරු ඔක්කොම වැරදි. එහෙනම් මේ ශාසනයේ මූලාරම්භයේ සම්බුදුරයන් වහන්සේගේ සැබෑ අර්ථය ගන්න එක. බුදුරන් වහන්සේගේ අවබෝධය මේක. එහෙනම් බුදුරන් වහන්සේගේ අවබෝධය ගන්න එක. ඒකයි ඒකට බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ මුල, මැද, අග පිරිසිදුයි. මුල මැද අග පිරිසිදු ධර්මයක්. ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික එහි පස්සික ඕපනායික පච්චත්තම වේතබ්බ විඤ්ඤුයි කියන ගුණයන් කියන්නේ මොකකටද? මුල මැද අග පිරිසිදු ධර්මයට. එහෙනම් මුල මැද අග පිරිසිදු කියන එකේ අපට මැදින් කොටසයි අගින් කොටසයි මුලින් කොටසයි අරන් හරියයිද? අද විග්‍රහ කරනවා ඒ විදිහට කෑලි අරගෙන කෑලි කෑලි කෑලි. විකෘති. හැබැයි ඒ අරන් කෑල්ල විග්‍රහ කරන තමන්ට තේරෙන ටිකක්. සමහර වෙලාවට වෙනම අර්ථ විග්‍රහ කරනවා. ඒක නා මොකද්ද කරන්නේ? ශාසනයේ වෘද්ධියක්ද විනාශයක්ද? ශාසනයේ විනාශයක්. එතකොට එහෙනම් අද ශාසනයේ විනාශයට කරුණු කිහිපයක් කියව බුදුරණවහන්සේ චෝදනා කරන කරුණු කිහිපයක් කිව්වා. ඒ තමයි මුල ඉඳලා පිළිවෙලට පදවැන්ජන එක ධර්මයේ අධ්‍යයනය නොකිරීමත් අර්ථය නිවැරදිව නොගැනීමත් ශාසනය විනාශ වෙනවා. බුදුරණවහන්සේ නොකියව දෙයක් කිව්වා කියන එක කිව්ව දෙයක් නොකියව කියන එක බුදුරණවහන්සේ චෝදනා කිරීමක් වෙනවා. ඊළඟ කාරණාව මේ නොපෙනෙන අර්ථය කියන්නේ බලමු ගමන්ම අපේ කෝණයට පේන්නේ නැති අර්ථ තියෙන දේ සරල වශයෙන් විග්‍රහ කරන එක. සරල තියෙන දේ ගැඹුරු කරලා විග්‍රහ කරන්න හදන එක. මොකද සමහරව කියනවා බුදුරණාහි කිව්ව හැම දෙයකම චතුරාර්ය සත්‍ය වෙනවා කියලා. හැමතැනම. එතකොට දැන් බුදුරණවහන්සේ දැන් අපි දන්නා මත්ත කුණ්ඩලීට සුගතියන්න කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය අවිද්‍යාව මිනිස හැමදේම බුදුරණන් වහන්සේ කතා කරේ නේ සරල විග්‍රහයක් කිව්වා. මේ ක්‍රෞර්ය සම්මාදිට්ඨිය එක හැබැයි බුදුරණන් වහන්සේ කියන හැමදේම සත්‍ය. අන්න ඒක හරියි. සියල්ලම සත්‍ය. ලෝකේ සත්‍ය සහ ලෝකෙන් ඊතර වෙන ප්‍රතිපදාව. ඔන්න ඔය දෙකක් තියෙනවා. ලෝකයේ ප්‍රතිපදාව ලෞකික සම්මාදිට්ඨිය එක්ක ලෝකෙන් ඊතර වෙන ප්‍රතිපදාව ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඔන්නේ ප්‍රතිපදා දෙකම බුදුරණවහන්සේ පෙන්වනවා. එහෙනම් ওই දෙක වෙන්ගෙන් වශයෙන් තේරුම් ගන්නට ඕනේ. අද මේ ඔක්කොම කවලම් කරගන්නවා. කවලම් කරගෙන මේ ධර්මය විශාල වශයෙන් විකෘතියකට පත් කරගන්නවා. තමා තුළ මේ අවබෝධය කරා යන විදිහ වැඩපිළිවෙලක් යොමු කරගන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දේශනා ටිකෙන් හොඳට තේරුම් ගන්න අපට අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු සත්‍ය දකින්න ඕන. ඒ විදිහට අධ්‍යයනය කරන්න ඕන. දැන් වෙන කෙනෙක් කියන දැන් අපි මම කලින් කිව්වේ යම් කිසි කෙනෙක් අවබෝධ කරලා කියනවා නම් ඒක අහන්න අපි කැමතියි කියලා. එතකොට එහෙම කෙනෙක් කියවු වෙනවනම් එයා අතහැරි කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ගාව මොකද අතහැරි වෙන දෙයක් නෙමෙයි. ඇයි වෙන කෙනෙක් ඊට වඩා ශ්‍රේෂ්ඨයි නේ ආත. වෙන කෙනෙක් ගාව ඊට වඩා ඉහළින් වෙලානේ. හැබැයි වෙන කෙනෙක් කියන දේ මොකද්ද? Taman දන්න මේ තීරණ කෝණයක් නේ. අර සරල විදියට මේ ධර්ම විකෘතියක් කියන්නේ එකක්. ඒ නිසා ඔබ තුල ඔබ ඇති කරගත යුතුයි මේ බුද්ධ දේශනාව තුල තියෙන නිර්වෘල්භාවය. ඒක නැත්තම් ඔබ වහඳන්න පුළුවන් කාටද? අන්නේ කෙනාට ඕන කෙනෙකුට පුළුවන් නේ. ඇයි? අපි දන්නේ එහෙනම් ඔබ එවැනි කෙනෙක් වෙන්න එපා. මං කියපු කාරණාව තේරෙන්නේ නැති නේද? එහෙනම් එවැනි කෙනෙක් නොවෙන්නට නම් ඔබ මේ බුද්ධ වචනේ ආකාරයෙන් දැනගත යුතුයි නැත්නම් ඔබව පුළුවන් වෙන කෙනෙකුට අර කෙනාට අන්නන්න. ඉතින් ඒ නිසා එහෙම නැතුව මේ ධර්මය තුලින් ඔබ විසරද වෙන්න එතකොට ඔබ බුදුරණවහන්සේගේ ශ්‍රාවකෙක්. ඒ සඳහා ඔබට මේ ධර්ම උපකාරයක් වෙත්වා. හොඳයි දැන් විවේකය අපි එක වෙනකන් දොළ හැදලා ධම් ගැටලුවට උත්තර දෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි අද අංගුත්තර නිකාය විවරණය කරපු දේශනා ඇසුරු කරගෙනත් ඒ වගේම අනිකුත් ධම් ගැටලු වලට දැන් පිළිතුරු අපි සපයමු. ස්වාමීන් වහන්සේ යමක් හඳුනා ගැනීම තුළම අවිද්‍යාව ඇතිද නැත්නම් හඳුනාගත් දෙය හා කෙලෙස් වලින් බැඳීමද ගැටලුව. මෙහි මෝහය පැහැදිලි කරන්න. හඳුනා ගැනීමම අවිද්‍යාව. පංචපාදනස්කන්ධයේ උදාහරණ තුනක් පහක් දෙනවනේ. රූපය පෙන පිටක්, වේදනාව දීප බුලක්, සංඥාව මිරිගුවක්, සංකාරය කෙහෙල් ගහ රටුවක් හොයනවා වගේ විඥානීය මායාවක්. සංඥාව කියන්නේ මොකද්ද එතකොට? මිරිගුවක් නේ. මිරිගුව කියන්නේ මොකද්ද? දැන් අපිට වතුර වගේ මේ මිරිගුවේදී හම්බෙන්නේ. එතකොට හම්බෙච්ච දේ ඇත්තද? රූප සංඥාව කියන්නේ කොයි වගේද එතකොට? මිරිගුවක්. සත්‍යයක්ද හම්බෙලා තියෙන්නේ? සද්ද සංඥාව මිරිගුවක්. ගන්ධ සංඥාව මිරිගුවක්. එහෙනම් සංඥාව කියන්නේ මිරිගුව. සංඥාව ඇති තැන තියෙන විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව. අවිද්‍යාවෙන් ලෝකේ යුක්ත සංඥාවේ අපි වැරදි දැන් අපි ඇත්තටම නම් අපිට මේක කෝපයක්. මේ කෝපේ මගේ කර ගැනීම තමයි වැරදි කියලා අපි හිතන්නේ. කෝපය හම්බුනේ මගේ හැට. ඊට පස්සේ මගේ කරගන්න යන එක තවත් විකෘතියක්. අනුන්ගේ කෝපයක්. හැබැයි කෝපේ හම්බුනේ කාටද? මටනේ. එහෙනම් මට හම්බෙච්ච කාරණාව තුළ මම ඉඳලානේ හම්බෙලා තියෙන්නේ. ඕන දෙයක් බලන්න අපි පාටක්. පාට කවුද පාටයි කියලා කියන්නේ? මමනේ. එහෙනම් මට හම්බෙච්ච දෙයක් නේ. ඒකට මම උපාදාන නොකරගත්තොත් ඒක ඔස්සේ එහාට යන වැඩ පිළිවෙල නැති වෙයි. නමුත් ආර්ය සත්‍ය අවබෝධ කර යන්නේ නේ. කාමයන් එක එකතුන වෙන එක විතරයි සිදු වෙන්නේ. අද ගොඩක් ප්‍රතිපදා පොදු කරන දේවල් ඔන්න ඔය වගේ දේවල් කරනවා. හැබැයි සිදුවන්නේ සමාජයක් කෙනෙක් විතරයි. නුවණ වැඩෙන්නේ යමක් හඳුනාගත්ත දේ තුලම තියෙන්නේ අවිද්‍යාව. සංකත කියන්නේ මොකද්ද? පංචපාස්කන්ධයනේ සකස් වෙච්ච දෙයට. දැන් ওই තුලනේ සංඥාව තියෙන්නේ. වෙන සංඥාවක් කොහෙවත් තියෙනවද කතා කරන්න? පංචපාස්කන්ධේ දරෝ සංඥාව පංචපාස්කන්ධ කියන්නේ සකස් වෙච්ච ලෝකෙට. සකස් වීම තියෙන විද්‍යාව මතද අවිද්‍යාව මතද? එහෙනම් සංඥාව තුල අවිද්‍යාව තියෙනවද නැද්ද? හඳුනගත්ත දේ තුල හඳුන ගැනීම තුල අසංකතය කියලා කියන්නේ සකස් වෙච්ච දේ ඉක්මවීමනේ. ඒක පංචපාස්කන්ධයක්ද? පංචමස්කන්ධයක් හරි මොකක් හරි පැනෙවනම් ඒක පැනවීමක්ද නැද්ද? පැනවීම සංකතයක්ද නැද්ද? එහෙනම් විද්‍යාවෙන් යුක්ත දෙයකට පැනවිය හැකිද? පණවන්න බෑ. අද අපි හිතනවා ඇහැට පේන යමත් තිබුණාම අපි ඒක මම කරගත්ත නැත්නම් උපාදානනේ මමයි දැන් උපාදාන. ඒක ඇත්තටම ලෝකේ විකෘතියක් කරගෙන අපි හිතමු මේ කෝපෙ මුල් කරගෙන මම ඕන ප්‍රශ්නයක් දා ගන්නවා. මේක මගේ මං අරන් යන්න ඕනේ. ඔන්න ඕක නැති වෙනවා. ඒක විග්‍රහ කරන මහා නිදාන සූත්‍රය. මේ පොත දැන් ධම්රිවියකින් කියනවා මේක මෙහෙ කියලා. මම කියනවා නෑ නෑ මගේ. දැන් අපි දෙකොල්ල අතර ඝට්ටනියක්. ඒ ඝට්ටනියට ආවේ ඇයි? ඒ පොත මම කරගත්. يعني පොතක් ඇති වුණා. ඒ පොත දැන් මගේ කරගන්න කියන නිසා. ඒකට කියනවා උපාදාන්නේ මොකද්ද කියන්නේ? පරිග්ගහ. දැඩිව මගේ කියලා ගන්න හදන එක. ඒ අරමුදේ නැති වෙනවා මේක මම කියලා අපි ගත්තේ නැත්තම්. වෙයි මේක හම්බුනේ කාටද? මට එතන උපාදානයේ විග්‍රහ වෙන්නේ. අතන පරිග්‍රහ කියන වචනේ විග්‍රහ වෙන්නේ. ඒක මහානිදාන සූත්‍ර පැහැදිලි කරනවා. මෙන්න මේක පටලවා ගන්න. ඒ නිසා අද හිතනවා වස්තුවට අපි උපාදාන නොකරගත්ත නම් හරිනේ. ඇත්ත හරියි. මොකටද? කලහ විවාද ටික දුර වෙනවා. කාමයන් එක්ක තියෙන හැප්පෙන එක දුර වෙනවා. අවිද්‍යාව දුර වෙන්නේ. අවිද්‍යාව දුර වෙන්නේ හම්බ වෙනදී නොලැබෙන දේ නැති කරන එක නෙමෙයි. නැති කරන්න කිව්වොත් තවත් දෘෂ්ටියක්. ඒ අපි හිතමු නෑ මෙතන පොත නෑ මෙතන කඩදාසිකොළ මෙතන ඊට පස්සේ මේ පටවි ආපොත් මෙතන හිමු දෙයක් නෑ කියලා අපි හිතනවා. හැබැයි හිතන්නේ තව එකක් අල්ලගෙන. ඒක තියෙනවා. මේ හිතන එක තියෙනවා. මේක නෑ. හිතන එක තියෙනවා. දැන් මේ කෝප්පේ මේ කෝප්පේ තියෙන මේවා. ඉතින් මේක උපාදාන කරගන්න ඕනේ නැහැ. මේකේ තියෙන වීදුරු ටිකක් මැටි ටිකක් මේක උපාදාන කරගන්න ඕනේ නැහැ කියලා හිතනවා. හැබැයි ඒක හිතන එක උපාදාන කරගෙන. ඒක අල්ලගෙන. ඒක සංඥාවක්. එහෙනම් මේක මේ ලේසියෙන් ගැලවෙන එකක් නෙමෙයි. ඒකයි බුදුරණවහන්සේ අර අශ්‍රෝමයක් 100කට පල්ලා උදාහරණයක් දෙන්නේ. කොච්චර සියුම්ද? අද අපි ගැඹුරු ධර්මය නැත්නම් මේ තේරුම් ගන්න ප්‍රඥාගෝචර ධර්මයේ මේ අපි අර සරල අපිට දැන් තේරෙනවා කියන්න අපි කැමතියි. අපි කැමතියි දැන් මේක මට තේරෙනවා කියලා ලකුණක් දී ගන්න කාටද? මට. එතන වැඩිලා තියෙන සක්කාය දිට්ඨිය නැද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මම කියන කාරණාව හරි බව හැම වෙයි. මේක තේරුනේ මට. ඉතින් මම ඉඳලානේ සක්කාය දිට්ඨිය හම්බෙලා. අද සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපි කැමති මේ කියපු දේ මට තේරිච්ච බව මම සතුටු වෙන්න. මට තේරුණ බව මම සතුටු වෙන්න කැමතියි. බුදුරණවහන්සේ ධර්මයෙන් හම්බෙන්න ඕනේ මොකද්ද? මට තේරිච්ච ඔක්කොම වැරදි කියලා. මම හරි නෙමෙයි. මම මොකක් කරලා අල්ලගත්තා නම් ඒකත් වැරදි. ඒක මොකද හැම වෙලෙම මගේ වැරද්දනේ හම්බෙන්න ඕනේ නැති. සක්කාදිට්ඨිය කැඩෙනවා කියන්නේ මගේ වැරද්දක් හම්බෙනවා මිසක් මම හරි කියලා හම්බෙන එක නෙමෙයි. නමුත් අපි කැමති මම හරි කියලා හම්බෙන එකට. නිවෙනවා කියන්නේ මම කියන කාරණාව වෙමි කියන මඤ්ඤණාවත් ඔක්කොම ඉක්මවි. බුද්ධ දේශනාවේ තුලින් අපට හැම වෙලෙම ලැබෙන්න ඕන දේ මම ගත්ත දෙයක් වැරදි කියන එකමයි. එතකොට ඒකට පහරක් නේ. ඇයි? මම ගත්ත දේ වැරදි නම් මමනේ වැරදි දෙන්නේ. නමුත් අපි කැමති මම ගත්ත දේ හරි කියලා හිතාගන්න. සක්කාය දිට්ඨිය වඩන වැඩ පිළිලක් තියෙනවා. සක්කාය දිට්ඨිය කැඩෙන එකක් නෙවෙයි. බුදුරණවහන්සේ කාලේ ධර්ම දේශනා කරනකොට බුදුරණවහන්සේ මොකද කිව්වේ? එන්න මම ඔයාලට මේ ටික ඉගෙනගෙන මේ ටික තේරුම් ගන්න ඔයාලා සක්කාය දිට්ඨිය කඩා ගන්න කියලා කිව්වේ නෑ. යම් දහමක් කිව්වා එයාලට සත්‍ය දකින්න. එයාලා ඒකේ සත්‍ය හොයාගෙන යනකොට තමන් ගත්ත දේ තුළ වැරද්ද සහ සත්‍ය හම්බ වෙනවා. අද අපි කරන්නේ ඒක නෙමෙයි. කොහොම හරි මට සක්කාදිට්ඨිය කඩන්න මම කොහොම හරි අර පංචේපාස්කන්ධය කියන්නේ දැන් මට තේරෙන විදියට දැන් ලකුණක් දාගෙන මට දැන් තේරෙනවා කියලා හිතාගන්න මට දැන් මේ අවබෝධ වුණා කියලා හිතාගන්න අපි මේකට කැමතියි. එන්න එන්නම වැඩෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨියමයි කඩන්න ගියාට වැඩෙන්නේ සක්කාය දිට්ඨිය. ඉතින් ඒක නිසා සංඥාව කියලා ඇති තැනම විද්‍යාව තියෙනවා. සංකාර ගොඩනගන්නේ හේතු වලින් බව දැන ගැනීම ප්‍රමාණවත් සංකාරයට අදාළ හේතු පහදලා දෙන්න වගේ කියන්නේ මට තේරෙන්නේ හරියටම වචනේ සංකාරය කියන කාරණාව නිකන් තේරුම් ගත්ත පමණට හම්බෙලා නැහැ. සංස්කාර කියලා කියන්නේ මොකද්ද? වචනෙම තේරුම සකස් වෙනවා කියන එක. එහෙනම් සංස්කාරය තේරෙනව කොට හම්බ විය යුත්තේ මොකද්ද? සකස් වීමන්නේ එහෙනම් දැන ගැනීම විතරක් ඇතිද? දැනගත්තා කියලා කියන්නේ සකස් වෙච්ච දෙයක් කියලා හිතුවා. එච්චරයි. සංස්කාරය හම්බුන්නේ. සංස්කාරය හම්බ වෙන්නට නම් සකස් වෙන හැටි සමග හම්බ වෙන්නට ඕන. එතකන් සංස්කාරය හම්බෙන්නේ. අපි හිතනවා විතරයි. එහෙනම් හේතුව සහ ඵලය කියන මේ දෙකම හම්බෙන්නට ඕනේ. සකස් වෙන බව හම්බෙන්නට ඕනේ. සකස් වෙන බව හම්බ වෙන තැනදී තමයි සංස්කාරය අනිත්‍ය බව හම්බෙන්නේ. මම අර දෙක කිව්වේ ඇහැට පෙනෙන රූපය අනිත්‍යයි. නේ? ඇහැට පෙනෙන රූපය අනිත්‍යයි. හැබැයි ඇහැ නිත්‍යයි. රූප නැති වෙනවා. ඇහැට ඇහැ දීබිලානේ. නැතින බවක් තේරුනේ මොකේද? ඇහැට මේ සංස්කාරය හම්බෙච්ච ඇති නිසා ප්‍රශ්නේ. දැන් ඔබ දන්නව නේද? පෙනෙනවා කියන්නේ කුමක් නිසාද? ඇස රූප විඥාන එකතු වීම නේද පේනවා කියන්නේ. පෙනෙච්ච දේ අනිත්‍යයි නම් පෙනෙච්ච දේ නැති වෙනවා නම් නැති වෙන්නේ කුමන නැතිවීමෙන්ද? හේතු නැතිවීමෙන්. එහෙනම් ඇස රූප විඥාන තුනම නැති විය යුතුද නැද්ද? ඉතින් අපට පේන අනිත්‍යයට ඇහැ තියෙද්දි රූපේ පේන්නේ රූපේ තියෙනවා පේන්නේ. දැන් අපට පේන අනිත්‍ය ඇහැ තියෙද්දි නේද රූපේ නැති වෙනවා පේන්නේ. ඉතින් අපි කොච්චර විකෘති කරන්නේ? පේන්නේ ඇහැ රූපය විඥාන එකතු වුනහම. එහෙනම් නැති වෙන්නේ ওই තුන නැති වුනහම. ඇයි රූප විතරක් නැති වෙලා ඇහැ විතරක් ඉතුරු වෙන්නේ? නේද? එහෙනම් බලන්න කොච්චර නුවණක් කොනද මේ සංස්කාරය කියන එක තේරුම් ගන්න. අපි මේ සංස්කාර කියලා හිතුවා වැරදි. මේ කෝපේ සංස්කාරයක්. ඇත්ත කෝපේ සංස්කාරයක්. කොයි විදිහද? ඇහැ රූප විඥාන එකතු වීමෙන් හටගත්ත කෝපේ සංස්කාරයක්. ඒ සංස්කාර දැක්කනම් ඒ කෝප නැති වෙන්නේ කුමක් නැති වීමෙන්ද? ඇහැ රූප විඥාන එකතු වීම නැති තැනයි සංස්කාර නැති වෙන්නේ. දැන් අපට ඇහැ වෙනම තියෙද්දි කෝපේ තියෙනවා. ඒ කෝපේ නැති වෙන හැටි බලන්න. මේක ගොඩක් සියුම් කාරණා. එහෙනම් මේ සංස්කාර තේරුම් ගන්නවා කියන එක ලොකු නුවණක් ඕන. ඒක ඇහැට ඇහැට පේන්නේ ගන්න. ඇහැට පේන්නේ තියෙන දෙන්නේ. ඇහැට පේන්නේ ඇති ඇති අපේ ඇහැ මම කරගෙනයි අපට පේන්නේ. මගේ හැටයි පේන්නේ. එතන සංස්කාර කියලා දෙයක් අපට හම්බෙලා නැහැ. හිතුවට අපි. අර බල්ලා යදන්නින් යනකොට උට වතුරේ බල්ලෙක් පේනවා වගේ. උගේ අඥානකමෙන් උට පේන්නේ වතුරේ බල්ලෙක් ඇති බවනේ. නමුත් වතුරේ බල්ලෙක් ඇතිවීමනේ සංස්කාරය. සකස් වීම. අපට පේනවා කෝපේ පේන්න තියෙනවා කියලා. අර බල්ලගේ බල්ලගේ තියෙන අඥානකම වගේ. හැබැයි බල්ලා දැක්කම ඥානාන්විත හටගත්ත කියලා අන්න ඒ දැක්ම සංස්කාරයි. එහෙනම් හේතු ටිකයි ඵලයයි දෙකම එක හම්බ වෙන්නේ. ඔන්න ওই ටික අද හම්බ වෙන්නේ නැහැ. ওই ටික හම්බ වුණ තැනයි සංස්කාරය කියන එක හරියටම තේරුම් ගන්න. එතකන් සංස්කාරය තේරුම් ගන්නෑ. ස්වාමීන් වහන්සේ උපදියක් එන විට මමත් ඉපදෙන බව දැනෙනවා. නුවණින් දැක ක්‍රමයෙන් මම ඉපදීම අඩු කර ගැනීම ප්‍රතිපදාව පහදා දෙන්න. උපදි කියන්නේ කෙලෙසි. අරමුණ විතරක් නෙමෙයි අරමුණ කියලා ගන්නෙම උපදි බව හම්බ නොවීමත් එක්ක මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වීමෙන් හටගත්ත දෙයක් තමයි උපදිය කියන්නේ. කෙලෙසි. මම උපදින බව හම්බ වෙනවා නම් හොඳට හිතන්න අපට හම්බ වෙනවා නම් ලෝකයේ තුලදී මෙහෙමයි මම ඇති වෙන්නේ කියලා ඒ ඇති වෙච්ච හේතු නැතුනම මම කියන කාරණාව නොදෙන බව හම්බෙන්නේ නැද්ද මේ හේතු නිසා නම් ඇති වෙච්ච ඵලයට මම කියලා දාගත්තේ එහෙමනම් ඒ හේතු නැති බවෙන් මේ දේ නොලැබෙන බව හම්බෙනවනේ. ඒ ඇති වෙන හැටි හරියට දැක්කා නම් නැති වෙන ප්‍රතිපදාවක් අවශ්‍ය නැහැ. එයි. ඒ හේතු නැතිතන නැතින බව හම්බ වෙනවා. හැබැයි ඇති වෙන ප්‍රතිපදාව අපට හම්බ වෙන්නේ තවත් මමෙක් පැත්තකින් ඉඳගෙන ඒ මට තමයි මේක මම කරගන්න තුින් හදන්නේ. දැන් අපට පේනවනේ මේ කෝප්පේ ඔහි තියෙන කෝප්පයක් කියලා දැක්කම අපි ආයක මම කරගත්තේ නෑ කියලා අපට හිතෙනවනේ. ඇහෙන සද්දය ඔහේ තියෙන සද්දයක් කියලා හිතනවා අපි මම කරගත්තේ නැහැ. ඒ මම කරගත්තේ නැත්තේ කාමයන් හා එකතු වෙලා ඇලෙන ගැටෙන ස්වභාවයට එන්න දීක විතරයි. නමුත් ඇහුණනේ මොකක් හරි. ඇහෙන්න දෙයක් තිබ්බ නේද? ඇසීමක් කියලා හම්බුණානේ. පෙනීමක් කියලා හම්බුණානේ. කාටද හම්බුනේ? අර ගහටද? නැත්නම් මේ කැමරාවටද? නැත්නම් මේ පුටුවටද හම්බුනේ? මොකටද හම්බුනේ? මටනේ. ඇයි අපි අකමැති මට හම්බුණා කියලා හිතන්නේ? නේද කෝපේ වෙනවා. මේ කෝපේ මගේ කරගන්න එකනේ වැරදි කියන්නේ. හරි දැන් කෝපේ හම්බුනේ මේ පිටියටද? නැත්නම් මේ පැදුරටද කෝපේ හම්බුනේ? මට හම්බුනේ කෝප්පේ. අපි එච්චරට අකමැති මට කෝප්පේ හම්බුණා කියලා කියන. අපි කැමති නෑ සක්කාය දිට්ඨිය මට තියනවා කියලා කියන්නේ. එතකම් මම ඉන්නේ. දැන් අපි හිතමු අපට ඔන්න තේරෙනවා මොකද්ද? මෙතන මම නෑ. මෙතන මම කියලා ගන්න වැරදි. මෙතන මම කියන කාරණා ගොඩ නැගෙන වැරදි. කාටද ඔක හම්බුනේ? ඒක හම්බුනේ කාටද? අර ගහකටද? නැත්තම් අර වෙන කොහේ හරි කැමරාවකට රේඩියෝ එකකටද මට නේද හම්බුනේ. ඒ සක්කාදිටියේ. බුදුරණාහිසේගේ දේශනාවක් තියෙනවා පුරුෂ ගති සූත්‍රයත් පටමකෝසල සූත්‍රයත්. මේ ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය මොකද්ද අනාත්මය වඩන එක. ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය ලෝකයේ තියෙන. ඊතර වෙන මාර්ගයක් නෙමෙයි. ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය මෙතන මම කියලා දෙයක් නෑ, මගේ කියලා දෙයක් නෑ, මටයි කියලා දෙයක් නෑ කියලා වඩන එක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය. හැබැයි මේක ලෝකෝත්තර මාර්ගයක් නෙමෙයි. ඇයි එහෙම ඒක ශේෂ දෘෂ්ටියක් වෙන්නේ? එයා ඉතින් මේ ලෝකෙට ඇලෙන්නේ ගැටෙන්නේ නෑනේ. කාමයන් එක්ක ඉන්නේ නෑ. බ්‍රහ්ම ලෝක යනවා. හැබැයි සක්කාදිට එහෙමමයි. ඒක ලෝකයේ තියෙන ශේෂ දෘෂ්ටි බලන්න පුරුෂ ගති සූත්‍රයත් පඨම කෝසල සූත්‍රයත්. එච්චරටම මේ දෘෂ්ටි වලට අනේක වැඩි. ඒක න දීගණක ඇවිල්ලා කියන මොන කිසිම දෘෂ්ටියක කැමති නැහැ කියලා. හැම එකම ප්‍රතික්ෂේප කරනවා. එයා දන්නේ නැහැ මේ ප්‍රතික්ෂේප කරන දෘෂ්ටියට එයා අල්ලගෙන කියලා. ඒ වගේ අපි හැම එකම මම නෙමේ මගේ නෙමේ මට ආයතන මම මේක උපාදාන කරගන්නේ නැහැ කරගන්නේ නැහැ කරගන්නේ නැහැ කිය කිය ඉනවා ඒ කරගන්නේ නැහැ කියන එක කරගෙන. මම මේ හැම එකම උපාදාන කරගන්නේ නැහැ කිය කිය අතහරිනවා. පේන එක අතහරිනවා ඇහෙන එක අතහරිනවා මනසරින් අරමුණු උපාදාන කරගන්නේ නැහැ ඔක්කොම අතහරිනවා. හැබැයි උපාදාන කරගන්නේ නැහැ කියන එක උපාදාන කරගන්න. ඒක හම්බෙන්නේ එහෙනම් මේ බුදුරණවහන්සේ අනාත්ම වඩන මුලින් කියන්නේ. මොකද අනාත්ම වඩන කිව්වොත් මොකද වෙන්නේ? මම්මයි අනාත්ම කියලා හිතන්නේ. බුදුරණවහන්සේ කොතනකවත් සංකාරණත්තා කියන්නේත් නැහැ. වරණ දේශනා කොහේ හරි තියෙන සංකාරණත්තා කියන්නේ? ධම්මානත්තා කියලා තියෙනවා. සබ්බේ ධම්මානත්තා. සංකාර අනිත්‍ය. සංකාර දුක්ඛ. නමුත් සංකාරණත්තා නැහැ. සංකාරය කියන්නේ කොහොමද? විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාව තුළ ඉන්න මමද නැද්ද? සංකාරය ගොඩනගච්ච තැන මම කියලා අරගෙනද නැද්ද? ඉතින් එහෙම අරගත්තදී ඇයි මම නෙමෙයි කියන්නේ? මං කියපු දෙන්නද? සංකාරයක් කියන්නේ විද්‍යාවෙන් නෙමෙයිනේ අවිද්‍යාව. අවිද්‍යාව තුළ ඉන්නේ මමද නැද්ද? මම ඉන්නේ. මම මත නේද එහෙනම් සංකාරය ගොඩනගලා තියෙන්නේ. ඉතින් අපි ඇයි මේකට ලේබල් එකක් ගහනද මෙතන මම නෑ කියලා? මම ඉන්නේද්දි හම්බෙච්ච දෙයට මම ලේබල් එකක් ගන්න මම නැහැ කියලා. තේරුණාද මං කියන්නේ? මට හම්බෙච්ච දෙයට අවිද්‍යාව තුල ඉන්නේ මම කියන පදනම. ඒකට ලේබල් එකක් ගහන්න හදනවා මෙතන මම නැහැ මෙතන මම නැහැ. අපට මොකක් හරි හම්බුනා නම් සිතවිල්ලක් හම්බුනා නම් මට අනාත්ම අවබෝධ වුණා කියලා හම්බුනා නම් ඒ ඔක්කොම හම්බුනේ මොකද්ද? මට හම්බෙච්ච දෙයක් නේ. සංකාරයක් නේ. බුදුරණා සංකාර අනත්තා කියන්නේ ධම්මා අනත්තා. මේ හේතුඵල න්‍යාය දකින තැනදී මම නැහැ කියලා හම්බෙනව නෙමෙයි මොකද යට හම්බෙන්නේ? මෙතන මම දාගත්ත එක වැරදීනේ. කොහෙද මෙතන මම එක් හම්බෙන්නේ? එතකොට යාට මම නැහැ කියලා යමක් හම්බෙනව නෙමෙයි. මම දාගැනීම වැරද්ද. දෙයකට මම නැහැ කියනවා නෙමෙයි. දෙයක් හම්බුණා නම් ඒ දෙය හම්බෙන්නේ කාටද? මටනේ. මොන විදියෙන් හරි. පේන, ඇහෙන, හිතෙන මට සෝතා මම සෝතාපන්න මම රහත් වුණා මට දැන් සක්කාය දිට්ඨිය නෑ දැන් මට මේ මේක කැඩි කැඩි විඳ විඳ යනවා තේරෙනවා මට දැන් මෙතන මම කියන කාරණාව නැති බව තේරෙනවා ඒක කාටද හම්බුනේ ඈ මට ඒක අනාත්මයි කියන්න පුළුවන්ද බෑනේ ඒක සංකාරයක් සංකාර නැත්තා නෑ සංකාරය ආත්මයේ පදනමයි තියෙන්නේ දෙයකට අනාත්මයි කියන්න බෑ දෙයක් ලැබුණා නම් මම ඉඳලානේ අනාත්ම හම්බෙන්නේ කොහොමද? අනාත්ම කියලා යමක හම්බෙනව නෙමෙයි ගත්ත ආත්මයේ වැරදි බවටයි අනාත්ම කියන්නේ. ආත්මයි කියලා ගැනීමේ වැරද්දට. සංඛාරයේ ආත්මයි කියලා ගත් එක වැරදි. ඒකට අනාත්ම කියනවා මිසක් සංඛාරයට අනාත්මයි කියනවා නෙවෙයි. සංඛාර නැත්තා කියන්න බෑ. ඒ නිසා ඒක ටිකක් හොඳට හිතන්න මේ කියපු කාරණා පිළිබඳව. ස්වාමීන් වහන්සේ සත්පුජ්‍යල සංඥාවෙන් මුදීමට අපට නිතර භාවිතා කළ හැකි ක්‍රමයක් කර්මයන් පහදා දෙන සිත මාරු වීම දැකීම ආරම්භයක්ද උදාහරණ ලෙස රූපය දැක අරමුණ වෙත වෙන දෙයකට මාරු වීම සත්පුජ්‍යල සංඥාවෙන් අපට මිදෙන්න බෑ ඇයි අපි ඉන්නේ සත්පුජ්‍යල සංඥාව තුල අපට හම්බ විය යුත්තේ මොකද්ද මාර්ගයේදී ගත්ත දේ වැරදි මිසක් මම මිදෙන්න හදනවා නම් දැන් මම සත්වයේද පුජ්‍යලයේද නේද සත්වයේ පුජ්‍යයෙන් මම දැන් මම මිදෙන්න හදනවා නම් ඉඳගෙනම නිමිදෙන්න හදන්නේ දැන් මම පැත්තකින් ඉඳගෙන මම මිදෙන්න හදනවා ඒක යොදන්න පුළුවන්ද යොදන්න බෑ සත්‍යයේ පුජ්‍යලයේ ඇති බව නොලැබිය යුතුයි මිසක් නොකර ගන්නවා නෙමෙයි නොකර ගන්න උත්සාහ කරන තැනමත් ඉන්නේ එවැනි කෙනෙක් අද අපි හදනවා නොකරගෙන ඉන්න නොකරගෙන ඉන්න බෑ කාටවත්. එතකොට යනවා වෙන දෘෂ්ටි වලට. පස්සේ අවසානයේදී යනවා පිනුත් නෑ පවුත් නෑ මේකෙ මේ ධාතු ධාතු වශයෙන් ගියාට පවත් සිද්ධ වෙන්නේ නෑ. දෘෂ්ටි තිබුණාද ඉස්සර? ඈ මිනිස්සෙන් මැරුවට පවු නෑ. ඇයි? කඩුවෙත් තියෙන ධාතු. ඇඟෙත් තියෙන ධාතු. ධාතු ධාතු වශයෙන් ගියාට ඒ සත්‍ය පුජ්‍යලිය නෑනේ. නේද? ඇඟෙත් තියෙන ධාතු ටික, කඩුවෙත් තියෙන ධාතු ටික. සත්‍ය පුජ්‍යලයක් නෑ. ධාතු ධාතු වශයෙන් ගියාට පවු නෑ. අන්න නොයදෙන දේ කල්පනා කරන්න ගියොත් ඔන්න ඔය දක්වා දෘෂ්ටි වලට යනවා. අති නෑ කියලා ගැනීම තියනවා කියලා ගැනීමට වඩා අන්තම දෘෂ්ටියක්. ඒක නොලැබෙන්නයි ඕන නැත්තේ. නෑ කියලා ගැනීම නෙමෙයි නොයේදී යුතුය බව හම්බ වෙන්න ඕනේ. මට බෑ නෑ කියලා ගන්න. මම නෑ කියලා ගත්තොත් අර දෘෂ්ටිය කරාම යනවා. ඒ නිසා තමයි මේ කුණු කයට තව මල් ටිකක් අරන් චෛත්‍යයට පූජා කරන්නේ 13 ටිකක් මොකටද 13 ටිකට දෙන්නේ. 13 ධාතු සංකලනයන්. පිනත් අදාළ නැහැ, පවත් අදාළ නැහැ. ඇයි මේ ධාතු ක්‍රියාකාරීත්වය? හැබැයි හොඳට ධර්මයේ හිතන තමයි මේ කියලා මේ කියන්නේ. අන්න බුදුරණවහන්සේගේ ධර්මයේ අනුපූර්ව අධ්‍යයනය කරලා නැහැ. ඇහෙන අහෙන් කොණෙන් කොහෙන් කොණෙන් ඇහෙන ටිකක් තියෙනවනේ. ඔන්න ওই ටික අල්ලගෙන ගලප ගන්න. සත්‍යපුජ්‍ය සංඥා අපට දුරු කරන්න බෑ. යමෙක් දුරු ගන්න උත්සාහ කරනොත් එයා යන්නේ කොයි දෘෂ්ටියටද? අන්න අර දෘෂ්ටිය කරා යමු වෙන කවදා හරි. සත්‍යපුජ්‍යල සංඥාව නොයදීමක් සාක්ෂාත් විය යුත්තක් මිසක් මම කරන්න ගියොත් එයා දෘෂ්ටිය කරා යන එක යනවාමයි. ඒකට අපි ප්‍රතිපදාව සත්‍ය දැන් අපි ඇත්තටම මේ අද විකෘති ඒකයි. බුදුරණවහන්සේ මේවා කරන්න මොකක්වත් ඔය අපි අද අපි කරන්න හදන කිසි දෙයක් කරන්න කිව්වේ නෑ. මොකද බුදුරණවහන්සේ කිව්වේ සත්‍ය හොයන්න. කියපු දේ සත්‍ය හොයන්න. අපි ඒක නෙමෙයි කරන්නේ. අපි දැන් අර කෑලි කෑලි ටිකක් අපට අහුවෙච්ච ටිකක් තියෙනවානේ. මේක කරන්න හදනවා. සක්කාය දිට්ඨිය කඩන්න ඕන කියලා ඔන්න කෑල්ලක් අහුවෙලා තියෙනවා. තව මොනවද තව කෑල්ලක්. මේ කෑල්ල ටික කරන්න හදනවා. අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු සත්‍ය හොයන කාරණාව කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව ඇයි? ඒ සත්‍ය වචනේ ඒ විදිහට ඉගෙන ගත්තේ නෑ. අද අපි දන්න ටිකක් ඉගෙන ගත්තා. අරක තියෙන විදිහ ඉගෙන ගත්තේ නෑ. බුද්ධ වචනේ තියෙන විදිහ ඉගෙන ගත්තේ නෑ. බුද්ධ වචනේ තියෙන විදිහ ඉගෙන ගත්තොත් අපට හම්බ වෙනවා නුවණින් විමසන්න විශාල පැත්තක්. එයාට මාර්ගය හම්බ වෙනවා. අනිත් එක මේ සිත මාරු වෙන එක දැකීම ඒක ඇත්තටම මේ ලෝකයේ ඕන කෙනෙකුට තියෙනවා. දැන් මේකද මුලින්ම හොඳයි කෙනෙකුට ඇත්තටම මේ වෙනස් වෙනවා කියන පොඩ්ඩක් තේරුම් ගන්න. මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට කොහොමත් ඒක වෙනස් වෙනවා. ඒක ඇති ලෝක වෙනස් වීම. දැන් භෞතික විද්‍යාවත් එක්ක කල්පනා කරලා බැලුවහම භෞතික විද්‍යාවෙත් උගන්වන්නේ මේ හැම එකක්ම සියුම් කොටස් වලට බෙදුවට පස්සේ මෙතන මුකුත් නැති බවනේ. සියුම් පරමාණු නියුට්‍රෝන ක්‍රියාකාරීත්වය යන්නේ. ඉතින් අයියා විද්‍යාවත් එක්ක යන්න හදන්නේ. බුදුරණවහන්සේ ඊට එහා ගියපු දෙයක් කියලා. බුදුරණවහන්සේ කියලා දුන්න න්‍යාය මේ ලෝකයේ විද්‍යාඥයන්ට අහු වෙන්නේ නැහැ. බුදුරණවහන්සේ කියලා දුන්න න්‍යාය ප්‍රඥාවත් එක්ක හම්බෙන්නේ. මේ ලෝකයේ එකක් අරමුණු වෙනස් වීමෙන් සිදුවෙන වෙනස් වීම කොහොමත් මේ ලෝකී කෙනෙක් දැන් ඒක වචනේම වෙනස් වෙනවා කියලා තියෙනවනේ. අරමුණු වෙනස් වෙනවා. ආයි අමුතුවෙන් අපි වෙනස් වෙනවා කියලා හිතන්න දෙයක් නැහැ. දැන් මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට වෙනස් වීම කියන වචනේම අපි තුල තියෙනවා. ආයි හිතන්න දෙයක් නැහැ. නමුත් හේතුඵල ධර්ම තුල අනිත්‍ය කියන එක සංඛාරය අනිත්‍ය කියන එක අනිත්‍ය දකින්න කලින් සංඛාරය දකින්න. දැන් අපි හදන්නේ අනිත්‍ය දකින්නනේ. මොකකද දැකියුත්තේ කියලා අපි හොයන්නේ නැහැ. අනිත්‍ය දකින්න. එතකොට අපි දන්න අනිත්‍යක් විග්‍රහ කරනවා. මොකකද දකින්න තියෙන්නේ? සංඛාරයක. ඉස්සලා සංඛාරේ තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගන්න නැතුව අපි දන්න දේ කතා කරන්න ගිහිල්ලා තමයි අද විකෘති ධර්මයක් ගොඩ නැගිලා තියෙන්නේ. නෛච්ඡානිච්ච ඔය හැම එකම ගොඩ නැගලා තියෙන්නේ ඇයි? විකෘති ධර්මයක්. මේ අපි බුදුරණවහන්සේ කියපු දේ කතා කරන්න ගිය නැති නිසා. අපට තේරෙන දෙයක් හොයාගෙන ගිය නිසා. ඉතින් ඒක නිසා අපි මූලිකම මේ බුදුරන් වහන්සේ පෙන්නපු කාරණාව තේරුම් අරගෙන බුදුරන් වහන්සේ කිව්ව අනිත්‍යයක් හොයන්න යන්නට ඕනේ. හොඳට මතක තියාගන්න අපි ඇහිච්ච දේ තව කෙනෙකුන් ඇහිච්ච මොනවාර ඇහිලා තියෙනවනේ. බුදුරන් වහන්සේ කියපුවා කියලා හරි මොකක් හරි කියලා. ඒ පමණට ඒක පිළිගන්න එපා. ඔකයිද වැරද්ද? අපි ඒ පමණට පිළිගන්නවා. සමහර දේවල් බුදු දේශනාවෙ වෙන්නේ නැහැ. බුද්ධ දේශනාව අපි ඉස්සෙල්ලා බලන්නේ කීයද කියලා. මේ දැන් අපි හිතමු බුදුරණවහන්සේ කොතනද සත්පුජ්‍යලය මිදෙන්න ප්‍රතිපදාවක් කියන්නේ. මෙහෙම මිදෙන්න කියලා. බුදුරණවහන්සේ කියන සත්‍වේ පුජ්‍යලයේ නොලැබෙන විදිහක් නොලැබීමක් හම් වෙනවා මිසක් තණ්හාව දුරු වීමට අපට කරන්න කියන්නේ අපට කරන්න බෑ. අන්න පුරුෂ ගති සූත්‍රයේ පඨම කෝසල සූත්‍රය හොඳට බලන්න. එහෙම කරන්න යන තැනදී ආත්මයක් දැන් මේ පිටුතුන් අහලාද සබ්බාස සූත්‍රයේ දෘෂ්ටි ගොඩක් තියෙනවා. ආත්මයෙන් අනාත්මය හඳුනා ගන්නවා. අනාත්මයෙන් ආත්මය හඳුනා ගන්නවා. බලන්න දෘෂ්ටි වලට යන හැටි. ඒ දෘෂ්ටි අර දැන් අපිට තියෙන විනාගමක කියලානේ. ඇත්තටම ආගම් ආගම් හැටියට අපි අපින කොටස් කරන්නේ. බුදුරන් වහන්සේ දෙන දර්ශනයක්. ඒ දර්ශනයට ආපු නැති කට්ටිය ඔක්කොම විනාගමක් තමයි. බුදුරණාහිසේගේ දර්ශනයට නැති තැන දැන් අපි ඒ ඒ කාලේ ඔක්කොම බුදුරණවහන්සේගේ වචනයත් එක්ක හිටපු නිසා අනිත් ආගම් කියලා කොටස් වුණා. අද ඒ දර්ශනය අපි තුල අපි හිතන ඔක්කොම ඒ දර්ශනය කියලා. ඒ නිසා අපි හිතනවා අනික් කට්ටිය වෙන ආගම් කියලා. එකයි ප්‍රශ්නේ. බුදුරණවහන්සේගේ දර්ශනයට යමු නැත්නම් අපි ගත්ත දෘෂ්ටි ඇත්තටම අනිත් අතීතයේ හිටපු අයගේ තිබ්බ දෘෂ්ටිමයි. වෙනසකට තියෙන්නේ අපි හිතන් ඉන්නේ දෘෂ්ටි බුදුරණවහන්සේ කිව්ව එකක් කියලා. දැන් ඒ කාලේ නම් නිගණ්ඨනාත කිව්වේ, පකුද කච්චායන කිව්වේ, මක්කලි ගෝසාල කිව්වේ. අද අපි දන්න දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ කියලා තියෙන එකයි වෙනස. ඒ නිසා අපි බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අර දෘෂ්ටියත් එක්ක ශ්‍රාවකයෝ. හැබැයි ඒක බුදුරන් වහන්සේ කියප එක නෙවෙයි. අපි හිතන්ගෙන බුදුරන් වහන්සේ කිව්වා කියලා. ඒ නිසා හිතන් ඉන්න දේවල් එක්ක හිතන්නේ නැතුව බුදුරණවහන්සේ කිව්ව දේ එක බලන්න. එහෙම බැලුවොත් අපි දන්න ගොඩක් කරදි. බුදුරන් වහන්සේගේ ධර්මයේ හම්බ වෙන්න හම්බ වෙන්න කොහොමත් අපි දන්න දේ වැරදි බවමයි හම්බ වෙන්නට ඕනේ. ඉතින් අපි දන්න දේ හරිනම් සක්කාය දිට්ඨිය එහෙමමයිනේ. ඉතින් මම හරිනේ. නේ? මම හරිනම් ඉතින් සක්කාය දිට්ඨියනේ හැමම තියෙන්නේ. හරි වෙන්නේ මොකද්ද? මමද බුදුරජාණන් වහන්සේගේ වචනේද? බුදුරජාණන් වහන්සේගේ වචනේ. බුදුරන් වහන්සේගේ වචනේ හරි වෙද්දි මම වරදින්න ඕනේ. එතකොට සක්කාය දිට්ඨිය කැඩෙනවා. අන්න එතනදි තමයි මාර්ගය හම්බෙන්නේ. මට තේරෙන, මට වැටහෙන විදිහක් හම්බ වෙනවා මට අනාත්ම හරි වැටහෙනවා මට මම නෑ කියලා හරි වැටහෙනවා ඒක වැටහුනේ මට එතනත් සක්කාය දිට්ඨියමයි. ගෞරවනීය සානස ආරෝග්‍ය පරමාලාභා යන මෙතික් සිතා සිට ශරීර නිරෝගී බව එසේ නැත්නම් ආරෝග්‍ය පරමාලාභා යන කුමද්ද කෙටියෙන් පහදාද මේක ඇත්තටම මොකද්ද සූත්‍රේ මාගන්දී මාගන්දී සූත්‍රේ බැලුවනම් බුදුරන් වහන්සේ කාටද මාගන්දියට දාන නෝන්ඩිය කාටද එන්නේ අපට නේද දැන් අපිත් ආරෝග්‍ය පරමාලාභා කියලා දැනගත්තේ දන්නේ ඒකනේ. එතකොට අපි එතන ඉන්නවනේ බුදුරන් වහන්සේ ළඟ මාගන් දින්නවා වගේ අපි දන්න ටිකත් එක බුදුරන් වහන්සේ ළඟ. ඒතර බුදුරන් වහන්සේ එතන කතා කරන කතාව බලනකොට අර මාගන්දියට වෙච්ච දේම තමයි. ආරෝග්‍යකම කියලා මේ ඇඟපත අතගාලා කියන්නේ හරිම නිරෝගී. මේ කුරු වෙන මේ එකන එතන කියන්නේ මේ රෝග කැදල්ලක්. වෙච්ච කයට කවුද නිරෝගී කියන්නේ? ඔක පුතඥ වෙච්ච වචනයක් කියන්නේ. නිරෝගී මේ රෝගී කියන්නේ මොකද්ද? විග්‍රහ කරනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන පංචපවස්කන්ධයේ රෝගියක්, gediyak, උලක්. මේ සකස් වීම. එය නැති බව, අන්නේ නිරෝගී බවට කියනවා ආරෝග්‍යා පරමාලාභ. මොන නිරෝගී බවද? පංච උපාදානස්කන්ධ නම් වූ රෝගයේ නිරෝගී බවට. ඒ කියන්නේ මොකද්ද? නිවන නිවීමටනේ දැන් අපි ආරෝග්‍ය කියන්නේ කයේ නිරෝගී බවනේ මාගන්ධි සූත්‍රය බලන්න මාගන්ධි සූත්‍රය ලස්සනට විග්‍රහ කරනවා ඒකේ ගොඩක් කරුණු එක විග්‍රහ කරනවා ඉතින් මේ නිරෝගී බව අපි දැනගන්න ඕනේ නැත්තම් අපිත් දන්නේ කාගේ බනද බුදුරජාණන් වහන්සේගේ බනද නැත්තම් අර පුතත්ජන වීගනාව එකද පුතත්ජන වීගනාව එක පල්ලියෙත් ඒක කියලා දෙනවා තේරෙනවද? පල්ලියෙත් ඒක කියලා දෙනවා. ඉතින් අපි එතකොට ඒ බවක් දන්නවා. ඉතින් ඒ නිසා බුදුරන් වහන්සේ කියපු දේ හොඳට ඉගෙන ගන්න. නැත්නම් එහෙම අපි ගොඩක් වැරදි දේවල් වලට යනවා. ඔක්කොම ටික අහන්න ඊළඟ ටික ආහාර ගැන ප්‍රඥා උපදවා ගැනීම සඳහා භාවනා කර සමාධි ධ්‍යාන මට්ටම් පැමිණිය යුතුද? මම හැම වෙලෙම කියන්න කැමති දෙයක් තමයි මොකද්ද? මම නම් ශාස්ත්‍රීය කෙනෙක් නෙවෙයි. පළවෙනි එක. ඊළඟ එක තමයි මම බුදුරන් වහන්සේගේ වචනෙන් එහා කිසි දෙයක් කියන්න දන්නේ නැහැ. බුදුරන් වහන්සේ කියපු දේ විතරක් කියන්න දන්නවා. බුදුරන් වහන්සේ කියන ප්‍රඥාව උපදින්න හේතුව මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය යෝනිසමනසිකාරය. ඉතින් එතනින් එහාම හොඳන්නේ. බුදුන් වහන්සේ දේශනා කරන මොකද්ද? ප්‍රඥාව තියෙන හේතුව මොකද්ද? සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසමනසිකාරය. දැන් මගෙන් කවුරු හරි හොත් එහෙම සමාධිය ඕනද, ධ්‍යාන ඕනද, පළවෙනි ධ්‍යාන දෙනවද මම දන්නේ මම කියන්නේ බුදුරණන් වහන්සේ කියපු දේනේ. මං ඊට වඩා එකක් හරි කියන්නේ ගියොත් එතකොට මම මොකද්ද කියන්නේ? මම බුදුරණන් වහන්සේත් එහා කියපු දෙයක් කියන්න යනවා. නේද? මං කොහොමද එතනින් එහා දෙයක් කියන්නේ? බුදුරණවහන්සේ දේශනා කරනවා පරතෝ ගෝසෝ පිටින් ඇහෙන දෙයක් තමයි ධර්මාශ්‍රවණය. ඇතුලෙන් දින දෙයක් තමයි යෝනිසු මනසිකාරය. ඔය දෙක හේතුවෙන් ප්‍රඥාව අට ගන්නවා කියලා බුදුරයන් වහන්සේ කියලා තියෙනවා. එතනින් එහා දෙයක් නම් මම දන්නේ මොකද ඒක බුදුරන් වහන්සේගේ නිකන් කටට ආව අර දැන් අපි නිකන් කටට එන විදිහට එන දෙයක් කියන්නේ. බුදුරන් වහන්සේ කටට එන බලියට කියන දේවල් නෑ. අවබෝධයෙන් පිරිසිදු දැකලා කියන්නේ. ඉතින් අපි ආයේ අපට කටට එන එකක් හරි අපට අපේ අත්දැකීමක් හරි කියන එක හරිද? අච්චර සරුවඥයන් වහන්සේ කියපු කාරණාවට එහා ගියපු දෙයක්. ඒක වැරදි. ඉතින් ඒ නිසා මම දන්න විදිහට නම් බුදුරන් වහන්සේ කියලා තියෙන්නේ යෝනිසමනසිකාරයයි සද්ධර්ම ශ්‍රවණයයි ප්‍රඥාය කියන තව එක එක කියයි. හැබැයි බුදුරන් වහන්සේ අර ටික කියලා තියෙනවා. ඉතින් ඒ නිසා එතනින් එහා කියන දෙයක් මම නම් දන්නේ නෑ. ඉතුරු ප්‍රශ්න ටික ඔක්කොම තියෙන ආහාර ගැන. අවරෝණී ස්වාමීන් වහන්සේ මහා තණ්හා සංකේතයට සඳහන් පරිදි සතර ආහාරයට සමුදය තණ්හාව කියන එක ගැන පැහැදිලි කර දෙන වෙන කරුණාවෙන් ඉල්ලා සිටි පරිසම්පාදයේ ගලපන ආකාරය. ඊළඟ ප්‍රශ්නය අහනවා කබලින්කාර ආහාර යනු ඇසකන අප කන බොන ආහාර නොවන බව වහන්සේ පැහැදිලි කරන ලදී. අප බොහෝ විට අසා ඇති කබලින්කාර ආහාර නම් කන බොන ආහාර බව. ඒ නිසා කබලින්කාර මොනවද පැහැදිලි කරලා දෙන්නේ. කබලින්කාර ආහාර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ විග්‍රහ කෙටියෙන් විස්තර කර දෙන්න. වහන්සේ දේශනා කළ ආහාර හතර ගැන ආසා දැනගත් නමුත් ඒ තවදුරටත් පැහැදිලි කර දෙන්න. කබලින්කාර ආහාර යනු වෙන වෙන යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? පුත්තම සූත්‍රයේ තම එකම පොතුගේ උපමාව දක්වා ඇත. දැන් අධ්‍යයනය කළා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බුදුරණවහන්සේ කීප විදිහට හිතලා නැති එක. මේක එකක් මේකත් අපි මොකද දැන් අපට හම්බෙන්නට මම කලිනුත් කිව්වා අපි දන්න බවද හම්බෙන්නට ඕන නැත්නම් අපි නොදන්න බවද බුදු දේශනාව අහනකොට අපි දන්නවා නම් ඒ කියන්නේ බුදුරණවහන්සේ කියපු දේ දැන් අපි දැනගෙන හිටපු දෙයක් නම් බුදුරණවහන්සේ දේශනාව ඇසිය යුතුයිද අපි අහන්න ඕනේ නෑනේ ඇයි ඇහුවත් නැතත් අපි ඒක දන්නවනේ. ඉතින් මොකටද අහන්නේ? එහෙනම් බුදුරණවහන්සේගේ දේශනාව අහනකොට අපට තිබියොත් අපි දන්න දේ වැරදි කියලා හම්බෙන එකනේ. අපි දන්න දේ හරි කියලා හම්බෙනවනම් අරක ඇහුවත් නැතත් අපි දන්න දේ හරිනේ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ ඉස්සල්ලා. බුද්ධ දේශනාවේදී හම්බෙන්නට ඕනත්තේ ප්‍රධානම දේ අපි දන්න දේ වැරදි කියලා. හරි කියලා නෙමෙයි. අපි කැමති හැබැයි අපි දන්න දේ හරි කියලා හම්බෙනවටනේ. එහෙනම් දැන් අපි දන්න ටිකක් තියෙනවනේ මේ ටික. අපි බලමු අපි දන්න දේ හරියි කියලා මේකේ හම්බෙනවද. හැබැයි වෙන නිවැරදි දෙයක් එකපාරට පේන්නේ නැහැ. මේ නිවැරදි දෙයක් ඒකේ පේනවනම් අපි විශේෂත්වයකට යන්න ඕනේ නැහැ මේකද යහලා. ඒක තේරෙන්න අපි විශේෂත්වයකට ගියන්නට ඕන. අපි අපි දියුණු වෙන්නට ඕන. අපි දියුණු වෙන තැනදී තමයි බුදුරණවහන්සේ පෙන්න පොදී අපට හම්බ වෙන්නේ. අපි නොදිනුවි දියුණු නොවි නෙමෙයි. එහෙනම් දැන් මම මේ ටික පොඩ්ඩක් විග්‍රහ කරලා පෙන්නන්නම් කුමක් එකද? අපි දන්න ටික වැරදි කියන්නේ විතරයි. තේරෙනවද? අපි දන්න ටික වැරදි කියන්නේ බුදු දේශනාවට මම මේක පැහැදිලි කරලා දෙන්නම්. හැබැයි හරි වෙන්නේ නැහැ. හරි දේ හම්බෙන්නේ හරි දෙයක් තියෙන බව හිතෙනවා. අපි යෝනිස මනසිකාරය කරලා අප තුළ ප්‍රඥාව ඇති වෙච්ච තැනදී අන්න ඒක තේරෙනවා. මොකද බුදුරණාහි ධර්මයේ තේරෙන්නේ කනට ඇහෙන සද්දෙටද මනසට එන අරමුණටද? බුදුරණාහිගේ ධර්මයේ ගෝචර මනසට තේරෙන අරමුණක් හැටියටද කනට ඇහෙන ශබ්දයක් හැටියටද? ඒ දෙකටම නෙමෙයිනේ. මොකේද? ප්‍රඥාවට. එහෙනම් ප්‍රඥාව ඇතිතන නේද ඒක හම්බෙන්නේ? දැන් අපට ප්‍රඥාව තියෙනවා නම් ආයේ බුදුරණාහිගේ ධර්මයේ අහන්න ඕනද? එහෙනම් ධර්මයේ ඇසීමෙන් අපි ඇති කරගති උත්ති ප්‍රඥාවනේ. එහෙනම් ඒක ප්‍රඥාවටනේ තේරෙන්නේ. නමුත් අපට ඕක හිතෙන්නේ නෑනේ. අපට හිතෙන්නේ අපි දැන් ප්‍රඥාවෙන් අහනවා. ඒ නිසා අපට ඕක තේරෙන්න ඕන කියලා. නේද? අපි අහනකොට අපට ඔක තේරෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව නැහැනේ. අපට හැබැයි යෝනිසෝ මනසිකාරය කළ යුත්තක් හම් වෙන්න ඕනේ. දැන් ප්‍රඥාවට හේතුව මොකද්ද? යෝනිසෝ මනසිකාරයනේ. ඒක හම්බුනොත් එයාට ප්‍රඥාව ඇති වෙයිද නැද්ද? යෝනිසෝ මනසිකාරය කළ යුත්තක් හම්බුනොත් අන්න එතකොට ප්‍රඥාව ඇති වෙනවා. එහෙනම් ඒ ඇති වෙච්ච ප්‍රඥාවට නේද ඒක තේරෙන්න ඕනේ. දැන් අහලා තියෙනවා මහා තණ්හා සංකේ සූත්‍රයේ තණ්හාවෙන් ආහාරට ගන්නවා පහදා දෙන්න. ඇත්තට මේ ප්‍රශ්නේ වැදගත්. මොකද හේතුව හිතලා තියෙනවා. ඒ හිතලා තියෙනවා කියන්නේ. අපි දැන් අපි හැමෝම කියන එකන්නේ ආහාරට තණ්හා කරන එක නේද? ඒක නම් අපිට තේරෙනවනේ නේ. ආහාරයට තණ්හා කරනවා. අපි දැන් ආහාර කතා කරද්දී මේ හතරම කතා කරන තැන බලන්න ඕනේ. ඒක හොඳට මතක දැන් බුදුරණවහන්සේ වෙනම විග්‍රහයක් තියෙනවා ආහාර හතර විග්‍රහ නොකර කබලින්කාර ආහාරාණ බක්ඛාණං දේවාණං අතික්ඛම්ම. එතන හතරක් විග්‍රහ කරන්නේ මේ පටිසමුප්පාද විග්‍රහයක් කරන්නේ කන එකක් ගැනමයි කියන්නේ. අපට ආහාර කියන වචනේ ඇහෙනකොට අපි දන්නේ මොකද්ද ආහාර කියනකොට? කන එකනේ නේ. කන එක ගැන වෙනම කියනවා. කබලින්කාර ආහාරාණ බක්ඛාණං දේවාණං අතික්ඛම්ම කියලා. කන කනවා කියලාම කියනවා. දැන් අපි ස්පර්ශේ කනවද? නෑනේ. මනෝ සංචේතන කනවද අපි? බත් කනවා වගේ? නෑ ඒක බක්ඛානන් එතකොට මේ බක්ඛානන් කියලා විග්‍රහ කරනවා ඒක වෙනම ඒක ලෝකයට එක්ක මේ හතර එකට විග්‍රහ කරන පටිසම්පාද විග්‍රහයක් නෙවෙයි මේ හතරම විග්‍රහ කරන තැනදී ඔන්න බලන්න ඕනේ මම ඒකයි කිව්වේ අපි දේශනාවේ තියෙන විදිහට බලන්න ඕනේ කියලා අපි දන්න එකක් මේකට ගලපලා හරියන්නේ අපි දන්න එක මේකට ගලපනවා ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔන්න දැන් අපි දන්නවනේ කන බොනදී ඔන්න පැහැදිලි කන දෙයට නම් ආස කරන එක හරිනේ. ඒක තියෙනවා මේ අතිරාග සූත්‍රයේ. ඒ විදිහට විග්‍රහ කරලා හැබැයි එතනත් මේ කනවා කියලා විග්‍රහ කරලා නැහැ බක්ඛාණන් කියලා විග්‍රහ කරලා නැහැ. දැන් අපේ ප්‍රශ්නය නේද ආසාවෙන් ආහාරට ගන්න කොහොමද කියලා. නේ? ආහාරයට ආස කරන එක නම් හරි. ඒක අපිට තේරෙනවා. ඇයි අපි දන්න ටිකනේ. ආසාවෙන් ආහාරයට ගන්නේ. දැන් මට ආසාවක් ඇති වෙනවා. මොකද්ද? මට දැන් ඊළම්පස එකක් ඕන. දැන් ආසාව නිසා මොකද්ද තියෙනව නැත්තේ? ආහාරනේ. එහෙනම් මට දැන් මෙතෙන් එන්න ඕනේ මොකද්ද? ඊළම්පස එක. අයි තණ්හාවෙන් හටගන්නේ. මං කිව්ව තේරෙනවද? දැන් ආහාරයට තණ්හා කරන එක අපිට තේරෙනවා. ආහාර හැදෙන්නේ තණ්හාවෙන් කියනවා. මහා තණ්හා සංකේ ආහාර සූත්‍ර. දැන් මට තණ්හාවක් එහෙනම් ඇති වෙච්ච තැන ආහාරය ඇති විය යුතුද නැද්ද? තණ්හාවෙන් නම් ආහාරය හටගන්නේ තණ්හාව ඇති විය යුතු තැන හේතුව තියෙනවා නම් ඵලය ඇති වෙන්න ඕනේ නේ. ඉතින් දැන් මට ගිලම්පසයක් ඕනේ කොට ආවේ නෑනේ. මගේ ආසාවක් ඇති වුණා නේ. මට දැන් ආහාරය ආවේ නෑ හම්බුන්නේ නෑ. ඊළඟට දැන් මට ඔන්න හිතනවා මේ දානටයක් කරන්න ඕනේ කියලා. දැන් මට ආවේ නෑනේ. දැන් මේ පින්වුතුන් හිතලා බලන්න මේ පින්වුතුන්ට ආසාවක් මොනවට හරි ඒ ආහාරයක් හටගන්නේද කියලා. හටගන්නේ නෑනේ. ඊළඟට තව කාරණාවක්. මොකද මම මේ විග්‍රහ කළා දෙන්නේ හරියක නෙමෙයි මොකද? වැරදි එක. ඊළඟට තමයි එතන පුත්තමස සූත්‍රය ගැන අහලා තියෙනවා. පුත්තමස සූත්‍රය මේ බින්දුතුන් එක උදාහරණයක් දැක්කේ හතරක් දැක්කද? පුත්තමස සූත්‍රයේ තියෙන එක උදාහරණයද අම්මගේ අම්මා දරුවගේ මස් කනවා කියන උදාහරණය විතරද තියෙන තවත් උදාහරණ තුනක් තියෙනවාද? තව තුනක් තියෙනවනේ. පළවෙනි එක තියෙනවා කාන්තාරේ ගමනක් යනකොට ආහාර ඉවර වෙලා අම්මයි තාත්තයි දරුවගේ මස් අනුභව කරනවා කොයි විදිහටද මදයේ පිණස නෙමෙයි ජවයේ පිණස නෙමෙයි මේ සංසාර කාන්තාරයෙන් ඈතර වන්න කියන අදහසින් අනුභව කරන එක මොකද්ද උපමාවක් නේ ඒ උපමාව විතරක් දැක්කේ තව තුනක් තියෙනවානේ දෙවෙනි උපමාව මොකද්ද කියන්නේ ස්පර්ශය දකින්න කියනවා හැම ගහගත්ත ගව දෙනක් වගේ ඊළඟට ගිනි අඟුරු වලකට දාන්න යනවා වගේ. ඊළඟට උල් 300කින් අනිනවා වගේ. තුනක් තියෙනවා. ආහාර තුනට. දැන් අපට හැම ගහගත්ත ගව දෙනක් වගේ දකින්න කරන ස්පර්ශයනේ. එතනින් කියන්නේ අපේ ඇඟ හැම ගහගෙන හැමතැනම දුවන්න කියලාද? ඒ උදාහරණයෙන් කියන්නේ අපේ ඇඟ හැම ගහගෙන වතුරට පනින්න අවකාශ යන කියලාද කියන්නේ? නැත්නම් මොකක්ද ඒකෙන් කියන්නේ? ඒ උපමාවෙන් මොකද්ද කියන්නේ? ආ ස්පර්ශයෙන් ගැලවීමක් නැහැ කියන එක නෙනේ. හැම ගහ ගන්න කියන්නේ නෑනේ අපටනේ. අපේ ඇඟ හැම ගහගෙන දුවන්න කියන්නේ කියන්නේ මොකද්ද? මේ ස්පර්ශයෙන් ගැලවීමක් නැහැ කියලා උපමාවට උපමේයක් ගලපන්න තියෙනවා. ඔන්න ඒක ගැලපුවා. තමයි මේ දේශනාව බලන්න මේ වැරදි වෙත්ත මම ඒකයි මේ කියන්න උත්සාහ කරන්නේ. අපි අර පිළිවෙලට දේශනාව බලන්නේ අපට තේරෙන විදිහට අපි දේශනාව බලනවා. ඔන්න මේක ගැලපුවා. හරි. මොකද අපි හැම ගහ ගන්න යන්නේ නැහැ. අන්න ඒක ගලපලා බැලුවා. දෙවෙනි එකෙන් කියනවා මනෝ සංචේතන වර ගිනි අඟුරු වලකට දාන්න යනවා වගේ දකින්න කියනවා. ඒ කියන්නේ අකමැත්තක් ප්‍රකාශ කරන්නනේ කියන්නේ නේ. අපිට ගිහිල්ලා ගිනි අඟුරු වලකට පණින්න කියනවාද? ඒ උපමාව අපිට ඒක තේරුම් ගන්න ඒකට ගිහිල්ලා බහැලා ඉන්න කියනවාද? නෑනේ. විඥානේ අර උල් 300කින් ගහනවා වගේ වේරෙන්ඩ අමාරු එච්චර වේදනාවක් කියලා බලන්න කියනවනේ. අපිට කියලා උල් 300කින් අනගන්න කියනවනේ. දැන් අපි මේ තුනටම උපමාවට උපමේය ගැලපුවානේ. ඉතින් ඇයි පළවෙනි එකට උපමේයක් ගලපන්නද උපමාවම හිතාගන්නේ? දැන් බුදු දේශනාවේ තියෙන්නේ උපමාවක් විග්‍රහ කරලා උපමේය ගලපන්නනේ තුනකට ගලපනවා එකක් නෑ ඒක මට තේරෙනවා ඒකට උපමේයක් ඕනේ ඒකත් උපමාවක් දැන් ඔබ පිළිගන්නවනේ දෙවෙනි එකත් උපමාවක්. තුන්වෙනි එකත් උපමාවක්. හතරවෙනි එකත් උපමාවක්. පළවෙනි එක උපමාවක්ද නැද්ද? පළවෙනි එකේ උපමාව කියන්නේ අර අම්මා තාත්තයි කාන්තාර යනකොට ඒ දෙන්න දරුවන්ගේ මස් කනවා කොහොමද ජවයේ මදේ පිණිස නෙමෙයි. ඒ මොකද්ද? උපමාවක් නේ දෙවෙනි එකේ ස්පර්ශ ස්පර්ශයට කිව්වා හැම ගහපු ගව දෙන වගේ. ඒක මොකද්ද? උපමාවක් නේ. අපට හැම ගහගෙන යන්න කිව්වට දැන් තැන්වල. ඉතින් ඇයි අපි අරක විතරක් එහෙම ගන්නෙ? අපි මෙතන උපමාව උපමේයයට ගලපනවා. පළවෙනි ගලපන්නේ. නේ? පළවෙනි එකෙත් උපමේය ගලපන්න ඕනේ නේද? ඒ උපමාවන්නේ දුන්නේ. අපට අපට කියවද දරුවාගේ මස් කනවා වගේ කන්න කියලා කිව්වද නැත්නම් ඔය උපමාව අනුව කබලින්කාර ආහාර දකින්න කිව්වද උපමාව අනුව දකින්න කිව්වනේ ස්පර්ශය අපට කිව්වද ඇඟ හැම ගහගෙන යන්න කියලා නැත්නම් ඇඟ හැම ගහගත්ත වගේ බේරෙන්න බෑ කියලා දකින්න කිව්වද ඒ වගේ දකින්න කිව්වා ඇයි අපි එච්චර දේශනාව එහෙම තියෙද්දි කොටස් වශයෙන් වෙන් වශයෙන් අපට හිතුමනා අපි අර්ථ ගන්නේ එක කොටසක් එක විදිහකට ගන්නවා. තව කොටසක් තව දැන් මේ හතරම එකට විග්‍රහ කරන්නේ. ආහාර හතර. හතරට උපමා හතරක් විග්‍රහ කරනවා. තුනකට උපමා උපමේය ගලප ගන්නවා. පළවෙනි එකට නෑ. ඒක මට තේරෙනවනේ. ඒ නිසා ගලපන්න ඕනේ එතනත් උපමාවක් තියෙන්නේ. කන විදිහක් විග්‍රහ කරා නෙවෙයි. උපමාවක් වෙන්නේ. අපට හැම ගහගෙන ඉඳ කිව්ව නෙමෙයි ස්පර්ශය කියන්නේ. උපමාවක් වෙන්නේ. නමුත් පළවෙනි එක අපි හිතන්නේ. ඊළඟට පංචකාමයන් අහු වෙනවා කියන්නේ කබලින්ක ආහාර. ඉතින් අපට බත් විගානේ විතරද පංචකාමී තියෙන්නේ? ඈ? අපට කාන්තාවක් දකිනකොට ලස්සන දෙයක් දකිනකොට ඇහැට කනට යමක් ඇහෙනකොට ඒතර කාමේ නැද්ද? අපිට තියෙන බත් විගානේ විතරයි මේ කාමේ තියෙන්නේ කියලා. ඇහැට පේනකොට කාමේ තියෙනවා. අනිත් වෙලාවේ කනට ඇහෙනකොට කාමේ, නාසයට ආග්‍රහණේ. ඉතින් බුදුරණවහන්සේ නොකියු දෙයක් ඇයි අපි දාගන්නේ? බුදුරණවහන්සේ කියලා නැති දෙයක් අපි දාගන්නවා. ඇයි ඒකට හේතුව? අපට ඒක තේරෙන බව හම්බ වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් නෙවෙයි විග්‍රහ කළා තියෙන්නේ. එහෙනම් දැන් අපි අපට තේරෙන දේ නෙවෙයි නම් විග්‍රහ කරලා තියෙන්නේ. දැන් අපි බලන්න ඕන ඒකේ තියෙන විදිහනේ බුදුරන් වහන්සේ කොයි විදිහටද මේක තියෙන්නේ කියලා. අනික තවත් මේක ලස්සනට ගැලපෙනවා. මොකද? ඇයි නේව දවා එන මදා එන මණ්ඩනාය දැන් මේ අපේ ප්‍රතිවේක්ෂාවනේ තියෙන්නේ. නේද? තවත් දෙක ගැලපෙනවා. දැන් අපි කැම ගන්නකොට දාහන ගන්නකොට අපි කියන්නේ මදේ පිණස නෙමෙයි, ජවයේ පිණස නෙමෙයි. ඒකමයි මෙතන තියෙන්නේ. තවත් ගැල. හැබැයි මේක තාම යන්නේ උපමාව කියලා. ඇයි තවත් අර කරුණාවෙන් තවත් හිතෙනවා. ඒ නේවදවයි නමදයි නමණ්ඩනයි අපට නෙමෙයි කියේ කාටද? අර අම්මයි තාත්තයි මදේ ජවය පිණිස නෙමෙයි දරුවගේ මස් කෑවේ. තේරුණාද? අපට නේවද නමදයි නමණ්ඩනයි කියලා කබලෙන් කහාර දකින්න කිව්වා නෙමෙයි. අර අම්මයි තාත්තයි මස් කෑවේ නමදේ නමණ්ඩනයි නවිභූෂණේ පිණිස නෙමෙයි. එහෙනම් එතන අපට තියෙනවා හිතන්ඩ ලুকু පැත්තක්. බලන්න බුදුරණවහන්සේ කොතනද කියලා තියෙන්නේ. කොතන හරි මට තියෙනවා නම් පෙන්වන්න. හතර ආහාර විග්‍රහ කරන තැන දැන් අපි හිතන් ඉන්නදී අපි කන බොන කෑම අපි කන බොන ගොරෝසු කෑම ටික අපි දැන් බත්මාළු ටික ගොරෝසුයි බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම යෝග අන්නාර අරමුණු ටික සියුම් මට කොහේ හරි බුද්ධ දේශනාව හැබැයි බුද්ධ වචනේ බුද්ධ වචනේ තියනවාද කියලා හොඳට බලන්න ওই විදිහේ විග්‍රහයක් ඇයි නැතුව තියෙද්දි අපි දෙන්නේ ඒ කියන්නේ අපි බුදුරණවහන්සේට ශ්‍රේෂ්ඨයිනේ. නේ? එහෙම විග්‍රහයක් බුදුරණවහන්සේ ਸਰවඥතා ඥානියෙන් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් විග්‍රහ නොකර තියෙද්දි අපට ඊට වඩා නුණක් හම්බ වුණා. ඒ මොකද්ද? මෙතන මේ ගොරෝසු කිව්වේ බත් මාළු ව්‍යංජන ඇට જાති ටික මේක තමයි කබලින්කාර ගොරෝසු ආකාරය. සියුම්ම හරිය මොකද්ද? අර දිව්‍ය ඕජස ඊළඟට බ්‍රහ්මයන්ගේ ඒ ධ්‍යාන සැප මේක තමයි සියුම් ආහාරය. අපි හැබැයි බුදුරණවහන්සේට වඩා දන්නවා. ඒ නිසා අපට ඔක තේරෙනවා. බුදුරණවහන්සේට අපට කරුණාවක් තියෙනවා. ඒ නිසා අපි අනිත් පැයට තේරෙන්න ඕක කියලා දෙනවා. හරිද? ඉතින් ඒ නිසා නේම කියන්නේ. ඒ අපි අපි හිතනවානේ දැන් අපි මුලින් කෙලින්ම නොසිතුවට අපි ඒ දේ කරන්නේ ඒ නිසානේ. ඇයි අපි හිතන්නේ නැන්නේ මහා කරුණාව මහා ප්‍රඥාවදී බුදුරණවහන්සේ නොකියව දෙයක් අපි කියන්නේ ඇයි? අපට තේරෙන නිසානේ බුදුරණවහන්සේට වඩා තේරෙන නිසානේ. ඊට වඩා කරුණාවක් තියෙන නිසානේ. එහෙනම් බලන්න අපි මේ ධර්මයේ ඉගෙන ගන්නකොට මතක තියාගන්න ඕනේ අපට තේරෙන අපට දන්න එක එකයි කියන දේවල් මේක ගලපන්න ගියොත් වැහෙන්නේ විමුක්ති මාර්ගයයි. වැහෙන්නේ නිවන් මාර්ගයයි. අපි බුද්ධ වචනේ තියෙන දේ ඉගෙන ගන්න ඕනේ. හැබැයි ඒක එකපාරට තේරෙන්නේ නැහැ. ඔක තේරෙන්නේ නැති නිසා තමයි එක එක අය එයාලගේ අදහස් වලින් වෙන විග්‍රහ කරේ. ඒකත් අපට තේරෙනවා. ඒ නිසා අපි හිතනවා ඒක බුද්ධ වචනේ කියලා. නමුත් බුද්ධ වචනේ තුල ඒක තියේද කියලා හොඳට බලන්න. තවත් මේකට වෙන අර්ථ දෙනවා. ඒ කාලේ කියලා තියෙනවා. නමුත් ඒක දැන් බුද්ධ වචනෙට ඇවිල්ලා නැහැ. බලන්න මෝඩ තරකේ දාන හැටි. බුදුරණවහන්සේ සාමුක්ඛංශික දේශනාව ඊට පස්සේ ඔය ටික විතරක් නෙමෙයිනේ කියලා තියෙන. තව කොච්චර කියන්නේ නැද්ද? ඒ ටික පොත්වලට ආවේ නැහැ. ඒ ටික වෙනම තියෙනවා. ඉතින් කවුද ඒ ටික ගෙනාවේ? දැන් බුදුරණවහන්සේගේ පොතේ මේ ආපු පිළිවෙල නැතුව තව එකක් විග්‍රහ කරලා තියෙනවා. ඒතකොට ඒක කවුද ගෙනාවේ? ඉතින් ඒක අපි දන්නේ නැති විදිහක්, දන්නේ නැති හේතුවක්, දන්නේ නැති නිදානියක්. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේක කියලා තියෙන කියලා අපි දන්නවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ නොකියුව වෙන කවුරු හරි කට්ටියක් ගිනාපු දෙයක් අපි හිතනවා ආ මෙහෙම කියලා තියෙනවා කියලා. බුදුරණවහන්සේ. බලන්න කොච්චර අඥානකමක්ද කියලා. කොච්චර රැවටීමක්ද කියලා. එහෙනම් පින්වතුනි ඔය ඔක්කොම පැත්තකින් දාන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ පටන් ගත්තේ එක එක්කෙනාගේ පුජ්‍යලික අධ්‍යක්ීම් සහ එක එක්කෙනාගේ පුජ්‍යලික අර්ථකථන වලින් තොරව මේ බුද්ධ වචනේ මොකද්ද තියෙන්නේ කියලා පැහැදිලි කරන්න. සංයුත්ත නිකාය මොකද්ද? අංගුත්තර නිකාය මොකද්ද? මජ්ක්‍ධිම නිකාය මොකද්ද තියෙන්නේ? මේක මොකද්ද තියෙන්නේ කියලා. අපේ අදහස් නෙවෙයි. අපේ අදහස් කියාගන්න කිව්වොත් එහෙම අපට තේරෙන දේක් ඉවරයි. ඒකයි මම කබලින්කාර ආහාර ගැන කිව්වේ. කොහේ හරි තියෙනවා නම් පෙන්වන්න බත්මාළු කියලා බුදුරණවහන්සේ කෙලින්ම කියලා තියෙනවාද කියලා. බුදුරණවහන්සේ අඩුම තරමේ අර්ථය ගැන ඉදිරියට කියලා නෑ. සියුම් එක මේකයි ගොරෝසු එක මේකයි. ගොරෝ මේ බුදුරණවහන්සේ කියනවානේ මොකද්ද? ගොරෝසු හෝ සියුම් හෝ කියලා දැන් ලස්සනට ගැලපෙනවා. ගොරෝසු අපි කන එක, සියුම් එක දෙවිවරු කන එක. බුදුරණවහන්සේ පෙන්වුවේ සංසාරයේ යන්නද මේ ආහාර හතර හේතු වන්නේ නැත්තම් කය පවත්වන්නද? මේ ආහාර හතර හේතු වන්නේ සත්වයාගේ සංසාර පැවැත්මටද කයේ පැවැත්මටද? දැන් අපි දන්න ආහාරය හේතු වන්නේ කයටද හසරටද? කයට නේද? දෙවියන්ට දිව්‍යෝජසත් අපට ගොරෝසු දෙයට හේතු වන්නේ කයටනේ. දැන් රහතන් වහන්සේට තණ්හා නිරෝධයිනේ. තණ්හා ප්‍රත්‍යයෙන් හටගන්න ආහාර නිරුද්ධද නැද්ද? ඉතින් රහතන් වහන්සේ කනවා බොනවානේ. දැන් රහතන් වහන්සේට ආහාර නිරුද්ධයිනේ නේ තණ්හා නිරෝධයෙන් ආහාර නිරුද්ධයි. ඉතින් රහතන් වහන්සේ කන්නේ බොන්නේ. බලන්න එතකොට මේ වැරදි පැත්තකට ගියොත් කොච්චර ධර්මයේ වරදිනවද? කය පැවැත්ම නෙමේ සසර පැවැත්ම. ආහාරය කියන වචනේත් එක්ක අපි මේ පටලගෙන පටලෙන්නේ. ඉතින් ඒ නිසා අපට හිතන්න ඕන කරුණු ගොඩක් තියෙනවා. මේ කාරණා ටික හිතන්නේ. ඒක හිතන්න එතකොට අපට අර්ථයක් තේරෙයි. නැත්නම් අර්ථයක් තේරෙන්නේ මේක ඇත්තටම දැන් කාලයක් නැහැ විග්‍රහ කරන්න මේ පින්වතුන්ට අවස්ථාවක් තියෙනවා නම් අතිරාග සූත්‍රය සහ තවත් දේශනා කිහිපයක් මම විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ බුදු දේශනාවේ තියෙන විදිය විශේෂයෙන් අතිරාග සූත්‍රය ගොඩක් විග්‍රහ කරා. ඒක අහන්න බලන්න. එවුවොත් තව ටිකක් හිතන්න යමක් හම්බෙයි. දැන් ඔබට අවශ්‍ය ප්‍රඥාවනේ සම්මාදිට්ඨියනේ. ඒකට අවශ්‍ය ප්‍රත්‍ය මොකද්ද? හිතන්න යමන්නේ. තේරණ යමක්ද හිතන්න යමක්ද? දැන් නමුත් හිත අවශ්‍ය වෙන්නේ ගොඩක් අයට හිතන්න යමක් නෙමෙයි. දැන් මේ කියපු කාරණාවෙන් ඔබට කබලින්කාර ආහාර ගැන තේරුණාද? හිතන්න යමක් හම්බුණාද? තේරුණා තේරුණ කවුරු ඉන්නවද? සබලෙන්කාර ආහාරයෙන් සීරිච්ච කවුරු හරි ඉන්නවද? මටත් තේරෙලා නැහැ. හිතන්නේ යමක් නේ හම්බෙන්න ඕන නැත්තේ නේද? ඔය වචන ටිකෙන් එහා අපට වෙන දෙයක් නැහැ. දැන් අපට ඕන නැත්තේ තීරිච්ච යමක්. දැන් කන බොන දේකම තීරෙනවනේ. නේ? අපට ඕන නැත්තේ තීරිච්ච යමක්. ඉතින් තේරුණා නම් ආයේ බුද්ධ වචන ඉගෙන ගන්න ඕනේ නෑනේ. හිතන්නේ යමක් හම්බුනොත් එයා යෝනිසු මනසිකාරය කරනවා අන්න ප්‍රඥා ඇති කරගන්න. හැබැයි හිතලා තේරුම් ගත්ත දේ විග්‍රහ කරනකොට ආ ඒ කබලින්කාර ආහාරය කියන්නේ මෙන්න මේකට. මෙන්න මේකට. කිව්වොත් හරිද වැරදිද? වැරදිනේ. ඇයි? බුදුරණවහන්සේ කියන්න බලන් උපරිමට කියලානේ තියෙන්නේ. නේද? බුදුරණවහන්සේ කියන්න පුළුවන් උපරිම ටික කියලා. ඉතින් මම කොහොමද ඊට වඩා දෙයක් කියන්නේ? මට ඊට වඩා ප්‍රඥාවකුත් නැහැ. ඊට වඩා කරුණාවකුත් නැහැ. ඊට වඩා වචන දෙන්න විදියකුත් නැහැ. එහෙනම් යම් කිසි කෙනෙක් කබලින්කාර ආහාර තේරුම් අරගෙන විස්තර කරොත් යාට මොකද විස්තර කරන්න තියෙන්නේ? අර බුදුරණවහන්සේ දුන්න වචන ටික විතරයි. ඉතින් ඒ නිසා පින්වත්නි මේ පින්වත්තුන්ට තව දුරටත් මේ දේශන අධ්‍යයනය කරන්න, මේ දේශන අහන්න. එතකොට පුළුවන්කමක් ලැබෙවි තව දුරටත් තමන්ට ප්‍රඥාවට අවශ්‍ය ප්‍රත්‍ය වන යෝනිසමනසිකාරයම ගන්න. ඉතින් ඒ නිසා අපට දෙයක් ලබා ගන්න දැන් අපි හැමෝම කැමති මොන හරි අපට දෙයක් ලබා ගන්නනේ. සක්කාය දිට්ඨිය තියාගන්න ඕන කැමති. නම් බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ අපට දෙයක් ලබා ගන්න නෙවෙයි. සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න නෙවෙයි. ඔබ කැමති වුණාට ඔබට යමක් තේරුණා කියලා හිතාගන්න. ඔබ කැමති වුණාට ඔබට යමක් වැටහුණා කියලා හිතාගන්න. ඔබ කැමති වුණාට ඔබට යමක් සක්කාදිට දුරුණක හිතාගන්න බුදුරන් වහන්සේ ධර්මයේ තියෙන එකට නෙවෙයි. බුදුරන් වහන්සේ ධර්මයේ තියෙන්නේ අපි දන්න දේ වැරදි බව හම් වෙන්න ප්‍රතිපදාවක් නිතරම හම්බ වෙන එක. අපි අපි දන්න සියල්ල වැරදි බව නිතරම හම්බ වෙන ප්‍රතිපදාවකුයි බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ. අන්න එතකොට සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාව හම්බ වෙනවා. ඒ නිසා ඔබ යමක් දන්නවා ඔබට යමක් තේරුණා කියලා ඔබ හිතුවනම් ඔබ තාම බුදුරණවහන්සේගේ ධහම තුලට පැමිණ නැති බව හිතාගන්න. ඔබට නොතේරිච්ච බව, ඔබ නොදන්න බව, ඔබගත දේ වැරදි බව ඔබට හම්බ වෙනවනම් අන්න ඔබට මේ ධහම තුල උණුසුමක් ලැබෙන බව තේරුම් ගන්න. එතන තමයි මේ මාර්ගය සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සඳහා අපි මේ උතුම් ධර්මයේ උපයෝගී කරගන්න ඕනේ. අපි එහෙනම් අද අවසන් කරමු මේ සාකච්ඡාව. අද දවසේදීත් මේ ධම්රී පදනම පාදක කරගෙන අංගුත්තර නිකාය සූත්‍ර විවරණය දුක නිපාතයේ දේශනා කිහිපයක් ඉදිරිපත් කරන්නට යෙදුණා. විශාල පුණ්‍ය ධර්මයන් ධර්ම සාකච්ඡා තුළින් ඇති කරගත්තා. ඒ වගේම ප්‍රමුජිත භාවයේ ඔබ මට දෙපළටම මොකද ඇත්තටම මම දන්නවා අවංක පිරිසක් ධර්මයේ කැමති පිරිසක් නිසා ඔබට මම මේ විදිහට කියනකොට දහමට යොමු වෙච්ච කෙනා නම් ගැටීමක් නෙමෙයි ඇති වෙන්නේ ඇති වෙන්නේ කොහමද සතුටක් සතුටක් ඇයි දහම තුල ප්‍රමුදිත භාවය Tamanට වැටහිම කියන එක නෙවෙයි ඒක තමයි ධර්මයේ යන ප්‍රතිපදාව වෙන්නේ ඉතින් එවැනි දෙයක් ඇතිවීම තුල විශාල පිනක් රැස් වෙනවා. ඒ වගේම අපට මගට හේතු අංග සකස් වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේත් මේ රැස් කරගත්ත සියලු පින් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ට නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඔබ නමින් මියගිය සියලු මළගේ ඥාතීන්ට විශේෂයෙන් මීට දින 7කට පෙර මියගිය මිත්‍ර වෙත්තුමුනි මහත්මයාට අනුමෝදන් වෙත්වා එතුමාට පරලොව ජීවිත සුඛී සූපත් භාවයට පත් වෙන්නටත් ඒ වගේම නිවිසනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අපවත්ති වදාළ කටකරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේටත් නිවිසනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට අනුමෝදන් වෙත්වා උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් ලෝක සාසනයේ සුරාගෙන මහා යතිවරයාණන් වහන්සේලාටත් මේ වැඩ සිටින මෑණිවරුන් ඇතුළු සියලුම දෙනාට නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ රැස් කරගන්නට යෙදෙන සියලු පුණ්‍ය ධර්මයන් මේ ධම්රී පදනමේ අසංග තිලකරත්න මහත්මයා ඇතුළු මේ සියලු දෙනාටම නිලධාරි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් ආදී හැම දෙනාටමත් අනුමෝදන් විත්වා ධර්ම ශ්‍රවණය කර දිස් විදිස් ඔබ සෑම සියලු දෙනාටම අනුමෝදන් විත්වා තුනුරංගනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා ගෞතම සාසනය උතුම් දහමින් සැනසෙන්නේ මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙනවා.